දෙනාට සිල් සමාදන් වීම අපි අද දවසේ පටන් දින හතරක් පුරාවට සිව් දිනක් තුළ තමන්ට ආධ්‍යාත්මික දියුණුව සලසා ගන්නට භාවනා වැඩමුළුවක් පවත්වන්නට ආරාධනා කරන්ට යෙදුනි. එන්නම් ඒ කාර්ය අපි මූලික වශයෙන් ආරම්භ කරන්ට යෙදුනා වන්දනා කරමින්. එයිමනම් ඒ ආකාරයෙන් ඒ කාර්යය සිදු කරන්ට තමන්ගේ සීලේ පරිශුද්ධභාවය ඇති කරගන්නට මම කවුරුත් මුලින්ම අටසිල් සමාදන් වීම සඳහා කවුරුත් යොමුන සිල් ඉල්ලීමේ ආයාචනය සිදු කරමු.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 සංඝං සරණං ගච්ඡාමි සරණාගමනං සම්පන්නං පානාති පාතා වේරමණී සික් සික්ඛාපදං සමාතියාමි අදින්නා දාන වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නා දාන වේරමණී සික්ඛාපදං සමාදියාමි අබ්‍රහ්මචර්යා පෙරමණී සිකාපදං සමාතියාමි මුසාවාදා වේරමණී සිකාපදං සමාතියාමි මුසාවාදා වේරමණී සිකාපදං සමාතියාමි සුරාමීරය මච්ච පමා තට්ඨානා වේරමණී සික්මාපදං සමාධයාමි විකාල භෝජනා වේරමණී සික්ඛාපදං සමාධයාමි විකාල භෝජනා වේරමණී නච්ච ගීත වාදිත විසුක දස්සන මාලා කන්ද විලේපන ධාරණ මණ්ඩන විභූෂණට්ටානා වේරමණී සික්ඛාපදං සමාදියාමි උච්චාසයන මහා සයනා වේරමණී සික්ඛාපදං සමාදියාමි උච්චාසයන මහා සයනා වේරමණී සික්ඛාපදං තිස්සරණේන සද්දින් පෝසත අට්ඨාංග සීලං ධම්මං සාදුකං සුරක්කිතං කତ୍වා අපමාදේන සම්පාදේ තබ්බං තමන් එමු පෝසත අෂ්ටාංග සීලයක් සමාදන් වෙමින් තමාගේ කය වචනයේ සංවර භාවයට පත් කරගෙන මෙතෙන් සිට බලාපොරොත්තු වෙන්නේ ලෞතර ශාන්තිනායක තිලෝගුරු බුදුරජාණන් වහන්සේ විසින් පෙන්වා වදාරන්නට දෙදුණු ඒ ආධ්‍යාත්මික ගුණ වගාව සඳහා තමාගේ කය වචනය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 සතිපට්ඨානාති විහාරස්ථානයේ වැඩ හිඳින ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේ කරක් ප්‍රමුඛ වූ මහා සංඝ රත්නයේඳ සීලය සමාදන් වෙමින් අද දින පටන් සිය දිනක් පුරා ඔබ ආධ්‍යාත්මික ගුණවගාවේ යෙදෙන්නට බලාපොරොත්තු වෙන සදාවන්ත කාරුණික සුපින්වත් ඔබ සැම. දැන් බලාපොරොත්තු වෙන්නේ අද සිට විශේෂිත මාර්ගයක් අනුගමනය කරන්නට. ඒ නිසා එංගට සටහනේ මූල ආරම්භයේදීම කෙටි වශයෙන් ඔබට වැඩසටහන කිනම් ආකාරයට ක්‍රියාත්මක වෙන ස්වභාවයක්ද කියන එකත් ඔබට කළ යුතු කාර්ය කුමක්ද කියන එකත් ඔබ ඒ තුල හැසිරිය යුතු ආකාරයත් පිළිබඳව කෙටි හැඳින්වීමක් කරමින් වැඩසටහන ආරම්භ කරන්නට වෙනවා. දේමක් නිසාද අපි මේ වැඩපිළිවෙල ආරම්භ කරන්නට යෙදුනේ මිට වර්ෂ ගානාවකට පෙර ආතුව මූලික වශයෙන් නේවාසිකව අප පුහුණු වෙමින් තමයි මේ කාර්යය ආරම්භ කරන්නට යෙදුනේ. ඒ නිසා අදටත් අපි ලංකාවේ කලුතර අපේ මූලික ස්ථානය මූල ස්ථානීය විදියට පවතින්නේ සහරත්නපුරේ යන ස්ථානයන් දෙකේ. දින 15ක් නේවාසිකව මේ කියන්නේ නතර කරගෙන පිරිස මේ වැඩසටහන පුහුණු කිරීම කරනවා. කියන්නේ සතර සතිපට්ඨානෙ පුහුණු කරනවා. ඉතින් මේ දින 15ක් පුහුණු කරවන කාර්ය සඳහා අවශ්‍ය මූලික භාවනා ක්‍රම ටික තමයි මේ දින තුනක් එහෙම නැත්නම් හතරක් ඇතුළතදී පැහැදිලි කරන්නේ. ඒ නිසා ඔබට දීර්ඝ ගමනක් යාම සඳහා අවශ්‍ය ප්‍රායෝගික ස්වයං පුහුණුව ඇති කර ගන්නට අවශ්‍ය ධර්ම ඥාණය සහ මූලික පුහුණුව තමයි මේ දින හතරදී දෙන්නේ. ඒ නිසා ඔබට ස්වයංව ඒ ශක්තිය ඇති කර ගන්නටයි තිබෙන්නේ. ඒ නිසා මෙතනදී බොහෝ කාරණා අපට සාකච්ඡා කරන්න සිද්ධ වෙනවා. නිසා ඔබ ඇවිල්ලා තිබෙන්නේ යමක් දැනගන්නට. නිසා වැඩසටහන තුලදී ඔබ බය වෙන්නට එපා. කාරණාවක් පිළිබඳව සැකයක් ගැටලුවක් තිබුණොත් සාකච්ඡා කරන්න. ඉතින් මම බොහොම කැමතියි මේ කාරණේට සාකච්ඡා කිරීමට. මොකද Tamanට තිබෙන ගැටලුව විසඳෙන්නයි ඕන. ගැටලුවක් ඇති කරගෙන මෙතනින් යනවා නම් Taman නිවැරදි අවබෝධයට ඇවිල්ලා නැහැ. නිසා බය වෙන්නට ඕනේ අනිත් අය ඉන්නවා කියලා ධර්මයේ තව දැනගත්තා ඉන්න පුළුවන් කියලා තමන් එහෙම තව කෙනෙක් පිළිබඳව මොකක්වත් දෙයක් හිතන්න අවශ්‍ය නැහැ. සමහර විට තමන් අහන දේ අනික් කෙනාට උපකාරයක් වෙන්නත් පුළුවන්. නිසා ලැජ්ජා වෙන්න ඕනේ තමන් නොදන්න නිසා මෙතනට ආවේ ඒක අහලා තේරුම් කරගන්න. පැහැදිලි? දෙවැනිසටම අතර වාරයේ ලියන්න කරන්න යන්න එපා කියන කිසිම කාරණාවක් තමන් මෙතෙන්දී අවබෝධය ඇති කරගන්න. මොකද සිල්වර් සටහන පටිගත කරනවා. ඒක ශබ්ද විශේෂ වශයෙන් පටිගත කරනවා සහ ශබ්ද සහ රූප වශයෙන් දෙකම පටිගත කිරීම සිද්ධ කරනවා. ඒ නිසා Tamanට ඒවා නැවත ලබා ගන්න පුළුවන්. ඒ නිසා කිසිවක් සටහන් කරන්න යන්න එපා. මොකද Tamanගේ අවධානය කැඩෙනවා ඒක. ඒ නිසා කිසිවක් ලියන්න ඕනේ නැහැ. Tamanට ඒවා නැවත ලබා ගන්න පුළුවන්. මේ සිළුම දේශනා මේ විදිහටම. එහෙනම් මේ දින හතර තුලදී අපි උත්සාහ කරන්නේ සතර සතිපට්ඨානයේ අදාළව ඒකායන මාර්ගයේ විදිහට බුදුහාමුදුරුව දක්වපු මේ සියලු දුකෙන් අත මිදෙන්න තමන්ට ශෝක පරිදේවක තොරයන්ගෙන් අත මිදිලා මේ උතුම් නිවනටපත් වෙන්න මේ මාර්ගඵල අවබෝධයට ගමන් කළ යුතු පිළිවෙල කුමක්ද කියන එක පැහැදිලි කරන්න. ඒ සඳහා තමන් තමයි වෙහෙසෙන්න ඕන අපිට හැකියාවක් නැහැ කිසියම්ම කෙනෙක්වත් ඒ කියන මාර්ගඵලයන් වලටපත් කරවන්නට නිවනටපත් කරවන්නට බෑ. කළ යුතු ආකාරය පැහැදිලි කරන්නටයි පුළුවන් වෙන්නේ. නිසා එයයි මෙතෙන්දී සිද්ධ කරන්නේ ඒ අනුව අපිට කාල වේලාව තාම සීමිත වයි ලැබිලා තිබෙන නිසා මම මතක් කළේ අපිට අද දවසේදී යම් ප්‍රමාණයක් ඔබට පැහැදිලි කරන්න තිබෙනවා පුහුණු කළ යුතු යම් කර්මස්ථාන තිබෙනවා ඒවා පුහුණු කරලා නිමා කරන්න ඉතින් ඒ සඳහා කාලය ගත වීම කොහොමද සිද්ධ වෙන්නේ තමන් සමග සාකච්ඡා කරමින් තමන්ට ධර්මයේ අවබෝධය ලැබෙන මට්ටම අනුව තමයි ගමන ඉක්මන් වෙන්නේ. නිසා තමන් ඉක්මනින් උත්තර දෙනවා නම් ඒ අහන ප්‍රශ්නවලදී මම දන්නවා එතකොට Tamante ධර්ම කාරණේ වැටහිලා කියලා. ඉතින් වැටහිලා නැතුව ඉදිරියට ගිහිල්ලා මගදී ආයත් ඒ ප්‍රශ්නේ આવොත් ආයත් අපිට මුලට ඇවිල්ලා උත්තර දෙන්න වෙනවා. නිසා ඒ ගැටලුව විසඳෙනවා තමන් මුල සිටම ඒ තම් යම් යම් තැන් වලදී ගැටලු ඉතුරු කරගෙන යන්නේ නැතුව ඒවා විසඳගෙන ගියා. ඒ නිසා අද දවසට කළ යුතු කොටස ඒක මම අඳුරගෙන තියෙනවා. ඉතින් අපිට මෙච්චරක් කරන්න වෙනවා කියලා. එහෙම නැති වුණොත් අපිට තව හෙට දවසට ආයෙක එකතු කරන්න වෙනවා. ඒතර ඒක නොවෙන්න අද දවසේ කළ යුතු කාර්ය නිමා කළායි නතර කරන්නේ. ඉතින් එතකොට ගැටලුවක් වෙන එකක් නැහැ. මම හිතන්නේ කාටවත් ඒක පහමාර 6 විතර වුණා කියලා වැඩසටහන නතර කළා. පැහැදිලි? එමනම් ඒ ආකාරයෙන් තමයි වැඩසටහන් දියත් වෙන නිසා අවම වශයෙන් කාලය ගත කරන්නට තමන්ගේ විවේක වෙන්නේ. උපරිමේම තමන් විනාඩි 35කින් 40කින් නිමා කරගන්නට පුළුවන් නම් තමන් දවල් ආහාර විවේකය එතකොට ඒ කාලයත් අපිට ප්‍රයෝජනෙට ගත හැකියි. ඒක තමන්ට ගිලම්පස් සඳහා උදේ විවේකයක් දෙන්න මම බලාපොරොත්තු වෙන්නේ නැහැ කිසිසේත්ම. තමන්ට අවශ්‍ය නම් වතුර ටිකක් එහෙම නැත්නම් බෙහෙත් බොන්න හරි මේ තියෙනවනේ ඒ සඳහා අවශ්‍ය දේවල් තමන් ළඟ තියාගත්තට කමක් නැහැ. අනිත් අයට කරදරයක් නොවෙන්න පාවිච්චි කරන්න. හවස අවශ්‍ය නම් ගිලම්පස් විවේකයක් දෙමු. අපිට කාලය කොතෙක් යන්න සිදු වෙනවද කියන කාරණේ අනුව විනාඩි 10ක 15ක. තමන් අනිත් අයත් සමග දවසේ 30 විවේකයන් තුළදී සහ මේ වැඩසටහන අතර වාරයේ කතා කිරීම සම්පූර්ණයෙන් නතර කරගන්න. තමන්ට ගැටලු තියෙන ඕනෑම දෙයක් වැඩසටහන සම්බන්ධයෙන් ඒ ඇතුළේ තුලේ තමන්ට ඒ දේශනාව කරගෙන යන අතර වාරේ ඇති වෙන්න පුළුවන් ගැටලු ඒ ඕනම එකක් ඒ වෙලාවේ මගත් එක්ක සාකච්ඡා කරන්න පුළුවන්. ඒ ගැන කිසිම ප්‍රශ්නයක් නැහැ. පැහැදිලි? එහෙනම් මේ විදිහටයි වැඩසටහන් දියත් වෙන. ඒතර අපි දැන් සීලේ සමාදන් වුණා, අටසිල් සමාදන් වුණා. ඒ අටසිල් සමාදන් වෙච්ච තමන් දැන් ඒ සීලේ ආරක්ෂා වෙන විදිහට දවස ගත කරන්නට වෙනවා. ඒ ආකාරයෙන් හවසට අපි සිල් පවාරණය කරනකම් එමනම් ඒ සීලය රකිමින් මේ කාර්ය සිදු කරන්නටයි සූදානම් වෙන්නේ. එමනම් අපි මෙතන සිට වැඩසටහන තුළ ක්‍රියාත්මක වෙන්න මූලික අවබෝධය ලබා ගන්න ඕන අපට මේ බුද්ධ ශාසනයකින් කරන්න තිබෙන අත්‍යවශ්‍යම එහෙම නැත්නම් වැදගත්ම කාරණය මොකක්ද කියන එක මුලින්ම අපි තේරුම් ගන්න ඕනේ. අපි කුමක්ද කළ යුත්තේ කියන කාරණය. ඉතින් කෙටියෙන්ම තමයි මම මේ පැහැදිලි කිරීම කරන්නේ. මොක් නිසාද කාලය අපිට අවශ්‍ය නිසා සහ තමන් බොහෝ ධර්ම කාරණා මේ වෙනකොට භාවිතා කරලා තිබෙනවා. කියන්නේ බණ අහලා තියෙනවා. බණ අහපු නැති කෙනෙක් මෙතන ඉන්නවද? නෑ. බණ අහලා තියෙනවා. එතකොට සීල් සමාදන් නොවිච්ච කෙනෙක් ඉන්නවද? අනුගාමී පන්සිල් හරි සමාදන් වෙලා තියෙනවා. ඒක රකින්න එක නැති එක වෙනම ප්‍රශ්නයක්. සමාදන් වෙනවා. එතකොට තමයි යම්කිසි භාවනාවන් මොනවා හරි එකක් වුණු කරලා තියෙනවද නැද්ද? කරලා තියෙනවා. ඉතින් මේ විදිහට තමන් මේ බුද්ධ ශාසනයේ අනුගමනය කළ යුතුයි කියන වැඩපිළිවෙළවල් අනුගමනය කරමින් ඇවිල්ලා තියෙනවා. එතකොට මේ වැඩපිළිවෙළවල් බුදුහාමුදුරු ඉදිරිපත් කරේ කුමක් අරමුණු කරගෙනද? එහෙම නැත්නම් තමන් කුමක් අරමුණු කරගෙන මේ කාර්යයන් තුල යෙදෙන්න ඕනද කියන දේ තමන්ට තේරෙනවා. මොකද දැන් මේ ගමන යන්න තියෙන කාටද? තමන්ට. එහෙනම් දැන් තමන්ට ස්වයංව ආબોධය තියෙන්න ඕනද නැද්ද? තමන්ගේ අවසාන ඉලක්කය ලැබෙන තාක්කල් තමන් කොහොම ක්‍රියාත්මක වෙන්න ඕනද කියලා. ඒ කියන්නේ උදාහරණයකට තමන් වාහනයක් අරගෙන කොයි හරි තැනකට යන්න ඕන කියලා තීරණයක් අරගෙන වාහනේ පණ ගන්නකොටම තමන් දැනගන්න ඕනේ තමන් කොයි පාරින්ද යන්නේ කොහොමද යන්නේ කොතනද තමන්ගේ අවසාන තැන කියලා තමන් දැනගන්න ඕනේද නැද්ද? දැනගන්න ඕනේ. එහෙනම් ධර්මයත් අන්න එහෙම බුදුහාමුදුරුවෝ දක්වනවා මේ ධර්මය කියන එක තමන්ගේ යම්කිසි ඉලක්කයක් සම්පූර්ණ කරගන්නකම් පමණයි පාවිච්චි කරන්න ඕන. ධර්මයේ දක්වනවා පහුරක් කොට උපමා කරගෙන. පහුරක් උපමා කරගෙන. පහුරක් කියන්නේ ගඟකින් එතර වෙන්න පාවිච්చి කරන උපකරණ. නේද? කියන්නේ ඔරුවක් වගේ කියලා අපි හිතමුකෝ. ඔරුවක් බෝට්ටුවක් කියලා. ඒතර බෝට්ටුවක් අපිට අවශ්‍ය වෙන්නේ මොකක් කරගන්නද? අපිට අවශ්‍යතාවයක් තියෙනවා ගඟෙන් එතර වෙන්න. ඒ එතර වෙන්න ඒක ඕන නම් තමන් ඒක අවශ්‍යමයි. තමන්ට පීනන්න දන්නේ නැත්නම් ඒක පාවිච්චි කරන්න වෙනවා. ඒක පාවිච්චි කරන ක්‍රමවේදය දැනගන්න වෙනවා. දැනගෙන තමන් පහවර පාවිච්චි කරලා ගඟෙන් එගඩ වුණාට පස්සේ තමන්ට තවදුරටත් ඒකේ අවශ්‍යතාවයක් තියෙනවද? ඇත්ත වශයෙන්ම ඕනේ. ඉතින් ආන් ඒ වගේ තමයි මේක. එහෙම නැත්නම් තවත් සරලව කියනවා නම් ලෙඩක් හැදිලා තියෙනවා නම් තමන්ට ඒ ලෙඩේට බෙහෙත් තමන් පාවිච්චි කරනවා ලෙඩේ හොඳ වෙනකම්. හොඳ වුණාට පස්සේ තවත් බෙහෙත් ඕනද? අයෝනේ. ආයෝනේ. එහෙනම් දැන් අන්න ඒ වගේ දැන් ලෙඩේ හැටිත් ඒ ලෙඩේ හොඳ වුණා කියන එකත් ඒ ලෙඩේ හොඳ වෙන්න පාවිච්චි කළ යුතු බෙහෙත් මොනවද කියන එකත් කවුද දැනගන්න ඕනේ? තම තමන්මයි. ඒතර බෙහෙත් තමන් හොයාගන්නත් ඕනේ, පාවිච්චි කරන්නත් ඕනේ, ඒ අනුව ලෙඩේ හොඳ වෙන්නත් ඕනේ. අර කලින් කිව්ව උදාහරණ අනුව නම් ගගෙන් ඈතර වෙන්න උමනාව තියෙන්න ඕනේ. ඒ සඳහා තමන් පොරුව හරි පාරු හරි පාවිච්චි කරන හැටි දැනගන්න ඕන. පාවිච්චි කළා ගඟේ ඉගඩ වුණා කියලා තමයි දැනගන්නත් ඕන. ඒ වගේ දැන් මම මේ අහන්නේ තමන් මේ බුද්ධ ශාසනය පාවිච්චි කරන්නේ මේ තියෙන වැඩ. මොකක් සඳහාද මොකක්ද තමන්ගේ අවසාන අරමුණ කියලායි මේ අහන්නේ. මොකද ඈ සතරින් එතර වෙන්න කියලා කියනවා. අනිත් අය නිවන් දකින්න. තව ඈ උප්පත්තිය නැති කරන්නේ කාගේද? තමන්ගේ උපත නැති කරගන්න. හා. තව සෝවාන් වෙන්න. තව දැන් එක එක උත්තර එක එක ආකාරයෙන් සෝවාන් වෙන්න ඕනලු. උප්පත්තිය නතර කරන්න ඕනලු. නිවන් දකින්න ඕනලු. සංසාරයෙන් එතර වෙන්න ඕනලු. හරි. ඔය ඔක්කොම කියන්නේ එකක්ද නැත්නම් වෙන වෙනක්ද? සෝවාන් වෙනවා කියන්නේ උපත නතර කරනවා කියන්නේ සංසාරයෙන් එතර වෙනවා කියන්නේ තව මොකද්ද කිව්වේ? ඈ නිවන් දකිනවා කියලා කිව්වනේ. ආ දැන් ඔය ඔක්කොගේම වචන වලින් කියන්නේ එකක්ද නැත්නම් වෙන වෙන ඒවා ටිකක්ද? ඔය ඔක්කොම එකයි. උප්පත්තිය නතර කිරීමත් නිවන් අවබෝධයත් සසරින් එතර වීමත් හරිද? දුකෙන් අත මිදීමත් මාර්ගඵල ලැබීමත් ඔය ඔක්කොම එකයි. මාර්ගඵල ලැබුවා කිව්වත් දුකෙන් අත මිදෙනවා කිව්වත් සසරින් එතර වෙනවා කිව්වත් නිවන් දකින්නවා කිව්වත් වෙන්නේ එක දෙයයි. ඒ තමයි ආසාන වැඩේ මොකක්ද? නැවත ඉපදීමක් නැති එක. බුදු කෙනෙක් ලෝකයට පහළ වෙන්නේ ඔන්න ඔය කාර්ය સિદ્ધ කරගන්න ආකාරය කියාද. මොන කාර්යද? උපත නතර කරගැනීමේ කාර්යය. ද පැහැදිලිවම බෝධිසත්වෝ බිහි වෙන අවස්ථාවේ ඔය කාරණේ ප්‍රකාශ කරනවා. මොකද්ද කරන්නේ? මෞගසෙන් බිහි වෙච්ච දවසේ ඒ ලුම්බිනි සල්ුවේනේදී මොකද්ද කිව්වේ? අගෝ හමස්මි ලෝකස්. ජෙට්ටෝ හමස්මි ලෝකස්ස, සෙට්ටෝ හමස්මි ලෝකස්ස, අයමන්ති මාජාති නත්ති දානි පුනබ්භව. නැවත පුනර්භවයක්. පුනර්භවය නැති කරගන්නවකවත් ඔකත් තව වචනයක් ඕකට. උනත් භාවය නැති කරගන්නවා එකක් මොකද්ද? නැවත උපතක් නැහැ. නිවන් දැක්කහමත් මොකද වෙන්නේ එතකොට? නැවත උපතක් නැහැ. මේ සංසාරයෙන් අත මිදෙනවා කියන්නේ මොකද්ද? සංසාරයේ කෙනෙක් කිව්වහම කෙටියෙම මොකද්ද? අපි කියනවා සත්‍යයේ උප්පත්තියක් ජීවත් වීමත් මරණයක් කියන මේ සිදුවීම් ටික නැවත නැවත සිදුවෙනවා. සිදුවීම් කීයද එතන? තුනක් තියෙනවා. උපත ජීවත් වීම මරණය. මේ ක්‍රියාකාරීත්වයන් තුන නැවත නැවත සිදු වෙනවාට අපි කියනවා සංසාරය. ඒතර සංසාරයෙන් එතර වෙනවා කියන්නේ මොකද්ද? නැවත උපතක් නැහැ. ඒකෙන් ජීවත් වීම මරණයක් නැහැ. පැහැදිලි? එහෙනම් නිවන් දකින. ඒතර සෝවාන් වෙන්න ඕන කිව්වා. සෝවාන් වෙනවා කියන්නේ මොකද්ද කරන්නේ? ඈ? සෝවාන් වෙනවා කියන්නේ ඈ? ඒකත් උපත නතර කරන්න පුළුවන් බව පළවෙනියට වටහා ගන්නවා කියන දඬුපත් වෙනවා. පැහැදිලිද? ඇයි එහෙම කියන්නේ? සෝවාන් වෙන කෙනා ගැන ධර්මයේ තුල කියනවා එයා උපත නතර කරගත්ත බවකට පැමිණෙනවා කියලා. කොච්චරකටද? ආත්ම හතක් දක්වා උපත නතර කරගන්න. මොකද සෝවාන් නොවිච්ච කෙනෙක් ගැන කතා කළොත් ඔහු දන්නේ කොච්චර වාරයක් නැවත ඔහුට උපදින්න තියෙනවා. ඒක උපදින්න තියෙන තැන අපිට වැදගත් නැහැ. මනුස්සද ලෝකයේ කියලා එකක් යනවා. දිව්‍ය දිව්‍ය ලෝකය කියනවා. බ්‍රහ්ම ලෝකය ඔය විදිහට විද දැන් කතා කරනවා අපි ඔය ගැන තව ටිකක් කාරණා කතා කරමු. ඒක කොතන උපදිනවද කියන එක නෙමෙයි උපදින වාර ගානයි මේ කිව්වේ. උපදින වාර ගාන සීමාවක් දකින්නේ නැහැ සෝවාන් නොවිච්ච කෙනෙක්. ධර්මයේ තුල තියෙන්නේ සෝවාන් වෙච්ච කෙනෙක් පමණයි ආත්ම හතක් දක්වා. මොකද ධර්මයේ තුල කියනවා නතේ භවං අට්ඨමං ආදී. අටවෙනි ආත්මයකට යන්නේ. ඒ කියන්නේ උපරිමයේ උපදින්නේ ආත්ම හත. ඒක සෝවාන් වෙනකොට තමයි ඒක පළවෙනියට එයා දැනගන්නේ. ඒක තමයි එයාට පමණයි ධර්මයේ තුල කියන්නේ කවුරු කියලා. ඈ සෝවාන් වෙච්ච පුද්ගලයාට විතරයි ධර්මයේ තුල කියන්නේ මොකක් කියලාද? ආර්ය පුද්ගලයෙක් කියලා කියනවා. ඇයි ඒ? එයා තමයි බුදුහාමුදුරුව ගැන අචල වශයෙන් හරියටම දන්න කෙනා. බුදුහාමුදුරුව දැන් පහළ වුණේ මොකටද? උපත නතර කරන්න හැටි කියලා දෙන්න. ඒතර උපත නතර කරන්න පුළුවන් කියලා ස්ථීර වශයෙන් දැනගන්නේ කවුද? සෝවාන් කෙනෙක්. එහෙනම් සෝවාන් නොවිච්ච කෙනෙක් කොහොමද බුදුහාමුදුරුව කරන්න කිව්ව වැඩේ හරියට දන්න කෙනෙක්ද? දන්නේ නැහැ. ඒ කියන්නේ උදාහරණයකට Tamanට මම උදාහරණයක් කිව්වනේ සරලව. ලෙඩකට බෙහෙත් Tamanට ගන්න ඕන වෙනවා. Taman බෙහෙත් දන්නේ නැත්නම් මොකද කරන්නේ? Taman මොකක් කරලා ලෙඩක් හැදෙනවා. අපි හිතමු උණහාරි එබිසාවර කියන මේ සරලව හැදිච්ච ලෙඩක්. උණ හොඳ වෙන්නේ නැහැ. හොඳ වෙන්නේ නැත්නම් මොකද කරන්නේ Taman? දොස්තර කෙනෙක් ගාට යනවා. ඒ කියන්නේ Tamanට ලෙඩේට බෙහෙත් දන්නේ නැතිනම් බෙහෙත් දන්න කෙනෙක් හොයාගෙන යනවා. දැන් ඊළඟට වෛද්‍යවරයා බෙහෙත් දෙනවා. බෙහෙත් දුන්නාම තව මොකද කරන්නේ? බෙහෙත් පාවිච්චි කරනවා. බෙහෙත් පාවිච්චි කරාම ලෙඩේ හොඳයි කියන தത്വයටපත් වෙනකන් වෛද්‍යවරයා දුන්නු බෙහෙත් හරි කියන තීරණය Tamanට ගන්න පුළුවන්. ලෙඩේට බෙහෙත් ටිකක් දෙනවනේ. දැන් ඒ කියන විදිහට බෙහෙත් පාවිච්චි කරනවා. පාවිච්චි කරාම ලෙඩේ හොඳ වෙනවද නැද්ද කියන එක තීරණය වෙන්න Taman පාවිච්චි කරන්න ඕනේ. පාවිච්චි කරගෙන යනකොට ලෙඩේ හොඳ වුණොත් පමණයි Tamanට විශ්වාසයක් එන්නේ වෛද්‍යවරයාගෙන මේ ලෙඩේට බෙහෙත් දෙන්න පුළුවන්. හරි කියලා. නැත්තම් තීරණය ගන්න පුළුවන්. එහෙම නැතුව බෑ. ඒකට තමයි කියන්නේ අචල ශ්‍රද්ධාව කියලා ධර්මයේ තුල එකක් කියනවනේ. ආවද අචල ශ්‍රද්ධාව කියන්නේ මොකද්ද? ඈ? හෙලවෙන්නේ නැහැ ස්ථිරයි. දැන් ඔය අය ගාව තියෙන කෝකද? ඈ? කොහොමද තියෙනවා කියන්නේ? කොහොමද තමන් කියනවා කියලා මම අහන්නේ තමයි. තමන් අචල ශ්‍රද්ධාවට ආව කියලා තමන් කොහොමද කියන්නේ? ශ්‍රද්ධාවේ වර්ග තුනක් තියෙනවා. අමූලික ශ්‍රද්ධාව කියලා එකක් කියනවා. ආකාරවත්ී ශ්‍රද්ධාව කියලා එකක් තියෙනවා. අචල ශ්‍රද්ධාව කියලා එකක් තියෙනවා. හරිද? අමූලික ශ්‍රද්ධාව කියන්නේ කියන හින්දා ඔය පිළිගන්නවා කියන එක. හරි? ඒක හොයන්නෙත් නෑ බලන්නෙත් නෑ ඔය කියන හින්දා පිළිගත්තා. ආකාරදී ශ්‍රද්ධාව කියන්නේ ඒක අහලා තේරුම් අරගෙන තමන් ඒ පිළිබඳව යමක් ගවේෂණය කරලා ඇති කරගත්ත තීරණය. හරිද? ආන් එහෙම එහෙම පරීක්ෂණ කරලා තීරණය කළා අදාළ ප්‍රතිඵල ලැබීමෙන් ඇති වෙන තත්ති විශ්වාසය තමයි මොකද්ද? අචල ශ්‍රද්ධාව කියන්නේ. එහෙනම් දැන් තමන්ම අචල ශ්‍රද්ධාවට ආව නම් ආවම වශයෙන් මොකද වෙලා තියෙන්නේ? සෝවාන්. සෝවාන් වෙලා තියෙන්නේ. එහෙම නැති කෙනෙක් ගාව අචල ශ්‍රද්ධාව පිළිටන්න බෑ. හේතුව එයා තමයි දන්නේ ස්ථීර වශයෙන් උප්පත්තිය නවත්තන්න පුළුවන් කියලා. මොකද මම කිව්වේ ආත්ම හතකට උපත නතර කරගත්තා කියලා දන්නේ කවුද? සෝවාන් වුණොත්. එතන එහාට ආයේ කොහොමද දන්නේ? සකදාගාම වුණොත් මොකද වෙන්නේ? ආත්ම දෙකකට කාම ලෝකේ దేవතාවක් උපදින්න පුළුවන් කෙනෙක්යි කියන්නේ. හරිද? ඊට ආව උපදින්නේ. අනාගාම වෙනකොට ඊටත් එහා යනවා. එක වතාවයි උපදින්නේ. කාම ලෝකේ උපදින්නේ නැහැ. බ්‍රහ්ම ලෝකේ සුද්ධාවාස බ්‍රහ්ම ලෝක තලයේ උපදිනවා කියලා ධර්මයේ කියන්නේ. එතනින් පින්වම් පාන. රාහත් වුණාම සම්පූර්ණයෙන් උපත නතර කරනවා. එහෙනම් ඔය පිරිස හැර වෙන කවුරුත් දන්නවද උප්පත්ති නතර කරන්න පුළුවන් කියලා? පුළුවන් කියලා අහලා තියෙන්න පුළුවන්. අහලා තියෙන මේ මං කියද ලෙඩේට බෙහෙත් තියෙනවා කියලා අහලා තියෙන්න පුළුවන්. බෙහෙත් Taman දැනගන්නත් පුළුවන්. හැබැයි ලෙඩේ හොඳ වෙලා නැත්නම් Tamanට කියන්න පුළුවන්ද ඒ පිළිබඳ විශ්වාසයෙන්? බෑ. හරිද? එහෙනම් අචල ශ්‍රද්ධාව කියන தത്വයට එන්නත් තමන් ආවම වශයෙන් ওই මාර්ග ඥානයටපත් වෙන්න ඕන. හැබැයි බුදුහාමරෝ කොතැනකවත් එහෙම සෝවාන් වෙන්න කියලා අවවාද කළා නෑ. බුදුහාමරෝ සෝවාන් වෙලා නැතර වෙන්න කියලා කෙනෙක්ට කොහෙවත් බණ කියලා දෙනවා. සෝවාන් වුණොත් මේක වෙන්නේ කියලා බුදුහාමරෝ කියනවා. හැබැයි බුදුහාමරේ නම් බණ කිව්වේ මොකක් වෙන්නද? උපත නතර වෙන්න විතරයි. උපත නතර වෙනවා කියන්නේ එහෙනම් එයා කවුද? රහතන් වහන්සේ වෙන්න ඕන. රහත් වෙලා නතර වෙන්න බුදුහාමුදුරු උපදේශ දුන්නා. මිස මේ සංසාර ගමන නතර කරන්න. මොකද බුදු කෙනෙක් මේ පිළිබඳව ඊටාම හොඳින් දන්නවා. අපි වඩ අපි වගේ නෙවෙයි මහා ගැඹුරු ඥානයකින් අනන්ත සසරේ ස්වභාවය දැකලා දේශනා කරනවා. මේ සසරේ මුලක් දකින්නත් බෑ. පුබ්බා කෝටි න පඤ්ඤායති. මේකේ කෙලවරක් දකින්න බෑ. හරිද? එතකොට ඒ වගේම බුදුහාමුදුරු දක්වනවා මෙසේ මේ සංසාරයේ ගමන නතර කරන්නට නම් මේ බුදුවරයෙක් පහළ වෙච්ච කාලයක මේ සද්ධර්මයේ භාවිතාවෙන් පමනක්ම කරන්න වෙන ක්‍රමවේදයකුත් නැහැ. හරිද? අනන්ත ක්‍රමවේදයන් භාවිතා කරමින් වාසය කරපු මනුෂ්‍ය කොට්ටාසයන් හිටියා බුදුහාමුදුරුව පහළ වෙන කාලෙත්. විවිධ භාවනා කරලා විවිධ ශීල වෘත සමාදන් වෙලා විවිධාකාර හැසිරීම් වල හිටපු පිරිසක් හිටියා. දන් දීම්, සිල් රැකීම්, භාවනාවන් ඔය ඔක්කොම කරපු අය හිටියා. හැබැයි ඒ කිසිවෙක් මෙසේ උපත නතර කරගත්තද? නැහැ. නිසා විවිධ දේවල් කරන්න පුළුවන් ඒ මොනවා කළ කළා හිටියත් අදාළ වැඩේ වෙලා නැත්තම් Taman යන මාර්ගේ හරිද? හරිද? හරියන්නේ. එහෙනම් ඒ කායන වශයෙන් Tamanට තේරුම් කරගන්න වෙනවා ලැබපු මනුෂ්‍යාත්ම භාවය. මොකද මීට පෙරත් Taman මනුෂ්‍ය වෙලා ඉපදිලා තියෙන්න ඇද්ද නැද්ද? මීට වෙලා තියෙන අනන්ත කාර්යයක් ඉපදිලා ඇති. හැබැයි ඒ ආත්ම භාවයන් වලදීත් මේ විදිහටම වැඩ කටයුතු කරලා තියෙනවාමයි එහෙමනම්. එනේ ඉපදිලා හිටියා නම් ඒ කාලේ ජීවත් වෙන්න අනිවාර්යයෙන්ම මොන හරි කරන්න වෙනවද නැද්ද? ඉගෙන ගන්න ඇති, රක්තා කරන්න ඇති, විවාහ වෙන්න ඇති, දරුවා හදන්න ඇති, ඔය කියන ඒවා කරලා ආපහු මැරෙන්නලා, ආපහු උපදින්නලා වෙලා තියෙනවද නැද්ද? මොකද සදාකාලිකව ජීවත් වෙච්ච කිසියෙක් ලෝකේ අපිට මෙතෙක් හම්බෙලා තියෙනවද? මේ ජීවත් වෙච්ච කාලේ නෑ. එනදී අනිවාර්යෙන් අපි මරණයටපත් වෙලා පෙරත් ওই ටිකම වෙලා ඇති. එනම් පෙර ආත්ම භාවයන් වලදීත් අපි මේ කියන ක්‍රියාකාරකම කරලා නැති නිසාමයි මොකද වෙලා තියෙන්නේ? ආයෙත් ඉපදිලා ඉන්නේ. හරි. එහෙනම් ඒ කියන කාර්යයට මූලික තැන දීලා නැත්තම් එහෙම නැත්තම් දෙන්නේ නැත්තම් වර්තමානයේ Tamanට ආයෙත් උපදින්න වෙනවා කියන එක ඒකාන්තේ වෙයිද නැද්ද? එහෙනම් Taman පිළිගත්තත් එකයි නැදත් එකයි. මිත්‍යා දෘෂ්ටික වූ අය ඉන්න පුළුවන් ලෝකයේ ඕන තරම් ප්‍රශ්නයක් නැහැ. ඒ අය පිළිගන්නේ නැති වෙන්න පුළුවන් නැවත උපදින්නේ නැහැ කියලා. නමුත් ධර්මානුකූලව ඒක ස්වභාවික ධර්මතාවය මේ ලෝක ස්වභාවය. හරිද? ඒකේ යථාන ස්වභාවය අනුව නැවතත් ඒ සත්‍යය කැමති උනත් අකමැති උනත් මොකද වෙන්නේ? උපදිනවා. හරිද? එහෙනම් ඒ අනුව අපි දැන් තීරණයක් ගන්න ඕනේ නම් අපේ ඉලක්කය තමයි මොකද්ද? උපත නතර කර ගැනීම. එහෙනම් දැන් මම උපදෙස් දෙන්නේ අන්න ඒ පදනමේ ඉඳගෙන. මොකද්ද? මේ ආත්මයේම උප්පත්තිය නතර කරගන්න. හරිද? විතරයි. මගේ උපදෙස් ටික දෙන්නේ ඒකට. මම බුදුහාමුදුරු කරපු වැඩේ තමයි කරන්නේ. බුදුහාමුරු භාගයට උපදෙස් දීලා එහෙම නැහැ. හැබැයි දැන් ඕකෙදි වැඩ ටිකක් තියෙනවා. කල යුතු දේ කියා දෙනවා. කල යුතු දේ කියා දෙනකොට තව කාර්යයක් තියෙනවා. නොකල යුතු දේ ගැන කියා දෙන්න වෙනවා. මොකද ඒ වැඩේ සිද්ධ වෙන්න නම් නොකරන්න ඕනේ ඒවා ටිකක් තියෙනවා. ඒතර කල යුතු දේ දැනගත යුතුයි නොකල යුතු දේත් දැනගත යුතුයි. ඒකටලා මොකද කරන්න ඕන? ඈ? ඒ විදිහට හැතිරෙන්නත් ඕන. කල යුතු දේ කරන්නත් ඕන. මොකද කරන්න? නොකල යුතු නොකල යුතු දේ නොකරන්නත් ඕන. ඒ කියන්නේ නොකල යුතු දේ කියන්නේ අත්හල යුතු දෙයක් තියෙනවා. අතාරින්න ඕන වැඩක් තියෙනවා. කරන්න ඕන වැඩක් තියෙනවා. ඒතර අතාරින්න ඕනේ, අතාරින්න ඕනේ, කරන්න ඕනේ ඒවා කරන්නත් ඕනේ. එතකොට ප්‍රතිඵලය හම්බෙයි. මොකද බුදු උනේ කොහොමද කියලා අහනවා එක අවස්ථාවකදී බමුණෙක් ඇවිල්ලා බුදුහාමුදුරුවන්ගෙන්. එතකොට බුදුහාමුදුරුවෝ දෙන උත්තරේ මොකක්ද? කොහොම ඔය කිව්ව ටික කිව්වේ. මම ඔය සරලව කිව්වේ ඒ ටික. බුදු වුණේ කොහොමද? අවිඤ්ඤාතං අවිඤ්ඤය. මම දැනගන්න ඕනේ ඔක්කොම දැනගත්තා. දැන් අපිටත් ඔක් කරන්න දැනගන්න ඕන ටික ඔක්කොම දැනගන්න ඕනේ. කිසි තැනක අඩුපාඩුවක් තියෙන්න බෑ. තමන්න කිසි තැනක සැක තියෙන්න බෑ. සැකයෙන් තොරව දැනගන්න. හරිද? දැන් සැකයි කියන්නේ කවුරු හරි ප්‍රශ්නයක් අහුවා තමයි උත්තර දෙන්න ඕනේ. උත්තර නැත්නම් ඕයි සැකයි. ඒක කොහොමද උනේ කියලා තමයි කියාගන්න බැරි නා. සැකද නැද? සැකයි කියන්නේ තමන් දන්නේ නැත්නම් ඒක කොහොමද මේ ඒක බුදුහාමර කියලා දෙන හින්දා කියවට හරියන්නේ නැහැ. මොකද බුදුහාමර කියලා දෙන හින්දා කියන්නේ තමන් බුදුහාමරගෙන් බණ අහලා තියෙනවද? ඈ? ආවේ? එහෙනම් බුදුහාමර කිව්වා කියන්නේ කොහොමද? ඈ සූත්‍රයේ තිබුණා කියවට සූත්‍රයේ බුදුහාමර කියව සූත්‍රයක්මද කියලා කවුද දන්නේ? ඔබ පහසු කාරණේ ලිව්වද කියලා කවුද දන්නේ? මොකද එහෙනම් බුදුහාමර එහෙම කියලා දෙනවා. මා කෙරේ ගෞරවයෙන්වත් පොතපතක තිබුණු පමණින්ම. හරිද? තමන්ගේ ගුරුවරයෙක් කිව්ව පමණින්ම. එහෙම නැත්නම් තර්කයකට ගැලපුණ පමණින්වත් තව කාරණා ගොඩක් වෙන බුදු අරෝ විදිහට කියලා කියනවා මොක හේතුවකින්වත් පිළිගන්න එපා. එහෙනම් පිළිගන්න ඕනේ කොහමද? තමන්ම අත්දැකලා. තමන්ටම ඒ දේ සිදු වෙනවා කියලා ප්‍රත්‍යක්ෂව අත්ින්ද දාට විතරක් පිළිගන්න. තේරෙනවද? එහෙනම් ඔන්න ඒ හින්දා බුදුආරෝ කියනවා දැනගත යුතු සියල්ල දැනගන්න අත්හල යුක්ත අත්හරින්න කල යුක්ත කරන්න. අවිඤ්ඤාතං අවිඤ්ඤය භාවයේ තබ්බංච භාවිතං පහතබ්බංච පහීනං තස්මාහි බුද්ධෝස්මි. ඒ හේතුයෙන් බුද්ධ කියන අවබෝධය ලැබෙනවා. මේක මොකද්ද එතකොට? අවබෝධයක්. මොකද්ද අවබෝධය? උපත නතර කරන්න පුළුවන් බව අවබෝධ වෙනවා. ඔච්චරයි. ඒක කරන්නේ නැතුව කියන්න පුළුවන් දෙයක්? උපත නතර කරන්න පුළුවන් කියලා කෙනෙක් කියනවා. කිව්වට දැන් Tamanට ඒක වැදගත්ද? හ්ම්. Tamanට ඒක වැදගත්ද කියලා. එයා උප්පත්ති නතර කරගත්ත කියලා Tamanට වැදගත් වෙනවද කියලා අහන්නේ. එහෙනම් මං අහන්නේ රහතන් වහන්සේ කෙනෙක් ඇවිත් රහතන් වහන්සේ රහත් කියලා කිව්වොත් පිළිගන්නවද? පිළිගන්න බෑ. තමන් දන්නේ නැහැ. තමන් දන්නේ ඒ තමන් කොහොමද දන්නේ කෙනෙක් එයා උපවදිනවද නැද්ද කියලා තමන් කොහොමද හොයාගන්නේ තමන් දන්නවද හරි එහෙනම් දැන් තව ප්‍රශ්නයක් අහන්න එහෙනම් රහතන් වහන්සේ කෙනෙක් ඇවිල්ලා හරි කමන්නේ නැහැ කවුරු හරි එහෙම රහත් කියලා කියනවා නම් තමන්ට ඒක වැදගත් මම ආ රහතන් වහන්සේ කෙනෙක් කියලා රහත් කියලා කියනවා නම් හරි මම උප්පත්ති නතර කරගත්ත කෙනෙක් කියලා කියනවා නම් Tamanට ඒක වැදගත්ද කියලා මම අහන්නේ. වැදගත් වෙන්න පුළුවන් සමහරවිට අහගන්න පුළුවන් කොහොමද? ඈ මොකද්ද? කොහොමද රහතන්ගේ අහගන්න පුළුවන් නේද වැදගත්. හරියට හරි. කාන් එක මතක තියාගන්න. මොකද ධර්මයේ තුල වැරදි මතයක් පැතිරෙන. මතයක් තියෙනවා. මොකද බුදුහාරෝ පැහැදිලිව කියනවා. එසේ උපත නතර කරගන්න පුළුවන් එච්ච කෙනෙක් ඒ නතර කරගන්න පුළුවන් බව කිව යුතුයි. ඔයා හිතාගෙන මේ රහතන් වහන්සේ රහත් කියලා කියනවා කියන එක වචනේ නෙවෙයි මම ඔය ඇහුවේ ඒ විදිහට නෙවෙයි. ඒක තමයි මම එහෙම ඇහුවේ. මොකද ඔයා හිතාගෙන ඉන්නේ එහෙම කියනවා කියලා. නමුත් එහෙම නෙවෙයි කිව්වේ. Tamanට උපත නතර ගන්න පුළුවන්, සතරින් එතර වෙන්න පුළුවන්, දුකෙන් අත මිදෙන්න පුළුවන්, නිවන් දකින්න පුළුවන් කියලා කෙනෙක් කියනවා නම් Taman දැනගන්න ඕනේ ඔහුගෙන් ඒක අහලා දැනගන්න. රහතන් වහන්සේලා රහත් කියලා බුද්ධ කාලෙත් කිව්වා. ඔය කිව්ව විදිහටයි කිව්වේ. තේරුම් ගත්තායි තේරුම් ගත්තා. මොකද්ද ඒ කිව්වේ? ඒ මොකද කිව්වේ? දැන් ඔය රහතන් වහන්සේලා ගැන කියපු කාරණා ඔය අහලා නැද්ද ඔය සූත්‍ර වලින් ඉතින් ඔය තියෙන්නේ තනිකරම තේර තේරි ගාථා කියන්නේ මේ රහතන් වහන්සේලා රහත් වෙච්ච මෙහෙණින් වහන්සේලා මේ Tamanට ඇති වෙච්ච தත්ත්වය පිළිබඳව කිව්වේ. ඒ ගාථාවන් කෙලවරේ හැමතැනකම එහෙම නැත්නම් කෙලවරේ නැත්නම් මැද හෝ කොතනක හෝ ඒ අය කියනවා මොකක් වෙනවා කියලාද? කතං කරණියං නාපරායං ඉත්තත්තාය කීනා ජාති උසිතම් භ්‍රමචරියං කියලා ප්‍රකාශ කරන්නද ඈ මොකද ඒ කියන්නේ කීනා ජාති මට නැවත ජාතියක් නැහැ කතං කරණියං කල යුත්ත කළා ඒ කියන්නේ මම කිව්වේ ලෙඩක් තිබුණා බෙහෙත් අරන් ඉවරයි බෙහෙත් අරන් ඉවරනම ලෙඩේ හොඳ වුණාට පස්සේ ආයෙ බෙහෙත් තවන්න ආයෙ කතං කරණියං කල යුත්ත කරා උසිතම් භ්‍රමචර්යා මට ආයේ භ්‍රමචාරී වීමේ ප්‍රතිඵලයක් නැහැ. භ්‍රමචාරී කියලා සීලයක් මම රැක්කා. ඒ සීලයෙන් ලැබෙන ප්‍රතිඵලය මොකද්ද? තමන්ගේ උපත නතර වුණා නම් ආයතනයට ආයෙ සීල් රකින්න ඕන. ඒ කියන්නේ රහතන් වහන්සේලා ගැන ඔයා බලාපොරොත්තු වෙන කොහොම අමුතු සීලයක් නැහැ. තේරෙනවද? නිකම්ම රැකෙනවා ඒක කොහොමද වෙන්නේ කියලා කරගෙන යන්න තේරෙයි. පැහැදිලි දෙන්න. ඒ නිසා හොඳට මතක තියාගන්න ඕක වැඩි මතවාදයක් එහෙම ප්‍රකාශ කරන්නේ නැහැ කියලා ඕනනම් තව වැඩි දුර තමන්ට දැනගන්න ඕන. බද්දේ කරත්ති කියලා සූත්‍රයක් තියෙනවා අංගුත්තර නිකායේ. ඔන්න ඔය සූත්‍රය කියලා දැනගන්න බුදුහාර වදාරනවා යම් කිසි කෙනෙක් එසේ මගඵල ලැබූ බවක් එසේ මේ උපත නතර කරන්න පුළුවන් බවක් ලබලා ඒ ප්‍රකාශ නොකරනවා නම් ඔහුගේ ඉරණම ඒකාන්තයෙන් ඔහු සතර අපායට වැටෙනවා කියලා. ඒ කියන්නේ බුදුහාරු කියන අනිවාර්යෙන් එන මාර්ගඵල ලැබපු කෙනෙක් කියන්නේ මොකද මාර්ගඵල ලැබපු කෙනෙක්ට මොකද වෙන්නේ? සතර අපාය වැටේද? නෑ. එහෙනම් බුදුහාමුදුරු කියනවනේ ලැබපු කෙනෙක් කියන්නේ නැත්තම් එයා අපාය යනවා කියලා. ඒ කියන්නේ එයා මොකද කියලා තින්නේ? ඒ කියන්නේ බොරුවක්මයි කියලා තියෙන්නේ. අනිවාර්යෙන් එයා එහෙම කියනවා නම් එයා දැනගෙනමයි කිය යුත්තේ. එහෙනම් එයාගෙන් අහලා දැනගන්න පුළුවන් වෙන්න ඕනිමයි. එයා කොහොමද මේ වැඩේ කළේ? එහෙම නැත්තම් අනිවාර්යෙන් අපායන. මොකද අපි දන්නවා සතර අපායෙන් නිදහස් වෙනවා කියලා කාරණාවක් ගැන අපි ධර්මයේ තුල කියනවා. සතර අපායෙන් නිදහස් වෙනවා කියන්නේ කවුද? කවන්නේ. මොකද දන් දුන්නා කියලා සතර ආපාය නිදහස් වෙනවද? නෑ අනන්ත දන් දුන්න කෙනෙක් තමයි මල්ලිකා දේවි ගැන අහලා තියෙනවනේ. කවුද? මොන මල්ලිකා දේවි? බන්දුල මල්ලිකා නෙවෙයි. කෝසල මල්ලිකා. බන්දුල මල්ලිකාව මාර්ගයට ආවා. කොසල් රජුගේ අගමේසයක් හිටියා මල්ලිකා දේවි. අසද්දෘස මහා දාණය දුන්නා කියන්නේ එතුමිය. රජුරත් එක්ක එකතු වෙලා මහා දානයක් දුන්නා. බුදුහාමුදුරුව ප්‍රමුඛව රහතන් වහන්සේලා වඩම්මලා රත්තරන් පාත්‍ර ඇඳලා රත්තරන් සිංහ ඇඳලා වහම මහා විශාල දානයක් ගැන ධර්මයේ තුල කියනවා. එහෙම දන් දීලා නිතර ඔය කියන ආකාරයෙන් ධර්ම සාකච්ඡා කළා අනිත් අයත් එක්ක ධර්ම සාකච්ඡා කරමින් හිටපු කෙනෙක් කියනවා කවුද? මල්ලි කොසල් රජුරුවන්ගේ මේෂේ මල්ලිකා දේවි. හැබැයි මරණයටපත් වෙනකොට මරණයටපත් වෙච්ච ඇති වෙච්ච සිත අනුව උපදුනා කියන්නේ කොහෙද? බැල්ලේගේ බඩේ. හරිද? ඒතර ඒ විදිහට අනන්ත ඒවා වොන් තරම් උදාහරණ දෙන්නම එකයි දෙකයි කියන්නේ නේද? ඒතර තමයි කාලයේ ස්වභාවය අනුව. එහෙනම් එතකොට දන් දුන්නා කියලා සතර අපායෙන් ගැලවෙන්න බෑ. Taman සිල් ගත්තා කියලා බොහෝ සිල් දකපාය අපායේ ගිහින් තියෙනවා. හරිද? ඒතර භාවනා කරා කියලා ගැලවෙනවද? නෑ. අනන්ත 이르දි තිබිච්චා හිටියා. ඉදි ශක්තිය නැති වෙලා ආපවයයි ත්‍රිසන් වෙලා പ്രേත වෙලා ආපදිච්චාස්තා නිරේවටිච්චාස්තාත් ඕන තරම් තියෙනවා. එහෙනම් දැන් අපේ ඉලක්කය තමයි තමන්ට මේ පහම මම පැහැදිලි කරන්නේ තමන්ට ප්‍රත්‍යක්ෂ වෙලා තියෙන ඕන කාරණයක්. ඒ තමයි තමන් මේ ලැබපු මනුෂ්‍යාත්ම භාවයේ බුද්ධෝත්පාද කාලයක් තිබෙන අවස්ථාවේ. මොකද මේ කාර්යය කරන්න පුළුවන් වෙන්නේ බුදු කෙනෙක් පහළ වෙච්ච කාලෙක විතරයි. ඇයි ඒ? ඔව්. එතකොට බුදුවරේ හැර වෙන කිසිම කෙනෙකුට තනියෙන් මේක හොයන්න බෑ කියනවා. මොකද්ද හොයන්න බැරි? උප්පත්තිය නැති කරන හැටි. උප්පත්තිය නැති කරන හැටි බුදුහාමුදුරන්ට යන වෙන කාටවත් තනියෙන් තෝරන්න බෑ. ඒක තෝරාගෙන ඊට පස්සේ බුදුහාමුදුරු කියලා දෙනවා මම මෙන්න මෙහෙම මේ කරා අන්නේ කියලා දෙන දේ තමයි ධර්මය කියලා කිව්වේ. හරිද? ඒක පාවිච්චි කරලා ඔන්න තවත් කෙනෙක් ඒ தത്വයටපත් වෙනකොට ආන් එයාට කිව්වා ශ්‍රාවකයා කියලා. හරිද? එහෙනම් දැන් තමන් බුදුහාමුදුරන්ගේ ශ්‍රාවක කියන தത്വයට එන්න නම් ආවම වශයෙන් මොන தത്വයට එන්න ඕනේ? ආන් එහෙම නැත්තම් තමන් බුදුහාමුදුරන්ගේ ශ්‍රාවක වෙන්න බෑ. හරිද? මොකද ධර්මයේ තුල පාසනවා අන්න එහෙම தത്വයට ආවත් විතරයි එයා තෙරුවන් සරණ ගියා කියලා කියන්නේ. මොකද අපි කියනවා යමෙක් ධර්මයට එන්න නම් ධර්මයට ආවා කියන්නේ මොකද වෙන්න ඕනේ? තෙරුවන් සරණ ගියා. මොකද අපි කතා කරන්නේ ධර්මයට එන ක්‍රමවේද වෙනත් වෙනත් ආගම්වල ඒ ආගමට ඇතුළු වෙන ක්‍රමවේදයන් කියනවා. හරිද? කතෝලික ආගමේ ඒකට ඇතුළු වෙන ක්‍රමයක් තියෙනවා. හරිද? Hindu ආගමේ ඒකට ඇතුළු වෙන ක්‍රමයක් තියෙනවා. මුස්ලිම් ආගමේ ඒකට ඇතුළු වෙන ක්‍රමයක් තියෙනවා. එහෙනම් බුද්ධ ආගමේ ඒකට ඇතුළු වෙන ක්‍රමය මොකද්ද? ඈ? තෙරුවන් සරණ යනවා. තෙරුවන් සරණ ගියා කියලා කොහොමද දන්නේ? කියලා සද්දා. රසද්දාට ආව කියලා කොහොමද දන්නේ? සෝවාන් වෙන්න ඕනේ කියලා. දැන් මම අහන ප්‍රශ්නේ කොහොමද දන්නේ ඒකට ආවා කියලා? කොහොමද දන්නේ ඒකට ආවා කියලා? මොකක් තමයි ඒකෙන් සිදුවිය යුතු? සක්කාය දිට්ඨිය. ඈ? සක්කාය දිට්ඨිය. දැන් සක්කාය දිට්ඨිය කියන්නේ වචනයක් විතරයි. ඒක නැති වුණා කියලා කොහොමද දන්නේ? මමගේ වෙනසක් නෑ. මොකද වෙනස? මම මේ අවබෝධ වෙනවා. එහෙනම් ධර්මය අවබෝධයෙන් ලැබෙත. රූපයයි සිතයි දෙකක් ඒ ධර්මතාව කියලා අපි හඳුනම අවබෝධ කරගන්නවා. රූපයයි සිතයි කියන්නේ එකක් කියලා කාටවත් තේරෙන්න පුළුවන්. එහෙම දැනගෙන හිටියා නිකන්නාත පුත්‍රා. අවිද්‍යාව නැති වෙනවා. අවිද්‍යාව නැති අවිද්‍යාව නැති වෙන්නේ රහතන් වහන්සේට විතරයි. සෝවාන්ගෙනට අවිද්‍යාව දුර වෙලා ඉවර වෙන්නේ. මුලාවක් ඉහිම් පිටිම නැතිව සම්මත තරමක් වලට මුලාවක හිටපෙච්චි මේක මුලාවක් කියන එක. ඔව් තරමක් වලට මුලාවක හිටිය බව දැනගන්න. ඒ තරමක් වල දැන් මුලාවක ඉන්නකොට තමන් දන්නේ නැද්ද? දැන් දන්නේ නැද්ද? <laughs> දැන් දන්නේ නැද්ද කියලා මම අහන්නේ. එහෙනම් දැන් ඊතර සෝවාන් වෙලාද? ඒක කොහොමද තාම පිළිගන්නේ කියලා මං අහන්නේ මම කිව්වටවත් පොතේවත් තිබුණා මම නිකවත් කවුරු හරි කිව්වා පාම නිකවත් තමන් පිළිගන්නවද තමන් සෝවාන් කියලා. අනිත්‍යයට හරියට. අනිත්‍යයට එනවා කියන්නේ? සියලු දේම දැන් අනිත්‍යයට වැඩිලා නැද්ද? සියලු දේ වෙනස් වෙනවා. ඒ වෙනස් වෙනවා කියලා වැටහිලා නැද්ද මේ වෙනකොට? තේරුණාට අවබෝධය නැහැ. මොකද අවබෝධය කියන්නේ අන්න ඒක තමයි මටත් එහෙම හිතෙන්නේ. තේරුණා සහ අවබෝධය කියන්නේ වචන දෙක විස්තරවට කියන්න බෑ. මොකද? අමාරු වෙනවා. අමාරු කියලා හරියන්නේ නැහැ. තමන් කරන් තියන වැඩේ නැහැ කරන් තියෙන්නේ. මොනවාද? එහෙම වෙන්නේ. එහෙම වෙන්නේ. එහෙම කිසි දැනක කියන්නේ මුලාවේ ඉන්න නිසාම නෙවෙයිද බොරු කියන්න ඉන්නේ කේලම් කියන්න වෙන්නේ පරස වචන ඉස් වචන ආදී මේ කට කරන්න වෙන්නේ මුලාවේ ඉන්න ඉඳ නෙවෙයිද ආසාවේ හැතරෙන්නේ තරහට යන්නේ පස්සේ මම හෙට අනිද්දා දින දිහාට මම චිත්තානපස්සනාවේ මූලාම්බ්‍රේදී Tamanට කියලා දෙන්නම් මගක් යනකොට ධර්මයේ තුල බුදුහාමුදුරුවෝ වදාරනවා යම් කිසි තැනක අකුසල කියන ඒවා Tamanට සිදු වෙනවා නම් බොරු කියන එක කුසල්ද අකුසල්ද? සාමාන්‍ය තමන් දැනීම තියෙනවා. හොරකම් කරන එක, සත්තු මරණ එක. එතකොට මමන් ඊළඟට පරිස වචන කියන එක, හිස් වචන කියන එක, තරහ ගැනීම ඔය ඔක්කොම මොනවද? යම් කිසි තැනක අකුසලක යෙදෙනවා නම් යම් කිසි කෙනෙක් අකුසලයේ යෙදෙන අනිවාර්ය සාධකයක් විදිහට බුදුහාමුදුරු දක්වනවා අකුසල සාධාරණව සිතේ යෙදෙන චෛතසික ටිකක් තියෙනවා. සිත ක්‍රියාත්මක සිත හදන්න හැදෙන්න අවශ්‍යයි. ඒකට මුලින්ම දෙනවා මෝහය කියලා එකක්. හරිද? ඒක නැතුව අකුසල් වෙන්නේ නැහැ. ඉතින් ඒතර කොහොමද කියන්නේ? සෝවාන් වුණ පමණින් එයා තින් අකුසල් වෙන්නේ නැහැ කියලා ආසාව තරහ ඔය කියන ආහාරයෙන් මෝහයට යන්නේ කියලා කොහොමද කියන්නේ? මෝහයට යන. සෝවාන් වෙච්ච කෙනා තින් සිදු වෙන්නේ නැහැ කියන්නේ මොනවද? ආනන්තරේ පාප කර්මයයි තමයි. චචා බිතානානි අබබ්බෝ කාතු අබබ්බ්‍ය කාර්යයන් හයක් කරන්නයි කියලා කියනවා චචා කියන්නේ ඡය බිතානානි අබබ්බෝ කාතු අබබ්බ්‍ය කාර්යයන් හයක් කරන්න හැ කියලා ධර්මය තුල කියනවා ඔච්චරයි කරන්නේ කියන්නේ පංචානරි පාප කර්ම හරි ඒව කරන්නේ අම්මා මරන්නේ තාත්තා මරන්නේ රහතන් වහන්සේ මරන්නේ ඔය රහතන් වහන්සේ අඳුරගෙන ඉන්න එපා මරන්නේ නැති රහතන් වහන්සේ කොහොමද දන්නේ හරිද හරි ඔය කියන ආකාරයෙන් බුදුන්ගේ ලේ හොලවන්නේ සංඝ ભેදය කරන්නේ නැවත මිත්‍යා දෘෂ්ටියට හැරෙන්නේ නැහැ කියලා විතරයි බුදුහාමුදුරු කියන්නේ. තේරෙනවද? ඒතර එයාට බොරු කියන්න වෙයිද? බොරු කියන්න පුළුවන්. තාත්තු මරන්න පුළුවන්. හොරගම් කරන්න පුළුවන්. කාම හැදෙන්න පුළුවන්. ආසාව වෙන්න පුළුවන්. තරහ වෙන්න පුළුවන්. ඔය ඔක්කොම වෙන්න පුළුවන්. ඉතින් ඒතර කොහොමද කියන්නේ? ඔබ වන්දනේ දිල කොහොමද වෙන්නේ? සැකයක් නැතුව දැනගත්තා නම් උපත නතර වෙන්න ඕනේ. මාගේ තමයි මේ සෝවාන් වෙනවා කියන්නේ උපත නතර කරමින් නිවන් දකින්න පුළුවන්. නිවන් දකින්නවා කියන්නේ උපත සම්පූර්ණ වශයෙන් නැවත සිදු වෙන්නේ නැහැ කියලා දැනගන්න. ඒතර සෝවාන් වෙනවා කියන්නේ උපත නතර කරලා යා ආත්ම හටකෙදී උප්පත්තිය නතර වෙනවා කියලා යා උප්පත්තිය නතර කරලා ඇති කරගත්ත අවබෝධය. ඒක තමයි අචලයි කියලා මම කිව්වේ. උපත නතර වෙනකන් Tamanට තීරණය කරන්න පුළුවන්ද? එහෙමනම් මෙසේ උප්පත්තිය නතර කරන්න පුළුවන් කියලා කිව්වට කිව්වට තමන් කරනකම් තමන්ට කියන්න පුළුවන් දෙයක් ඈ බෑ එහෙනම් කාගෙන්ද අහගන්නේ දැන් ඇහුවට හරියන්නේ උපත නතර ගන්න පුළුවන් කියලා බුදුහාමුදුරුවෝ දෙයක් කියනවා හරි බුදුහාම කියනවා තවත් අය කියනවා මාත් කියනවා දැන් තමන් පිළිගන්නවද පිළිගන්නවා එහෙනම් දැන් තමන්ට දැනගන්න වෙනවා මොකක්ද උපත කියන්නේ. ඕක දැනගන්න නැතුව තමන්ට මේ ගමන යන්න බෑ. මොකක්ද උප්පත්තිය නතර වුණා කියන්නේ? මොකක්ද උපත කියන්නේ? මොකක්ද උප්පත්තිය නතර වුණා කියන්නේ? කොහොමද තමන්ට ඒක වැටහෙන්නේ? දැන් තමන් තනියෙන් කරගන්නේ බෑ. දැන් කාගේ උප්පත්තියද නතර වෙන්නේ? හ්ම්. එහෙනම් කවුද දැනගන්න ඕනේ? එහෙනම් තමන් ආන් මේ කියන ටික දන්නේ නැත්නම් තමන් මොන ධර්ම මාර්ගයේ ගියත් වැඩේ වෙලා නම් වෙලාත් දන්නෙත් නෑ දැන්. ඒ කියන්නේ දැනටම <laughs> දැනට මේක වෙලාද නැද්ද කියලාත් දන්නේ නෑ. ඒකත් දන්නේ දන්නවා. දන්නේ. සමහරට වෙලා තියෙන්නත් පුළුවන්. හැබැයි නෑ කියන්නේ නෑ. මොකද ඒ தത്വයට එන්න මොකද කරන්න ඕන? ඒකත් මම නිකන් මේ ඉස්සරහට යන්න කලින් අහගෙන ඉන්නේ. මොකද තමන්ගේ අවබෝධය මම දැනගන්න. ඈ? දුක ගැන තමයි දන්නේ නැද්ද? හ්ම් hmm? අවිද්‍යාර්ථිය කියන්නේ නැති වෙන්නේ නැහැ අකුසල් කරනවා හ්ම් මං කිය අකුසල් වෙන එක නතර වෙන්නේ නැහැ කියලා අකුසල් වෙන 100 100 නතර වෙන්නේ රාතන් වහන්සේ විතරයි අනික් කෙනාදී අකුසල් සිද්ධ වෙනවා ඈ සම්මාදිට්ඨිය කියන්නේ ඒක. Taman නිවැරදිව දැක්කා උපත නතර කරන්න පුළුවන් බව. එතරම්. සම්මා දිට්ඨිය ගැන තව ගොඩක් හේතු තියෙන සම්මා දිට්ඨිය 16 ආකාරයක් කියලා සූත්‍රයන් තුළ දෙන. කොහෙන් හරි ගන්න එක තැනකින් එතනට එන්න ඕනේ. ඈ? ලෝභ දේශ මොහයන් තියෙනවා. ඕක නැති වෙන්නේ rahat වෙනකොට. මං අහන්නේ ඔයගෙන් தත්ත්වයට එන්න මොනවද කරන්න ඕනේ කියලා බුදුහාමර කියලා දෙන්නේ. ඈ? ප්‍රතිපත්තාන වල විතර නෙවෙයි තමයි බොහෝ දේ කරන්න පුළුවන්. බුදුහාමර වදාරනවා බණ අහනකොට මාර්ගඵල ලබන්න පුළුවන්. රහත් වෙන්න පුළුවන්. එනේ බණ අහගෙන ඉන්නකොට. හරි මොකද මම මේක කියන්නේ? වැරදි දෘෂ්ටියක් හදාගෙන ඉන්නවා අද අපේ අය. ඒකට මේ භාවනා කරන්න ඕන කියලා. භාවනා කියන වචනේ වැරද්දක් තියෙනවා. ඒක මම මේ සුද්ධ කරන්න හදන්නේ. ඔබ සුද්ධ කරගන්න නැත්නම් ඔයාට තේරෙන්නේ නැහැ මොකද්ද වෙලා තියෙන්නේ. ඔයා පිළිගන්නේ. බණ අහලා ඉවර වෙනකොට රහත් වෙච්ච අය බුදුහාමර කාලේ හිටියද නැද්ද? ඒකයි කරපු භාවනාව මොකද්ද? හරි. ඒක එනම් භාවනාව කියන්නේ මොකද්ද එතකොට? අවබෝධයක්. මොකද්ද අවබෝධය කියලා තමන්ට කියා දෙන්න. ඈ. එනම් බාන අහනකොට මගපල ලැබෙනවා. හරිද? ඊළඟට බණ කියනකොට මගපල ලැබෙනවා. මම කියා දෙනකොට රහත් වෙච්ච අය තියෙනවා. හරිද? ඊළඟට ඒවා සජ්ජායනා කරනකොට බණ සජ්ජායනා කරන්න පුළුවන් කට්ටියට. ඒතෙන්දී රහත් වෙනවා. ඊළඟට භාවනාව කියලා අර කියපු ධර්මයේ මෙනෙහි කරන අවස්ථාව. රහත් වෙනවා කියලා කියන ධර්ම. දැන් එදා එහෙනම් මේ හතරෙන්ම වෙනවා නම් කොතනින් හරි වෙලා තියෙන්න බැරිද මේ එනකොට යයි. ඒක තමයි මම අනේ කොහොමද දන්නේ? වෙනස්කම් තේරෙනවා ඔය කියන ආකාරය සාමාන්‍යදී ඔය හිටපු ගමන් ඔය මොලේ මකර වෙලා ඒකත් වෙනස් වෙනවා. මොලේ මොන හරි ලෙඩක් හැදෙලා එමත් අනේ සියල්ල අනිත්‍යයි මට ඕක වැඩක් නැහැ කියලා ඔය නිකන් පිස්සු වගේ ඉන්න ඇත් නැද්ද? එහෙම ඉන්න පුළුවන්. ද තමාරිට හිටපුවම වෙනත් වෙලා ඔය ආය කියන්නේ තේ එහෙම පිස්සු ඇදලා ගන්නේ නැහැ. බැරි වෙලා හරි තමන්ගේ ළමයි අම්මා මං හෙට මහාන වෙන්න යනවා කියලා කිව්වොත් එහේ මොකක් කියයිද? බඩ පිස්සු ඇදලාද කියලා හරි. ආය ආය දෙකක් කරන්නේ ඔච්චර අනිත්‍යයි කියන ඔය ආයම. ඔච්චර සියල්ල අනිත්‍යයි අරකම මේකයි කියන ඔය ආයම කියයි. බඩ මොලේ මොකක් හරි වෙලාද කියලා හරි. අහන්න නැතිද? අහනවා. ඒයි. ඒ වෙලේ දන්නේ නැති ඉන්නවා. හරි. එහෙනම් ඔකට අපිට විශේෂ යමක් අඳුරන්න වෙනවා. මොකක්ද අඳුරන්න ඕන? උපත කියන එක අඳුර ගන්න ඕන. හරිද? මම මෙතෙන්දි කෙටියෙන් ගමන්ට කියනවා. ඒක අවසාන දවස වෙනකොට මම හරියටම බුදුහාමුදුරු කිව්ව කාරණේ Tamanට දින තුන ඇතුළතදී ප්‍රායෝගිකව පරීක්ෂා කරන්න කාරණා ටිකක් පැහැදිලි කළා. අවසාන දවසේ ආයෙ පැහැදිලි කරනවා. බෙයින් බුදුහාමර කිව්ව තැන උප්පත්තිය නතර ගන්න වෙයි. මොකද තමයි මේ දල අවබෝධය තියෙන්න ඕන ඒ තැනට එන්න පුළුවන්. දල වශයෙන්. මොකද සෝවාන් වෙච්ච කෙනාට ඒ ගැඹුරු අවබෝධය එන්නේ නැහැ. දල සක්කාය දිට්ඨිය කියලා කියන්නේ දල වශයෙන්. හරිද? දල විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියලා කාරණා තුනක් ගැන තමයි ධර්මයේ කියන්නේ. දල වශයෙන් නැති වෙනවා. 100ක් නැති වෙනවා නේද? තේරෙනවද? නේද? දල වශයෙන් දැන් මෙතේ තමයි කියනවා මොකක්ද මේ උපද කියන්නේ? ඒක නතර කරගන්නට මොකක්ද කළ යුත්තේ. එහෙදලි? උප්පත්තිය කියන එක බුදුහාමුදුරුව දක්වනවා මොකක් විදියටද? දැන් එතෙන් තමයි අපි කියන්නේ සත්වය. මොකද අපි මේසයක් ගත්තාම, පුටුවක් ගත්තාම, බාල්දියක්, ගෙයක් ඒක ඉපදුනා කියනවනේ. නෑ. එහෙනම් මේ උපත ගැන කතා කරන්නේ මොකකටද? සත්වයට සජීවී ස්වභාවය කියලා අපි එහෙම කියනවා. සත්වය ජීවියෙක් කියලා අපි කියනවා. නේද? හරි මෙන්න මේ සත්‍යයේ උපතක් ගැන තමයි අපි කතා කරන්නේ. ඒතර මේ සත්‍යයාගේ උපත නතර වීමක් ගැන තමයි අපි මේ ගවේෂණයක්, පරිේෂණයක් කරන්නේ. මොකද දැන් Tamanටත් එහෙම එකක් තියෙනවා. ඒකට හේතුත් කියනවා. මොකද්ද හේතුව? උපත්යේ හින්දා මොකද වෙන්නේ? Tamanට දුක් කියන ඒවා හට ගන්නවා. ඒකෙන් Tamanට පීඩා කියන ඒවා දෙනවා. සසරේ භයානකම කියලා. නැවත උපදින තැන පිළිබඳ තීරණයක් ගන්න බැරි කමක් තියෙනවා. මොකද කවුරුත් දන්නවද දැන්? කොයි උපදීද කියලා? තමන් ඔච්චරවත් සිල් ගත්තා මොනවා කරා කිව්වා තමන් අතින් බොරු කියවිලා නැද්ද? බොරු කියන්න වෙලා තියෙනව නැද්ද? පුංචි කාලේ හරි. හරිද? තමන් එතකොට සත්තු මරලා නැද්ද? සත්තු මරලා නැහැ. ආන්න වෙලා තියෙනවා. හොරකම්. හොරකම් කළා නැහැ? ඈ? ඔය නැහැ කිව්වට අඩු ගානේ ඔෆිස් එකේ කොලයක් පෑනක්වත් ගෙදර ගෙනාලා නැහැ. ඔය නැයකට දන්නෙත් නැහැ තාප්පේ තියෙන්නේ. එනකොට. ඔය නැයකට කොහොමද නැහැ කියන්නේ. අද කාලේ කිසි තේත්ම බලන්න බෑ. තමන් ඔෆිස් එකේ ගිහිල්ලා කවදාවත් ගෙදර වැඩකට තමන් හරි ගානේ තමන්ගේ පෞද්ගලික ඊමේල් එකක් පරීක්ෂා කළේ නැද්ද? එහෙම කරන්න අවසර දීලා දෙනවද ඔෆිස් එකේ? ඈ? එහෙම බෑ. තමන් එහෙම හරියට බැලුවොත් ඒක කරන්න බෑ තමන්. කරන්න බෑ. ඒ හින්දා එහෙම නෑ කියන්න බෑ. දැන් තියෙන ප්‍රශ්නේ ඒක නෙවෙයි. දැන් තමන් එතකොට ඔයදී අකුසල ධර්මතාවයක් තමන්ගේ සිතට මතුවෙන්නේ නැහැ කියන්න තමන්ට ක්‍රමයක් තියනවාද මැරෙන වෙලාවට දෙනවද එහෙම වෙන්නේ? හ්ම්. තමන් අහන්නේ ඒක නෙවෙයි තමන්ට මැරෙන ඒක මොකටද තියෙන්නේ? මේ සුදුරුණු වතුර. එතන මම අහන්නේ තමන්ට හැකියාවක් තියෙනවාද මැරෙන වෙලාවට ඔය අකුසල ධර්මයක් තමන්ගේ සිතට එන්නේ නැහැ කියන්න. පුළුවන් මොනවා කර කර හිටියා. බෑ මොනවා කරමින් හිටියත් අකුසල ධර්මතාවයක් සිතට මතුවෙනවා කියන එක අපි දන්නම ධර්මයට අනුව මරණාසන්නයේදී එන සිත ඒකට අපි කියනවා චුතිසිත චුතිසිතට අනුව තමයි මොකක්ද වෙනවා කියන්නේ ප්‍රතිසන්දිය නැවත භවය සකසෙන හරිද දැන් චුතිසිතට අකුසලයක් ආවොත් ඒකාන්තයෙන් මොකද වෙන්නේ සතර අපාය යන තිරිසන් වෙන්න වෙයි ප්‍රේතෙක් එහෙම නැත්නම් අසුර ලෝකේ, එහෙම නැත්නම් නිරේ. ඒකට කියවා සතර අපාය. සතර අපායේ කොහේ හරි උපදින්න සිද්ධ වෙනවා අකුසල ධර්මයක් මතු වුණොත්. ඉතින් ඒක නැහැ කියන්නේ කාටවත් පුළුවන්ද? බෑ ඒකට තමයි බුදුහාමුදුරුගේ සසරේ භයානකකම. උපදින්න තියෙන වාර ගන්න දන්නෙත් නැහැ. කොහේ උපදීද දන්නෙත් නැහැ. අපි ප්‍රාර්ථනා කළාට කියන්න පුළුවන් අපිට ඒකාන්ත මනසාත්ම භාවයක් ලැබෙයි කියලා. එහෙම කියන්න බෑ. දිව්‍ය ලෝක යන්න ඕනේ කියලා මම අර පින් කරා මේ පින් කරා කියවට. කාටවත් තීරණයක් දෙන්න පුළුවන්ද? ඒකාන්තයෙන් දිව්‍ය ලෝක යයි කියලා. බෑ. ඒක තමයි සසරේ භයානකකමක් තියෙනවා. සසරේ දුක් විඳින්න වෙනවා. ඒක හේතු කරගෙන නම් මේ උපත්ය නතර කරගත්තේ නැත්නම් ආයෙත් ওই ටික ඔක්කොම වෙන්නපත් වෙන්න වෙනවා. ඒවත් මොනවද කියලා ඉදිරියේ දැන් තවත් සාකච්ඡා කරන්න ඕන. ඊට පෙර ආත්මෙන් තමන් අහනවා එහෙනම් මොකක්ද මේ උපත කියලා බුදුහාමුදුරුව දැක්වේ. සත්‍යයගේ බිහිවීම. සත්‍යයගේ උපත කියලා කිව්වෙ මොකටද? සත්‍යයක උපදිනවා කියන්නේ මොකක් වෙනවටද කියලායි මේහා. ආයතන ඔව් පංචපාස්කන්ධයක් කියන්නේ මොකක්ද ඔය කියන ඒවා වචන වශයෙන් මට බෑ දැන් තමයි අවබෝධ වශයෙන් තේරෙන්න ඕනේ ඒවා. ස්කන්ධයන්ගේ 15 වීම ආයතයන්ගේ ඇතිවීම කියලා බුදුහාමුදුරුවෝ කියපු කාරණාවක් ඒක බුදුහාමුදුරුවෝ කියන්නේ උපත උච්චරයි කන්දානම් පාතු භාවෝ ආයතනානම් පටිලාභෝ කියලා කියනවා හරි අයං උච්චති ಜಾති ಜಾති කියන්නේ උපත උපත කියන්නේ මොකද්ද ස්කන්ධ 15 වීම හරිද ආයතන ලැබීම කන්දානම් පාතු භාව 15 වෙනවා ආයතනානම් පටිලාභෝ ලැබෙනවා ආයතන ලැබෙන තැනක ස්කන්ධයන් පහළ වෙනවා කියලා මම කියේකයි ඔක මම සරලව දැන් තමන්ට දල වශයෙන් පැහැදිලි කරනවා. පස්සේ තමන්ට හෙට අනිත් දවසට ඔක සම්පූර්ණ වශයෙන් ඔප්පු කරලා දෙනවා. ඔප්පු කරලා දෙනවා ඈ. තමන්ට හේතු සහිතව. එහෙනම් දැන් ඔය කියන දෙක තමන්ට ඔහොම කිව්වට තමන් වචන අහලා තිබ්බට ඕවාගේ අර්ථ වශයෙන් අවබෝධය දැන් පරීක්ෂා කරන්න ඕනේ. ස්කන්ධ කියලා ටිකක් අහලා තියෙනවා. ආයතන කියලා ටිකක් අහලා තියෙනවා. නේ. දැන් දෙකක් ගැන කතා කරන්නේ. දෙකක් ස්කන්ධයි ආයතන. හරිද? ආ මොනවද ස්කන්ධ කියන ඒවා? මොනවද ස්කන්ධ කියන්නේ? ගොඩවල් ටිකක්. මොන හරි ගොඩවල් ටිකක්. ස්කන්ධය කියන්නේ ගොඩක්, බරක්. බන්ධ කැලියක් කියන්නේ. ආයතන කියන්නේ? නිෂ්පාදනය කරන තැන් ටිකක්. ආයතනයක් කියනවා යමක් සකස් කරන, යමක් හදන තැන් ටිකකට කියනවා ආයතන. ඒතර ආයතන දෙන්න ඕනේ ස්කන්ධ කියලා එකක් තියෙනවා. දෙකක් තියෙනවා. හොඳයි. සාමාන්‍ය ලෝකේ අපි ওই වචන ටික පාවිච්චි කරන්නේ. හරිද? සාමාන්‍ය ලෝකේ අපි ওই වචන දෙක පාවිච්චි කරන්නේ බුදුහාරගේ වචන දෙන්නේ ස්කන්ධය ආයතනය කියලා. උපදිනකොට සත්‍යයට දැන් ඔහොම දෙකක් ගැන කතා කරනෝනේ. අපි කියන්නේ සත්‍යයට උපදිනකොට මොන හම්බුණා කියලාද? විඥාන කම්මුණා කියන්නේ? ඈ උපදිනකොට සත්‍යයට ඇඟක් තියලා එකක් තියනවද නැද්ද? ඒ ඇඟේ පණ කියලා එකක් ගැන අපි කියනවද නැද්ද? මොහොම දෙකක් ගැනයි තමයි කතා කරන්නේ. මැරිච්චා මොකද වෙන්නේ? පණ යනවා කියලා විතරයි කියන්නේ. මැරිච්චාම අර මේකක් ගියා මොකක්වත් ගියා කියලා වෙන මොකක්වත් කියන්නේ නැහනේ. එච්චරයි. මම මේ කියන්නේ සරල වැඩි ඈ. සරල මේක තේරුම් කරගත්තාම ඔය ඕන සංකීර්ණ කතන්දරයක් හොරන්න පුළුවන්. එහෙනම් ඔච්චරයි වෙන්නේ. ඒකට දැන් ඔක ඔහොම කිව්වට බෑ. තමන්ට මේ දෘෂ්ටිය නිවැරදි කරගන්න වෙනවා. මිත්‍යාවක් එනවා ඔහොම තිබ්බොත් එහෙම. ඒ ඉන්න හරියට තේරුම් කරගන්න අපි ධර්මයේ ගැඹුරට යන්න ඕන. එහෙනම් ඔන්න උපදිනකොට කය ගැන එකක් ස්වභාවයක් තියෙනවා. සිතක් ගැන කියනවා එහෙම නැත්නම් පණ කියලා ඔකට කියනවා. ධර්මය තුල සිත කියලා කියනවා. ඒතර ජීවත් වෙනවා කියලා එකක් තියෙනවා. සත්‍ය ජීවත් වෙනකොට මොකද වෙන්නේ? මේ කයයි පණයි. ඇඟයි පණයි මොකද වෙන්නේ? ඇඟයි පණයි ක්‍රියාත්මක වෙවි එකට තියෙනවා. මැරෙනකොට මොකද වෙන්නේ? ඇඟෙන් පණ අයින් වෙනවා. හරිද? දැන් අපි කරන්න යන්නේ මොකද්ද? දැන් තමයි කරන්න යන්නේ මොකද්ද? පණ පණ තවත් කයකට ඇතුළු වෙන්නේ නැති කරන්න නතර කරනවා. ඒ කියන්නේ පණ යන එක පණ යන එක නවත්තන්න ඕනේ. ඕම් මෙච්චරයි වැඩි. මොකද වැඩි? පණ යන එක නවත්තන්න. හරිද? සරලව කිව්වොත් ඔච්චරයි. පණ යන එක නවත්තන්න. දැන් පණ යන එක නවත්තන්න පණ අඳුරනවාද? දැන් ඔය වචනේ නම් කියනවා පණ කියලා, පණ කියනවා, විඥානය කියනවා, තිත කියලා නම් ගොඩක් ඔකට කියනවා. ඒක අඳුරනවා. දැන් පණ තියෙනවද? තියෙනවා. කොහොමද අඳුරන්නේ? ඔව් පණ අඳුරන්ට එන්නේ අපිට ඒකේ හැකියාවන් එක. පණෙන් ඇති කරපු ප්‍රතිඵල තමයි අපිට අඳුරන්න පුළුවන්. පණ ලේසියෙන් අඳුරන්න බෑ. හරි. ඒතර දැන් ඔන්න ඔය පණ කියන එක පිහිටන තැනට තමයි මොකද්ද කියන්නේ? ඇඟ කියලා කියන්නේ කය කියලා කියන්නේ. මොකද දැන් අපි දන්න කාරණාවක්. සාමාන්‍ය දැනීම එතන තියෙනවා. පණ කියන එක සම්බන්ධ වෙනවද මේ මේසයකට, පුටුවකට, ගහකට, මේ බිත්තියකට එහෙම? නෑ. ඒවට පණ තියෙනවා කියලා අපි කියනවාද? නෑ. පණ තියෙනවා නම් තියෙනවා කියන්නේ මොනවටද? සත්‍යයන්ට ක්‍රියා කරන ස්වභාවයකට ක්‍රියා කරන්න පුළුවන්. හරිද? එහෙනම් අන්නේ පණ එකතු වෙන තැන තමයි ඔය ආයතන කියලා බුදුහාමුදුරුවෝ නම තිබ්බේ. ඒ පණේ ක්‍රියාකාරීත්ව ස්වභාවයක් තමයි ඒ පණ කියන එක ක්‍රියා කරන්න අවශ්‍ය ස්වභාවයන් ටිකක්. ඒ පණත් එක්ක සිදුවෙන ක්‍රියාවලියක් තමයි ස්කන්ධ කියලා කිව්වේ. ඔය මම ඒක ස්කන්ධ කියන විස්තර කරන්න යන්නේ නැහැ දැනට. මොකද ඒක පැටලී සාගතයි තමයි මුලදී කියන්නේ ගියොත්. හරිද? ඒක මම පස්සේ හෙට අනිද්දනකොට ස්කන්ධයන් වෙන වෙනම පැහැදිලි කරලා පස්සේ කියලා දෙනවා. හරිද? නමුත් දැන් තමයි අවශ්‍යයි යමක් දැනගන්න මේ ආයතන කියනවා. ස්කන්ධයන්ගේ ක්‍රියාකාරීත්වය ඔය කියන්නේ පණ කියන්නේ මොකද්ද? යම් කිසි ක්‍රියාකාරීත්වයකින් තමයි අඳුරන්නේ. යන්නේ ක්‍රියාකාරීත්ව ටික අපි දැනගන්න ඕන සහ ඒ ක්‍රියාකාරීත්ව කරන්න සුදුසු තැන අපි දැනගන්න ඕනේ. ඒක තමයි ආයතන. ඒතර ඇඟ පැහැදිලි. හරිද? ඇඟ කියන එක දැනගන්න ඕන. පණ කියන එක දැනගන්න පණේ ක්‍රියාකාරීත්ව අඳුරන්න. හරිනේ? දැන් බලමු ඒ ඇඟ කියන එක ආයතන කියන නමින් තමයි බුදුහාමර හඳුන්වන්නේ. හරිද? මොනවාද? ආයතනානං පටිලාභෝ කියලායි ධර්මයේ කිව්වේ. ආයතන. හරිද? ආ. දැන් කලින් බණ අහලා තියෙන අය නේද? දැන් කලින් මීට කලින් මේකේ රටාම් වලට සම්බන්ධ වෙලා නැති ආද උතන්න බණ ඉතල. දැන් මේ කියන වැඩටාම් වලට සම්බන්ධ වෙලා නැති අය. අතෝ සම්බන්ධයි ඕනේ. හරි. අද ඒ අයගෙන් තමයි වැඩි දුර අහන්නේ. එයා තමයි මට උත්තර දෙන්න ඕනේ. කලින් ආපු අයට මම කියා දීලා තියෙනවා. දැන් ආයතන කියන්නේ මොකටද? පොදුවේ කිව්වහම ඇඟට. ඇඟේ තියෙන කොටසද? දැන් අපි කියන්නේ පණ කියන එක තමයි අයින් වෙන්නේ. පණ අයින් වෙලා කොහෙටද යන්නේ? තවත් ඇඟකට. ඒ ඇඟේ තමයි ඒතර මොනවද තියෙන්න ඕනේ? පණ ක්‍රියාත්මක වෙන්න සුදුසු තත්ත්වයන්. ඒවට තමයි බුදුහාමර මොකද්ද කිව්වේ? ආයතන. අර ආයතන කියන්නේ ඇත්තටම පණ කියලා අපි කතා කරන මේ ස්වභාවය එකතු වෙලා යමක් සකස් වෙනවා. දැන් සාමාන්‍ය ලෝකෙත් අපි ආයතනයක් කිව්වොත් මොකක්ද ඒකේ ක්‍රියා ස්වභාවය? <coughs> යමක් කරනවා, යමක් නිපදවනවා, යමක් සකස් කරනවා. අපි හිතමු සබං කර්මාන්ත ආයතනය කියන. මොකක්ද ඒකේ වැඩේ? සබං හදලා දැන්. දැන් ඒ එතන මොකක් හරි බිල්ඩිමක් තියෙන්නේ බෑ. මොකක් තැන? ඒ තැනටද මේ සබං කර්මාන්ත ආයතනය කියන්නේ? දැන් මේ ඉස්සරහට කියා දෙන්න කලින් යමක් තමයි මේ තේරුම් කළ දෙන්නේ. ඈ? ඒ බිල්දි බඩද සබන් කර්මාන්තය කියන්නේ. ඈ? ඒ බිල්ඩින්ම පාවිච්චි කරලා බිල්ඩින් එක පාවිච්චි කරලා කරන වැඩේ නිසා. හරි දැන් ඒ බිල්ඩින් එක අපි හිතමු හදන්න පටන් ගන්නවා ගිනි පෙට්ටි. එතකොට මොකද්ද ඒක? එහෙනම් දැන් බිල්ඩිමරද කියන්නේ? එහෙනම් ආයතන කියන්නේ මොකටද? අදාළ නිෂ්පාදනයේ ක්‍රියාවලිය සිදුවෙන ස්ථානයට කියන නම තමයි හරිද? ආයතනය. පැහැදිලි? හරියට තේරුම් ගන්න ඕනේ. එතකොට අන්න එහෙම යම්කිසි නිෂ්පාදනයක් සිදුවෙන තැනකට කියන නම තමයි මොකද්ද? ආයතනය. පැහැදිලි? එහෙනම් දැන් අපි බලමු ඔය කියන ආකාරයෙන් ආයතනානම් කියලා ධර්මය කියනවා. ඒ කියන්නේ ඒක බහුල එකක්. ආයතනානම් කියවම එකක් නෙවෙයි කීපයක්. හරිද? එනම් යම්කිසි සකස් කිරීම යම්කිසි නිෂ්පාදන සමූහයක් සිදු කරන යම්කිසි ස්ථාන රාශියක් තිබෙන්න වෙනවා. තමයි ආයතන ආනං කියලා කියන්නේ. يعني එක ආයතනයක් තියෙන නිශ්චිත කාර්යයකට ඒ වගේ වැඩ කිහිපයක් කරන තැන් කීපයක්. ඒතර ආයතන කියලා ගත්තාම කීයක් තියෙනවාද කියන එක තමයි දැන් ඊළඟට අහන ප්‍රශ්න. කීයක් තියෙනවද? ඈ? හයක් තියෙනවා කියලා කියනවා. හරි. ආයතන 6යිටල තමයි ධර්මයේ කියන්නේ ෂඩායතන කියලා කියනවා. ෂඩ කියලා පාලි භාෂාවෙන් කියන්නේ 6යි. මට කියන්න තමන්ට ඒ ආයතන 6ම තියෙනවද නැද්ද? ඈ තියෙනවා. කවුරු කෙනින්ද අද පිළිගන්නේ? ඈ තමන්ට තේරෙන්නේ නැහැ. තමන්ට තේරෙන්නේ. තමන්ට ඒ වගේ සිදුවෙන ක්‍රියාවලිය නිසායි තේරුම් ගන්න වෙන්නේ. හරිද? දැන් සබන් හදන්නේ නැත්නම් අර බිල්ඩින් එක සබන් කර්මාන්තායතන නේද? එහෙම නෑ. බිල්ඩින් එක තියෙන්න පුළුවන්. ඒක සබන් කර්මාන්තායතන කියන්නේත් නෑ, ගිඩිපෙට්ටි කියන්නේත් නෑ. කර්මාන්තායතන කියන්නේ තිමති කර්මාන්තායතන කියන්නේත් නෑ, බිල්ඩින්ම විතරයි ඒක. හරිද? එහෙනම් අදාළ නිෂ්පාදනය වෙනවා නම් ඔන්න ඒකට කියනවා ආයතනය කියලා. හරි? නම් වශයෙන් මට කියන්න බෑ නන් ටිකේක. නැත. කනේ. නාසය. මනස. ඇහැ, කන, නාය, දිව, ශරීරය, මනස කියලා දැන් හයක් ඔයයි කියවනේ. හරි. දැන් එහෙනම් ඒ හයට අදාළව තැන් හයක් තියෙනවද නැද්ද? හ්ම්. එක්කෙනෙකුට chance එක දෙන්න. ඒ හය තැන් මට Taman තුලින් පෙන්නන්නට. Taman තුලින් ඈ අනුගේ නන් නෙවෙයි දැන් කියන්නේ. ඒ ඒවා කරන තැන් හය වැඩ හයක් කරෙන්නත් උනේ. වැඩ හයක් කෙරෙන්න ඕනේ. ඒ තැන් හය මට පොඩ්ඩක් වෙන්න. දැන් ඔය පොතේ උත්තරේ තමයි දුන්නේ කියලා මම දන්නවා. හා. තැන් හය පෙන්වන්න මම. ඇහැ. හරි. නහය. දිව තුනයි. කන හතරයි. ඇඟ පහයි. මොකක්? පෙන්වන්න බෑ කියන්නේ? ඇද එහෙම කරන්නේ නැද්ද? ඔය ඔය හරි දෙනවා කියන්නේ? මොකක් ඔය හරි දෙනවා කියන්නේ? ඒ කියන්නේ එහෙම එකක් නැද්ද? ඔය හරි දෙනවා කියන්න බෑ දැන් කාගාවත් දෙන්න ඕනේ. ඒ කියන්නේ තමන් තාම අඳුරන්නේ. ඉතින් කොහෙද තමන් මේ දෘෂ්ටිනේ කියලා හරියලා කියන්නේ. තමන්ගේ දෘෂ්ටි නිවැරදි වෙලා තියෙන්න ඕනේ කියලා සක්කාය දිට්ඨිය දුර වෙනවා. තමන්ට සම්මා දිට්ඨියට ඇවිල්ලත් නැත. ඔය සක්කාය දිට්ඨිය දුර කරන්නේ. ඔය සම්මා දිට්ඨියක් නැත. හයක් තියෙනවා. මොනවාද හය දෙන්නේ? පොහොය. වෙන බෑ. පෙන්වන්න බෑ. ඇයි? මොකද? පෙන්වන්න බෑ කියන බෑ. හටගන්න එහෙනම් මට ඒකේ කරන වැඩ ටික කියන්නකෝ. වැඩ සිද්ධ වෙන තැන් හයක් තියෙන්න ඕන. හයක් නැත්තම් තියෙන්න බෑ. ඒ කියන්නේ මම කිව්වා යමක් නිෂ්පාදනය කරන තැන් හයක් තියෙන්න ඕන. ඒකට තැන් හයක් තියෙන්න. ආ ආයෙත් කතා කරන්න දෙන්න. මොකද? මොකද පුතාන්? මේ කියන තැන හරියට කියන්න දන්නේ නැහැ. ඒක පවතින බව දන්නවා. ඒ නිසා එහෙම බෑ. සම්බන්ධ. එහෙම බෑ. අනිත් ආයත පහෙන් තියෙනවා. අනිත් ආයත පහම තියෙන බෑ. එහෙම තියෙනවනේ. එහෙම බෑ. එහෙනම් ඇයි ඒකට තවත් 6 කින් යනමක් කියලා බුදුහාර කිව්වේ? පාලි භාෂාවෙන් තියෙන චක්කු ආයතනේ, සෝත ආයතනේ, ගාන ආයතනේ, ජීව ආයතනේ, කාය ආයතනේ, මන ආයතනේ. ආයතන හයක් කියලා බුදුහාර කියන්න ඕනේ. එහෙනම් අර පහෙම තියෙනවා. මතක තියාගන්න. හ්ම්. ඒක මතක තියාගන්න කොහෙන්ද? හිතේ. ඕක තමයි ප්‍රශ්නය. ඒ ඉඳ හරියට මත වැඩේ තේරුම් කරගන්න. ඒ ඉඳ ආයතන හයක් කියන්නේ පැහැදිලිව කිව්වා දැන් ඔයාම පිළිගන්නවා. ආයතනයේ anu මේ පණ කියන ස්වභාවය එහෙම නැත්නම් ක්‍රියාකාරීත්වය එකතු වෙන්න සුදුසු තැන කියලා තමයි කිව්වා. එහෙනම් තැන් හයක් තියෙන්න ඕනේ නැද්ද? තැන් හයක් මොකටද? වැඩ 6කට වෙනත් වූ ක්‍රියාකාරකම් 6ක් සඳහා අවශ්‍ය තැන් 6ක්. එහෙනම් මට කියන්න බලන්න ක්‍රියාකාරකම් ටික. එතකොටවත් Tamanට තේරෙයි කොහෙන්ද වෙන්නේ කියලා. හ්ම්. ඇහෙන් කරන වැඩේ මොකද්ද? පෙලීම. ତර පෙනීම කියන වැඩේ කරන්න තියෙන තැනට තමයි ඇහැ කියලා කියන්නේ. ඒක මේ වගේ හැක් වෙන්නත් පුළුවන් වෙන ආකාරයක පිළිදෙන එකක් වෙන්න පුළුවන් අපි කිව්වට මේ අපිට වගේම හැක් තියෙන්න ඕන කියලා මේ විදිය මේ හැඩය භෞතික හැඩයෙන් තියෙන එකක් නෙවෙයි ඊට වඩා වෙනස් හැඩයෙන් හැක් තියෙන්න පුළුවන් ඒක හොඳට තේරුම් කරගන්න හරිද ඒතර ඒක තමයි චක්කායතනය කියලා බුදුහාමුදුරු කිව්වේ හැබැයි ඒකේ ක්‍රියාකාරීත්වය තමයි වැදගත් මොකද්ද ක්‍රියාකාරීත්වය පෙනීම ඒතර පෙනීම යම් කිසි තැනක හදනවාද ඒකට කියන එක තමයි ඇස හරිද දැන් ඇස හැර වෙන දැනකින් පෙනීම හදන්න පුළුවන්ද ඇයි බෑ කියන්නේ? ඇයි බෑ කියන්නේ කියලා අහන්නේ. ඈ? වෙනස නේ මං අහන්නේ. දැන් තමන් මම ප්‍රශ්නයක් ඇහුවා. ඇහි කාර්යභාරය පෙනීම කිව්වා. මං අහුවේ එතකොට ඇහි කාර්යභාරය වෙනත් එකකින් කරන්න බෑ කියන්න තමන්ට තියෙන පදනම මොකද්ද? ඈ ඈ ඇහුවම පේන්නේ නැහැ. කලින් බණ අහලා තින්ද කියාවේ නැත්තම් ඔබ පොට්ට වුණත් දන්නේ. නැත්තම් පොට්ට වෙනකන් දන්නේ ඔය කිව්වට. ඒක තමයි හේතුව. ඒක හේතුව තමන්ගේ ඇහැ නැති වුණොත් ඇහැ අයින් කරොත් පෙනීම නැහැ කියලා තමන්ම දන්නේ නැද්ද? එහෙනම් මම කියන හින්දා නෙවෙයි. ඒක තමයි තමන්ට සම්දික්තික බව කියලා කියන්නේ. සම්දික්තික කියන්නේ තමන් විසින් තේරුම් කරගන්නවා පරිේශණේ. ඇස් වහගත්තාම පේන්නේ නැහැ කියලා තමන්ම දන්නේ නැද්ද? දන්නවා. ඒක මම කියන්න ඕනේ නමුත් ඔක තමයි අනන්ත මේ ජීවිතේ වෙච්ච දෙයක්. ඒ වුණාට තමන්ට තේරෙන්නේ නැහැ ඒ කාරණේ. බුදුහාරගේ ඕම් ඕකෙන් තේරුම් කරගන්න. මම කියන හින්දා නෙවෙයි කියලා මම මුලින්ම කියන්නේ බුදුහාර කියන හින්දා පිළිගන්න එපා. ඇස් ඇහුවම පේන්නේ නැහැ කියලා කවුද දන්නේ? ආම දන්නවා. ආන් ඒ හින්දා පිළිගන්න. මම කියන හින්දා පිළිගන්න එපා. බුදුහාර කියන හින්දා පිළිගන්න එපා. තමන්ට වැටහෙනවා නම් තමන්ට එහෙම වෙනවා නම් විතරක් පිළිගන්න. දැන් ඇහැ නැති වුණොත් මොන ක්‍රමයකින්වත් බලන්න බෑ. ඒතර අන්ධයාට බලන්න පුළුවන්ද? බෑ. ඇයි බලන්න බැරි? ඇහැ නෑ. එයාට ඇහි යම් අබාධයක් මොකක් හරි සිද්ධ වෙලා. පැහැදිලිද? එහෙනම් පෙනීම ඇති වෙනවා නම් අන්නේ ඇති වෙන තැනට ගේන්නම තමයි මොකද්ද? ඇස. එහෙනම් ආන් මේ වගේ සෝත ආයතනය කියනවා. මොකද්ද ඒකෙන් කරන කාර්යය? කාර්යයට අනුවයි තැන තීරණය කරන්නේ. මොකද්ද කාර්යය? කාර්යය වැඩේ. ඇසීම ඇසීම සිදුවෙන තැනට කියනම තමයි කන කියලා අපි කියන්නේ නැත්නම් සෝත කියලා pāli භාෂාවෙන්. මේ භාෂාවේ වචනේ වෙනස් කරගත්තට මන්ද ඒක වචනේ අපිට වැදගත් නෑ කාර්යය වැදගත් වෙන්නේ. තේරෙනවද? එහෙනම් ඒ තැනක් තියෙන්න ඕනේ. සෝත ආයතනය කිව්වේ කන. ඒතර ඒකට කරන කාර්යය තමයි ඇසීම. පැහැදිලි? කන නැතිව වෙන කොහෙවත් අහන්න පුළුවන්. බෑ. ඒකත් බෑ කියන්නේ ඇයි? කාන් වහගත්තාම ඇහෙන්නේ නෑ කියලා. කවුද දන්නේ? තමයි. නැත්නම් දැන් වෙන කාටවත් ඇහෙනව කියලා එහෙම Taman දන්නවද? දන්නවද? ඈ? දන්නවද? කොහොමද දන්නේ? කලර බැන්නත් එහෙම. බැන්නාම Taman දන්නේ බැන්න එක අහුණා නැද්ද ඒක? ඒ අපව බයින් නැතුව ඉන්නේ අහුල නැති. බා අපව බයින් නැතුව හිටියොත් ඇහිලා නැහැ කියලා නේද? ඇහිලා බයින් නැත් වෙන්න බැරිද? ඇහිලා බයින් නැත් වෙන්න බැරිද? ඉතින් කොහොමද තමයි ඇහුණා නැද්ද කියලා. මේක කරා ප්‍රතිචාර දැක්වේ නැත්නම් තමන් කොහොමද තීන්දුව ගන්න කියලා. මම අහන්නේ ප්‍රශ්නය වෙනත් කෙනෙකුගේ ආයතනයේ ක්‍රියාකාරීත්වය තමන් අඳුරනවද කියලා. කොහොමවත් කරන්න බෑ. ඈ කොහොමත්ම බෑ. ආනක මතක තියාගන්න. ඉඳක් තම තමා තනි තනියෙන් පමණයි මේ උප්පත්තිය නතර කිරීමේ ක්‍රියාවලිය සහ මේ දැනීමේ ක්‍රියාවලිය සිද්ධ කරන්නේ. වෙන කිසි කෙනෙක් එක්ක සම්බන්ධ නැහැ. මට ඇහෙනවද නැද්ද? මට පේනවද නැද්ද? ගඳ දැනෙනවද නැද්ද? මොකක්වත් තමන්ට තියෙන එක. එහෙම වෙන කෙනෙක්ට ඇහෙනවා කියලා තමන් දන්නවා නම් තමන්ට ඔය කියන ආකාරයෙන් නඩු කියන්නේම හරි ලේසි. ඈ? ඈ? සිග්නල් එනවද නැද්ද කියලා හොයන්න බැරි කරන්න පුළුවන් අපිට ඕන. අපේ හොයන්න බැරි වෙනවා. ඒකට හේතුව ඒ තාම ක්‍රියාකාරීත්වය හරියට අඳුරන්නේ නැති ඉන්න. ඒ ක්‍රියාකාරීත්වය එහෙ සිද්ධ වෙන්නේ නැති කරන්න නතර කරාම ඔය මොකක් කරන්න තියෙන හිටියයි. හරි. ඒ ප්‍රොසෙස් එකේ ස්වභාවය තමයි හරියට පිළිවෙල දන්නේ නැති හින්දා Tamanට එහෙම ඔය පරීක්ෂණ වලින් හොයගන්න. හරි. එහෙම වෙනවා කියලා හොයයි. නැත්තම් ඇහුණා නැද්ද කියලා යාට කියන්න විදියක් නැහැ. හරිද? වෙන කෙනෙක්ට කිසිසේත්ම කියන්න බෑ. ඇහිච්ච දේ කියන්න පුළුවන් මොකද්ද කියලා එන. ඇහෙනවා කියලා. දැන් ඇහෙනවා. ආ ඇහෙනවා කියලා අපි හොම හොයලා ගාලා හොයාගත්ත එකෙම මොන හරි වෛර ගහලා හරි. හොඳයි ඇහිච්ච දේ කියන්න පුළුවන්. දැන් මෙතනදී මම කතා කරනවා තියෙනවා. අපි හිතමු ওই කුරුල්ල කෑ ගන්නට වාහන සද්ද දෙනවා. දැන් ආට මොකක්ද ඇහුණේ කියලා කවුද දන්නේ? කෝක ඇහුණත් අර වැඩේ වෙනවා. <laughs> ඇහිච්ච මොකක්ද කියලා කවුද දන්නේ? දැන් මෙතන අනිත් එක අපි පේනවා. දැන් Tamanට මාව පේනවද? මේ ඔරලෝතුව පේනවද? කෝප්පේ පේනවද? පිරිසිය පේනවද? බුදු පිළිමේ පේනවද? මලක් පේනවද කියලා කවුද දන්නේ? තමන්. තමන් විතරයි දන්නේ. ඒ හින්දා ආන් ඒකට කිව්වේ මේ සම්දිත්තිකයි කියන එක. මේක තම තමාන් තනි තනියෙන් විතරයි අඳුරන්නේ. තේරෙනවද? එහෙනම් මම කියුවාට පිළිගත යුතු නැත. Tamanට තේරෙනව නතර පිළිගන්න කියලා මම කියන්නේ ඒක. පැහැදිලි? හ්ම්. එනිසා ඇහි ක්‍රියාකාරීත්වය තමයි පෙනීම පෙනීම සිදුවෙන නිසා පිළිගන්න ඇස කියලා. ඒක ඇහැ නැති වුණොත් වෙන කිසි තැනකින් කරන්න බෑ. ඒ තමයි ආයතනයක් තියෙනවා කියලා කියන්නේ. ඊළඟට තමන්ට කන කියලා ගත්තාම ඇසීමේ කාර්ය. ඒක වෙන කොහෙන්වත් කරන්නත් බෑ. ඒකත් කවුද දන්නේ? තමන් විතරයි. පැහැදිලි? ආ. ඊළඟට ගාහන ආයතනය කියලා පාලියෙන් කියනවා. මොකද්ද ගාහන ආයතනය කියන්නේ? නාය. ඇයි ඒක නාය කියන්නේ? ගන්ධ සුවඳ දැනේ ගන්න නිසා. ගන්ධ සුවඳ දැනෙනවා නම් විතරයි ඒ තීරණය ගන්න පුළුවන්. ගන්ධ සුවඳ දැනෙන්නේ නැත්නම් ඒක නායක්ද? ඒක නායක් නෙවෙයි. හරිද? හ්ම්. ඒකත් කාටද දැනෙන්නේ? තමන්ට බෑ. අනුන්ට බෑනේ මම තමන් දන්නවද? මම දන්නේ. හ්ම්. හරි. ඊළඟට ජීවහා ආයතන කියන එක මොකද්ද? දේව. ඒකේ මොකද කරන්නේ? රස දැන ගන්න. ඒකත් කාටද දැනෙන්නේ? ආ දැන් තමන් ලුණු දැම්මට හොද්දට පිරිස් දැම්මට ඔය කෙන ආකාරයෙන් සීනි දැම්මට කොහොත් ඒකට තමන් දන්නවද යා රස දැනෙන්නේ කොහොමද කියලා? ඈ? දන්න? දන්න. ඒක දැනෙන්නේ කාටද? තමන් විතරයි දන්නේ. ඊළඟට කාය ආයතන කිව්වා. මොකද්ද කාය ආයතන කියන්නේ? ඇඟ ඇඟ කියවට බෑ මොකද ඒ කරන කාර්යය? ස්පර්ශය දැනෙන දැන. ස්පර්ශය දැනෙන දැන් ඕන තැනක් එතකොට කාය ආයතනට අයිති ඈ. දැන් අපි හිතමු තමන්ගේ නහය කොහේ හරි රිදෙනවා. නහය කොහේ හරි කහනවා. එතකොට මොකද ඒක? ගාන ආයතනයේද කාය ආයතනයේද? කාය ආයතනය. තමන්ට මොන ඔය අවබෝධය තියෙන්න ඕනේ භාවනාව විදර්ශනාව කියලා අපි එකක් ඉදිරියට කියා දෙනකොට ඌව කරගෙන යනකොට ඔය අවබෝධය වෙන. තමයි මුල හරියට සුද්ධ කරලා දෙන්නේ ඈ. ඒතර වරද්ද ගන්න බෑ ඒක. හයිරි දෙනකොට ඒක ගාන ආයතන එහෙම නෙවෙයි. ඒක මොකක්ද එතකොට? ආයතන. දැන් තමයි මොනවා හරි කාලා දිය පිච්චිලා. දිය පිච්චාම දැන් පිච්චිච්ච බව තමන් දැනෙනවා. ඒක මොකද්ද? එතකොට රස දැනෙලා එහෙම නෙවෙයි ඈ. කාය ආයතන. තේරුම් ගන්න ස්පර්ශයක් මොකක් හරි. රිදෙනවා, කහනවා, දනවා පිච්චෙන ඕන එකක් කාය ආයතනටයි තියෙන්නේ. හරිද? ආ ඊළඟ ප්‍රශ්නේ තමයි එතකොට තමයි මන ආයතනය කියලා එකක් එතකොට දැන් තියෙන්න ඕනද නැද්ද? හ්ම්. එහෙනම් ඒකෙන් කරන කාර්යය සිතුවිලි සිතුවිලි දැනෙනවා. සිතුවිලි දැනනකොට මොකද කියන්නේ? හඳුනා ගන්න මොකද කියන්නේ? දැන් රූප හඳුනා ගන්නවට අපි පේනවා කිව්වා. වචනයක් කිව්වනේ. ශබ්ද හඳුනා ගන්නවට ඇහෙනවා කිව්වා. ගන්ධ හඳුනා ගන්නවට කිව්වා ආග්‍රහණය කියලා. රස හඳුනා ගන්නවට කිව්වා රස දැනෙනවා කියලා. ස්පර්ශය හඳුනා ගන්නවට කිව්වා තමයි ස්පර්ශය දැනෙනවා කියලා. හ්ම්. සිතුවිලි හඳුනා ගන්නවා කියන එක වැරදි නෑ. මොකද ඒවට අදාළව ආයතනයට අදාළව බාහිරින් යමක් තියෙනවා. ඇහැට රූප කියලා එකක් පිටින් තිබ්බේ. ඒකත් හරියට තේරුම් ගන්න ඕන දෙයක්. රූප කියන ඒවා ඇහි හදන්න බෑ. පිටින් අරගෙන මොකද්ද හැදුවේ? පෙනීම කනට සද්ද කියන ඒවා හදන්න බෑ. සද්ද කියනවා පිටින් අරගෙන ඇසීම කියලා එකක් තමයි හදන්නේ. හරි? හොඳට මේක තේරුම් අරගෙන මත් තමන් මතකේ තියාගන්න ඕනේ. කන ඒ වගේම නහයට ගඳ සුවඳ හදන්න බෑ. ගඳ සුවඳ පිටින් අරගෙන ගඳ දැනීම සකස් කරගන්නවා. රස කෙනක පිටින් අරගෙන රස දැනීම හදනවා. ස්පර්ශය පිටින් අරගෙන ස්පර්ශ දැනීම. ඒතර මනස කියලා මම කිව්වා සිතුවිලි පිටින් අරගෙන මොකද්ද කරන්නේ? සිතුවිලි අඳුරනවා කියන වචනේ වැරදි නෑ. සිතුවිලි අඳුරනවා කියන එක හරි. නමුත් සිතුවිලි අඳුරනකොට මොකද්ද සම්මුතිය අපි කියන්නේ? ඕක ඔය සම්මුතිය කතන්දරේ දන්නේ නැති ඉඳලා තමයි ඔය වැඩේ වරද්ද සංඥා කරනවා. දැනීම තමයි ඔක්කොම. රූප දැනීම, සද්ද දැනීම, ගන්ධ දැනීම, සිතුවිලි දැනීම. ඈ හිතනවා විඥානය විඥානය කරනවා දැන් එක එක කරාට එක එක වෙලා තියෙන එක තමයි මම කිව්වේ ඕක තමයි වැඩි කරන්නේ ඈ මතකේ තියාගන්න මතක් කරනවා මතකේ තියාගන්නව නෙවෙයි මතක් කරනවා විතරයි ඔබ කවදාවත් මතකේ තියෙන්නෙත් එහෙම නැහැ පොත පස්සේ මම ඒවා පැහැදිලි කරලා දෙන්නම් හිතාගෙන ඉන්නවා මතක තියෙනවා කියලා එකක් මතක තියෙනවා කියලා ගන්න එක හරිද මතක් කිරීම කරන්නේ කොහෙන්ද කියන්නකො මට දැන් කොතනද ඒක තියෙන්නේ? ඈ නහයෙන්ද කරන්නේ මතක් කරන එක. කටෙන්ද? එහෙනම් දිවෙන්ද? ඇඟේ කොයි කැලේ? මොලේ. එහෙනම් මොලේ කියලා එකක් නැද්ද එතකොට? දැන් මොලේ කියන එක පෙන්වන්න බෑ කිව්වේ මොකටද එහෙනම්? එහෙනම් එහෙනම් අර ආයතන පහේම තියෙනවා කිව්ව ඉස්සෙල්ලා. හැමතැනම තියෙනවා කිව්වේ? හැමතැනම තියෙනවද මොලේ? ඒකට නිශ්චිත තනයි තියෙන්නේ. එහෙනම් ඒ කාර්යය සිද්ධ වෙනවා නම් මොලේ කියලා මතක තියාගන්න. අර ආයතන පහටම කරන්න බැරි කාර්යයක් තියෙනවා. හරිද? ඇහැට මතක් කරන්න බෑ. ඇහැ නැති වුණා කියලා මතක් කරන එක නතර වෙන්නේ නැහැ. කන නැති වුණා කියලා මතක් කරන එක නතර වෙන්නේ නැහැ. තේරෙනවද? එනිසා මම කියන දේ පිළිගන්න ඕනේ. තමන්ට ඒක වෙනවා නම් පිළිගන්න. කාර්ය විතරයි වැදගත්. හරිද? ඒක කොහෙන් හරි වෙනවා නම් වෙන තැන පිළිගන්න. ඒක තමයි සිද්ධිය. මතක් කිරීම කියලා කාර්යයක් සත්‍යයක් තුළ තිබෙනවා. ඒ කාර්ය කරන්න අවශ්‍ය තැනට තමයි මන ආයතන කියන්නේ. හැබැයි තව කාර්යයන් ටිකක් තියෙනවා. දැන් ඒක තමයි ටිකක් කියලා දීලා යන්න ඕනේ ඉස්සරහට යන්න. ඇහෙන් මම කිව්වා පෙනීමේ කාර්ය කෙනෙක් සිද්ධ වෙනවට අමතරව ඒකට තියෙනවා ස්පර්ශය දැනගැනීමේ යම්කිසි හැකියාවකුත්. මම කිව්වේ ඇහැ පෙනීම කියන එක වගේම ඇහැට තියෙනවා රිදෙනකොට රිදෙනවා කියලා අපිට හැකියාව දෙනවා. ඒක මොකද්ද එතකොට? කාය ආයතන අදාළ කාර්යකුත් යම් ආකාරයෙන් වෙනවා. අනිත් ඔක්කොටමත් එහෙම තියෙනවා. හරිද? නහයටත් පුළුවන්, ගෙදිවට පුළුවන් ශරීරයේදී. එතකොට ඒක කාය ආයතන විතරයි. ඒකට විතරයි එකක් පුළුවන්. ඒකට විතරයි මොකක්ද වෙන්නේ? ස්පර්ශ දැනීමේ කාර්ය විතරයි ඒකට පුළුවන්. අනිත් ඒවාට ওই දෙකම සම්බන්ධතාවය තියෙනවා. පැහැදිලිද? ඒතර ඇහැ පේනවා කියන අවස්ථාව ගන්නකොට පෙනීමේ කාර්ය සිද්ධ වෙනවා. ඒ වගේම හැරිදෙන අවස්ථාවේ කය ආයතනේ කාර්ය වෙනවා. නහයේදීත් එහෙම ගඳ දැනෙනවා, ස්පර්ශය දැනෙනවා. හරි? දිවේදී රස දැනෙනවා, ස්පර්ශ දැනෙනවා. කනේදීත් ශබ්දය ඇහෙනවා, ස්පර්ශය දැනෙනවා. හැබැයි කායේදී ඒක විතරමයි. ඒතර මන ආයතනයේදී තව විශේෂ කාර්යයක් සිද්ධ වෙනවා. ඒ මොකද්ද? මන ආයතනයේදී දැන් මොකද්ද අරමුණු ගන්නෙ? දැන් ඇහැට අරමුණු වෙන්නේ මොනවාද? රූප. කනට දැන් හරියට පිළිවෙලට මතක තියෙන මම ආයෙ හෙට කියන්නේ අනිත් හෙට ඉඳලා පාවිච්චි කරන්න විතරයි තියෙන්නේ කාර්ය. නහයට දිවට ශරීරයට ස්පර්ශය. ඒතර මොළේට සිතුවිලි. ඒවා කොහෙද තියෙන්නේ? ඒවා කොහෙද තියෙන්නේ කියලා. රූප කොහෙද තියෙන්නේ? බාහිරයි. සද්දය ගඳ රස ස්පර්ශ බාහිර. දැන් තමන්ගේ කය ඇතුලේ රිදෙනවා වගේ වෙන්න පුළුවන්. බඩ රිදෙනවා කියලා අපි. බඩක් රිදෙනවා කියලා ගත්තත් ඒත් මොකක්ද ඒ වෙලාවේ? ඒ වෙලාවට අභ්‍යන්තරයේම කියන කොටසක් බාහිරේ එම කොටසටම ස්පර්ශ වීමෙන් තමන්ට ඇති වෙන දැනීමක් ඔතන තියෙනවා. කොතන ගත්තත් අභ්‍යන්තර ආයතන බාහිර ආයතන කියන එකක් තියෙන්නම ඕනමයි මේ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ. හරි? හ්ම්. එහෙනම් තමන් මට කියන්න මන ආයතනය කිව්වා. දැන් මන ආයතනය කියන්නේ තමන් මතක් කරන්නේ කියලා මම පැහැදිලි කරා. මොළය. දැන් ඒකට සිතුවිලි කොහෙද තියෙන්නේ? බාහිරයි. හරිද? සිතුවිලි බාහිරින් තේනවා. හරිද? ඒක තව මොකද්ද ඔය මන ආයතනේ කරන්න පුළුවන් කාර්ය කියලා මම අහන්නේ. මතක් කිරීම තමයි දැන් ඒකේ කාර්යය කිව්වේ. කාරණ දේවල් හරි අලුත් ඒවා හරි මොනවා හරි කවන්නේ. ඈ අර කීව කාර්යයත් ඔබ තුළ සිද්ධ වෙනවා ස්පර්ශ දැනීමේ කාර්යයත් වෙනවා. මොලේ රිදෙන ඒවා තැලිච්චාම මොනවාරි වෙච්ච ඒවා හරි Tamanට එහෙම එන්නේ නැද්ද? වෙනවා ඈ. පරට දැනීමක් වෙනවා. තවත් කාර්යයක් ඔබ තුල සිද්ධ වෙනවා. ආන්ගල තමයි වැදගත් මේක. ඒ මොකද්ද වෙන්නේ? පසුතැවිලි වෙනවා. ඈ? පසුතැවිලි වෙන්නේ තේ ඔය කරන්නේ මොනවා? පසුතැවිලි වෙනවා. පසුතැවිලි වෙන්නේ තේ මතක් කර කර ඉඳලානේ. මතක් වෙන්නේ නැත්තම් පසුතැවිලි වෙන්නේ. මම මෙහෙම එකක් කරා කියලා. පසුතැවිලි වෙනවා කියන්නේ පස්සේ තමන් ඉස්සරහ ඊ කලින් කරපුවා පිළිබඳව ඇති කරගත් එකක්. ඒක මතක් කරලා තමයි කරන්නේ. හ්ම්. මොකද කරන්නේ? ඔව් විශ්ලේෂණය කර ගන්නවා කියන කාර්යයක් කරනවා. හ්ම්. ඒකත් ඉතින් සිතුවිල්ල අරගෙන කරන්නේ. සිතුවිල්ල අරගෙන ඒ කරන කාර්යයට මොකද්ද කරන්නේ? මොකද්ද කියන්නේ? රෙකග්නයිස් කරනවා කියන්නේ ආයෙත් මතක් කිරීමේ කාර්යය. දැන් තමන්ට මේක පීරිසියක් කියලා දැක්ක දේ මතක් කරනව නේද? මතක් කිරීමයි කරන්නේ. ඔය රෙකට් එකේ තියෙන වචනේ වෙනස් වුණාට කාර්යය එකයි. අම්මා කියලාත් ඉතින් මතක් කරන එක. තාත්තා කියලා මතක් කරන එක. ඈ මොනා කරන්නේ? අල්ලගන්න එකද ඒකත් ඉතින් අර අරකද කැමැතිවක් නැති කියලා ආයෙත් මතක් කරගන්න එක කරන්නේ. ඔගේ තව වැඩක් සිද්ධ වෙනවා. ආන් එක තමයි ඔය වැරදි විදියට ඔය මන ආයතනය පිළිබඳව සංකල්පය ගොඩනගා ගන්න. හරිද? ඒකට හැකියාව දෙනවා අලුතින් සිතුවිලි සකස් කරන්නට. සිතුවිල්ලක් අරගෙන තව සිතුවිලි හදන්න පුළුවන්. හරි? ඇහැට රූප අරගෙන පෙනීම හදන්න විතරයි පුළුවන්. ඇහැට බෑ අලුතෙන් ඒකට අදාළ දේවල් නිර්මාණය කරන්න. රූප හදාගන්න බෑ. කනට පුළුවන් වෙන්නේ ශබ්ද අරගෙන ඇහිම හදන්න විතරයි ශබ්ද හදන්න බෑ. නායට පුළුවන් වෙන්නේ ගඳ සුවඳ අරගෙන ගඳ දැනීම සකස් කරන්න විතරයි. හැබැයි මන ආයතන එහෙම නැත්නම් මොලේට අපේ ඇදලි මොලේ කියලා කියන්නේ ඒක සිංහලෙන් කියන්න ඕනේ. හරිද? භාෂාවේ ප්‍රශ්නයක් විතරයි මෙතන තියෙන්නේ. භාෂාවේ සහ Tamanට ධර්මානුකූලව එහි ක්‍රියා ස්වභාවය පිළිබඳ වැටහිලා නැති ප්‍රශ්න විතරයි ඔතන තියෙන්නේ. ආයතනය කිව්වා. කොතන ගියත් ඔච්චර තමයි අර බණ අහලා මගෙන් අර බණ අහලා හරි ලෝකාර්ග බණ හරි මොනාරි ඒවා අහලා අහලා දැන් දන්නේ ඉඳ ඔහම කියයි. නැත්තම් කිසිම දැනක උත්තරයක් දී ගන්න බෑ. අනායතන කියන්නේ මොකද්ද? අල්ලන්න බැරි එකක් කියලාමයි කියන්නේ. මන ආයතනය අහුවා මේක කොහෙද තියෙන්නේ කියලා තියාගන්න නැහැ. ඒකෙන් Tamanට ආයතන පිළිබඳ නිවැරදි වැටහීම තේරෙනව නැද්ද? නෑ. ඒකයි ප්‍රශ්න. තමන් ආයතන නිරෝධයක් සඳහා තමයි බුදුහාමර මේ යන්න කිව්වේ උපපති නතර කරන්න ඉතින් තමන් නිරෝධය කරා යන්න බෑ ආයතනේ තමන් අඳුරන්නේ නැත්තම්. ඔච්චරයි තියෙන ප්‍රශ්න. තේරෙනවද? තමන්ට උපපති නතර කරන්න ක්වොරන්ටයින් වැඩේ කිව්වම තමන්ට තේරෙයි ඔය මොකක්ද වෙලා තියෙන්නේ. පොඩි දෙයයි තියෙන්නේ. මේක මේ සංකේන කතන්දරයක් නෙවෙයි. සංකේන කරගෙන තියෙන්නේ තමන්ගේ අනාභෝධය නිසා. තේරෙනවද? එහෙනම් මන ආයතනයට යන මොලේමයි ඇයි කියන්නේ කියලා තමන්ට පස්සේ හේතු සහිතව තමන්ට තමන්ට තහවුරු වෙන අඩිය කියන්නේ තමන්ට දැනටත් තහවුරු වෙලා ඉවරයි. මොකද මතක් කරනවා කියන කාර්යය වෙන කොහෙම කරන්න පුළුවන්ද? පැහැදිලිව තමන් දන්නේ නැද්ද මොලේට හානියක් වුණොත් තමයි මතකේ නැති වෙන්නේ කියලා? දන්නවා. ඒක කවුරු කියන්නේ? තමන් පිළිගත්තද නැත්නම් එකයි සිද්ධිය ඔච්චරයි. හරිද? එච්චරයි වෙන්නේ. හරිද? ඒතර මතකයට හානි වෙන්නේ මොළයට හානි වුණොත් විතරයි. හෘදවත් වලට හානි වුණා කියලාවත් තමන්ට වෙන කොයි හරි ඇටයක් කැඩුනා කියලාවත් කකුල කැඩුනා කියලාවත් මතකේ නැති වෙනවා. මතක් කිරීමේ කියාව නැති වෙන්නේ. ඒයි ඒ කියන්නේ හිතනකින් නෙමෙයි මතක් කිරීම වරක්. වැරදි. හැබැයි ඒකට අරව උපකාර වෙනවා. ඔයෙල තමයි අර පැටලිල්ල එන්නේ. පහේම තියනවා කිව්වේ. පහේම තියනවද මොලේ? ඇහි තියනවද මොලේ? ඇහෙන් ගත්ත ඒවා මතක් කරන්න පුළුවන්. දැන් තමන් දැන් කිව්වොත් එහෙම චෛත්‍යයක් කියලා චෛත්‍යයක් දැකලා තියෙනවා නම් මොකද වෙන්නේ? ආන් එහෙම මකන මතකයට එනවා නෙවෙයි අලුතෙන් සිතුවිල්ලක් සකස් කරගන්නවා. ඕනව තමයි හිතනවා කියලා කියන්නේ. තේරෙනවද? දැන් මම චෛත්‍ය කියලා කිව්වහම තමන්න චෛත්‍ය දැන් පෙවුණාද? චෛත්‍ය කියලා වචනයක් ඇහුණා. දැන් ඒ ආපු වචනයට අනුව මොකද කරේ? තමන් හිතුවා කියන්නේ අලුතෙන් සිතුවිල්ලක් හැදුවා. ආන් ඒ වැඩේට කියනවා හිතනවා කියලා. හරිද? ඒකල්ල තමයි ඒ සිතුවිල්ල නැවත පාවිච්චි කරනවා ආන් ඒක තමයි මතක් වෙනවා කියලා කියන්නේ. දැන් දැන් දැන් තමන් තමන් නිකන් හිතා ගන්න. දැන් මම චෛත්‍ය කිව්වහම මම දැන් මෙතන හිතන ඉන්නවා අපි හිතමු මොකෙක් බල්ලෙක් හරි පූසෙක් හරි මොකෙක් හරි සතෙක්. මම මේ චෛත්‍ය කියන වචනේ කියනවා. ඒ සතාටත් ඇහෙන්නේ නැද්ද? හා දැන් ඒ තදාට මතක් වෙච්ච අයිතිය. නෑ ඇයි? වචනේ ස්වභාවය අනුව ඒ සතා සංකල්ප ගොඩනගා ගන්න දන්නේ. දැන් අපි හිතමු මෙතන ඉන්නවා අද ඉපදිච්ච ළමෙක්. එහෙම නැත්නම් මෙතන ඉන්නවා මේ ඇමරිකාවේ ඉපදිච්ච ළමෙක්. හරිද? එහෙම නැත්නම් ඇමරිකාවේ හැදිච්ච ඔය කියන ආකාරයෙන් මේ මොකක්වත් බණක් අරගෙන මොකක්වත් ඔය කියන චෛත්‍ය කියන වචනේවත් දන්නේ නැති මිනිස්සෙක් ඉන්නවා. හරිද? හරිද? පුංචි ළමයෙක් ඉන්නවා කියලා හිතමු. අපි සිංහල කියලා හිතමු. ওই ළමයාත් ඉන්නවා. අලුත ඉපදිච්ච ඔය කියන ඇමරිකන් ළමයෙකුත් ඉන්නවා. ඔය කියන ආකාරයෙන් කාදාවත් චෛත්‍ය කියන වචන නම් මොකක්වත් අහලා නැති ලොකු මිනිස්සෙකුත් ඉන්නවා. දැන් ඔය තුන් දෙනාට මොකද වෙන්නේ? ඇයි? ඇහෙන්නේ නැද්ද? එහෙනම් දැන් එන්නේ මොකද උනේ? සිතවිල්ල හදන්න එයාට බෑ. හැබැයි ඇහෙනවා. ඇහිච්චා මෙහෙම දෙයක් මොකක් හරි අහුණා කියලා එයා දන්නවා. ඇහුණට ඒ ඇහිච්ච දේට අනුව අලුතින් සිතුවිලි සකස් කරගන්න එයාට බෑ. හේතුව ඒ පිළිබඳව එයාට සංඥා දීලා නැහැ. එහෙනම් ආන්න එක තමයි මොකද්ද කියන්නේ? හිතන වා කියලා කියන්නේ. තේරුණා? මෙන්න හොඳට තේරුම් ගන්න මේක ඉතාලම සරල ක්‍රියාවලියක් තියෙන ගමන්ට කරගන්න. වැඩ සංකීර්ණ කරගන්න එපා. තේරුණා? මේ වෙලා තියෙන්නේ සම්පූර්ණ වශයෙන් ධර්මයේ තේරෙන්නේ නැති තැනකට එහෙම නැත්නම් මේ මාර්ගඵල අවබෝධයකටපත් කරන්නේ බැරි කමටපත් වෙලා තියෙන මොකින්දද? භාෂාවේ තිබිච්ච අර්ථකතන දීමේ වැරද්ද නිසා. පරිවර්තනයේ දෝෂයක් ඕක. තේරුණා? පරිවර්තනයේ දෝෂය නිසා තමන්ට අවබෝධය ලබන්න ක්‍රමය දෙන්නේ. ඔච්චරයි. ඔකට කොටින්ම ඔය කිව්ව ක්‍රියාවලිය කියලා දීලා තිබ්බනම් ඔය ප්‍රශ්න වෙනවා. ඈ දැන් තමන් මේ ටික මෙහෙම අහන තේරුම් ගන්නකන් තමන් කාව විචිකිච්ඡාව නැගුව තමන් හිතේ විචිකිච්ඡාය ධර්මය ගැන. ඒ තමන්ට තේරිලා නැහැ ඔක. මම ඔය කතා කරාට තමන් ආයතනේ මොකද්ද කියලා පැහැදිලිව අඳුරලා දෙනවා. ක්‍රියාකාරීත්ව වශයෙන් තමන් ආයතනේ අඳුරලා නැහැ. ඒක තමන් දන්නේ නැහැ කිව්වට තමන්ට ධර්මය ගැන සැකයක් තමන් තුළ තියෙනවා. ස්වභාවයෙන් පිළිහිටලා තියෙනවා. ඒක තමන් පාවිච්චි කරලා අඳුරලා නැහැ. ඒකයි ප්‍රශ්නේ. පැහැදිලිද? තේරෙනවද කියන වැඩේ? ඊපස්සේ තේරෙයි තාටියක් කොහොම යනකෝ. එතකොට ඒකට හේතුව චක්කු සෝත ගාන ජීවා කාය මන කියලා ආයතන ටික නම් කරලා ඒක සිංහල නෙවෙයි. නමුත් දැන් සාමාන්‍යයෙන් බණ කෙනෙකුට තමන් මොකද කරේ? සම්මුත් ඒක එහෙම කිව්වා. ඇහැ කන නහය දිව ශරීරය කියලා සිංහලෙන් කිව්වා. මන ආයතනෙට මොකද කිව්වේ? ආ ඒකට හිත කියලා කිව්වා. එතකොට මොකද වුනේ? ආයතනයයි ධර්මතායි කියන ඒවා පටල ගන්න ඔය අය. එතකොට Tamanට ධර්මයේ ගැටලු ලිහෙන්නේ අලුතෙන් ගැට ගහ ගන්න. තේරෙනවද? එහෙනම් මේක සරල කරගෙන Taman හරියට තේරුම් කරගත්තාම කරන්න තියෙන වැඩ ඊටාම් පහසු වෙනවා. හැබැයි මන ආයතන තුළ ක්‍රියාකාරීත්ව සමූහයක් සිද්ධ වෙනවා. දැන් මන ආයතන ක්‍රියාකාරීත්වය තමයි මුලින් මේ ආයතන වලින් ඇති කරගන්නා වූ දැනීමට අදාළව සිතුවිලි සකස් කිරීම. ඒක තමයි හිතීම. හරි. ඒ කියන්නේ අලුතෙන් සිතුවිලි හදන. ඒ සිතුවිල් නැවත භාවිතා කිරීමට කියනවා මතක් කිරීම. දරුණ ක්‍රියාවලිය දෙකම වෙලා තමයි වෙන්නේ. ඒ හිඳ තමයි අර පැටලිල්ලත් එන්නේ. ඒ මොකද්ද පැටලිල්ල? අර ආයතන පහේ මන ආයතන තියෙනවා කියලා කියන්නේ. ඒක ඕනේ නැහැ. පෙනීම හදන්න මොලේ කිසිම සම්බන්ධයක් ඕනේ නැහැ. පෙනීම හදන්න පුළුවන් ඇහැට. හරිද? පෙනීච්ච දේ මොකක්ද කියන විශ්ලේෂණය ඒ පිළිබඳව Tamanට තීරණ ගැනීම, මේ පිළිබඳ අලුතෙන් සිතුවිලි ඇති කිරීම, ඒකට මොකද වෙන්න ඕනි? මොලේ වුණා. තේරෙනවද? මම කිව්වේ කියන්නේ අර අද ඉපදිච්ච පුජිලාමයාට පේනවා, ඇහෙනවා. හැබැයි යාට මොකද්ද බැරි? ඒක සිතුවිලි හදාගන්න බෑ. එයා යම් කිසි සිතුවිල්ලක් හදාගන්නේ. හැබැයි ඒක සාමාන්‍ය ස්වභාවයත් එක්ක වෙනස් වෙනවා. හරිද? දැන් උපදිච්ච කෙනාට පුංචි කාලේ ඉඳන් මේක පෙන්නලා එයාට කියන්න පටන් ගත්තොත් මේක තමයි අලියා කියන්නේ කියලා. හරිද? පුංචි කාලේ ඉඳන් එයාට කියනවා මේක පෙන්නලා මේක මොකද්ද? අලියා. දැන් එයා මොකක් කියයිද මේක දැක්ක ගමන්? ඇයි ඒ? එයාට කියලා දීලා තියෙන ඇත්තට. ඔය මොකක් කරන්නේ? නේද? ඔච්චරයි වෙලා තියෙන්නේ. එහෙම නැත්තම් එයාට ඔක කියලා දුන්නේ නැත්තම් එයා මොකක් කරයිද? එයා තනියෙන් නමක් දාගන්නවා. ඔච්චරයි වෙන්නේ. එහෙනම් සම්මුති ලෝකේ යමක් අඳුරන්නේ එයා තනියෙන් නමක් දාගන්නවා. හැබැයි එතකොට ප්‍රශ්නයක් එනවා. ප්‍රශ්නයක් වෙන්නේ මොකද්ද? දැනට සම්මුතියේ තියෙන එකයි එයා කියන එකයි දැන් අපිට තේරෙන්නේ. තේරෙන්නේ නැති වෙනවා. එච්චරයි. දැන් මෙයාට අලියා කියලා මේකට කියා දෙලා තිබ්බනම් හරිද කවුරු හරි යෝගට අලියා කිව්වම එයාට අලියෙක් ගේන්නේ කිව්ව මොකක් වෙන්නේද? ආයෙත් දැන් සම්මුතිය ලෝකේ අලියෙක් ගේන්නේ කිව්වොත් එහෙම මොනවා කරයිද? සාමාන්‍ය දන්නේ කෙනා එයාට ප්‍රශ්නයක් එනවද නැද්ද? ප්‍රශ්නයක් එනවා. ඕන ඕක තමයි මේ වෙලා තියෙන වැරද්ද. බුදුහාමුදුරුවෝ කිව්ව අදහසයි Tamante අදහස ව්‍යාප්ත වෙලා ආපු එකයි අතර ප්‍රශ්නයක් විතරයි තියෙන්නේ. තේරෙනවද කියන්නේ? වචනේ තමන් දන්නවා තමන් ක්‍රියා ස්වභාවය අඳුරන්නේ. එතකොට ගමන යන්න බෑ. ඇයි? පැටලෙන. දැන් හරිද? එහෙනම් ඔයගොල්ලෝ මතක තියාගන්න වෙනවා දැන් ඒකත් ආයතන හයක් තියෙනවා. එක්ක මට සිංහලෙන් කියන්න ඕනේ ආය අහනකොට නැත්නම් පාලියෙන් කියන්න නැත්නම් ඉංග්‍රීසියෙන් හරි මට ගන්න ඕන භාෂාවෙන් හරි කමන්නේ එක જાතියකින් කියන්න. හරිද? හරිද? දැන් සිංහලෙන් කිව්වොත් මොනවාද ආයතන හය? ඇස, කන, නාසය, දිව, ශරීරය. එතකොට ඉතින් සිංහලයි පාලි දෙකක් බෑ ආයත්. ආයත් දැන් මොලේ නැති කරනවා මන්ට. මන ආයතනිය කියන්නේ පාලි භාෂාවේ. චක්කු, සෝත, ගාන, ජීවහා, කාය, මන. තේරෙනවද? මන ආයතනිය කියන්නේ පාලියෙන්. සිංහලෙන් කිව්වොත් ඇහ, කන, නාසය දිව, ශරීරය, මොළය. හරිද? තේරෙනවද? ඔය ප්‍රශ්නේ හරියනවා. ඔක ඉංග්‍රීසියෙන් තමට වෙන භාෂාවක් තියෙනවා. එලා තින්නේ දන්නේ නැති එක එලා තින්නේ. ඒ වෙන භාෂාවෙන් කියවන්න ඉංග්‍රීසියෙන් කියවන්න ඔකට ඔය අතනේ කියන්නේ නැහැ නේ කෙලින්ම. ඒකටම වෙලා තියෙන්නේ. දැන් මොකද ඉංග්‍රීසියෙන් කියන්නේ? නමුත් කිසිම පොතක ඔය කතන්දරේ නැහැ. ඒ හින්දා තමන්ට තේරෙන්නේ නැහැ. ඒ හින්දා කොච්චර භාෂාවලින් ඔය බණ ලියලා තිබ්බත් කිසිම දැනක ඔය කතන්දරේ නැහැ. හේතුව ක්‍රියාකාරීත්වය තුලින් නෙවෙයි ආයතනේ දැකලා තියෙන්නේ. ඒ අය වචනෙන් ආයතනය අඳුරට පින්දා ඔය ප්‍රශ්න තියෙනවා. හරි. ඔය ගොත්තල තියෙන්නේ මේ ආයතනයන්හි ක්‍රියාකාරීත්ව පහක් විදිහටයි දක්වලා තියෙන්නේ. තේරෙනවද? ප්‍රශ්නයක් ඒකට හේතුවකුත් තියෙනවා. හේතුව මන ආයතනයේට සියලු දේවල් ගන්න මේ පහෙන් තමයි. ඒ පහෙන් ඒවා නැත්තම් මන ආයත තනියෙන් හදන්නත් බෑ. හරිද? ඒ හින්දා තමයි කාමයේ ගැන කතා කරනකොට. කාමයේ ගැන කතා කරනකොට කියනවා පංචකාමී කියලා. කාම පහයි දෙන්නේ. හරිද? රූපකාම, සද්දකාම, ගන්ධකාම, රසකාම, පොට්ටබ්බකාම. හරිද? මේකට අනුව ධම්මකාමයේ කියලා එකක් එනවා. ඒක තනියෙන් ඒක අර ගත්තට පස්සේ එන්නේ. ඒව මතක් කර කර ඉන්නේ. හරිද? එතකොට ඔතනින් තමයි සරලව තේරුම් කරගන්න තියෙන්නේ එච්චරයි. ආයතන කියන ඒවා ගත්තාම ආයතන කියන ඒවා මොන தත්ත්වේවල? ඒවා භෞතික தත්ත්වේ ඒවද? එහෙම නැත්නම් පාර භෞතික කියලා ධර්මයේ වචනයක් පාවිච්චි කරනවා. ඒ කියන්නේ භෞතික වශයෙන් තමයි මෙහෙම අල්ලන්න කරන්න බැරි ඒවද? ඈ? භෞතික ඒවා. ආන් මේක මතක තියාගන්න. එච්චරයි තේරෙන්නේ. මට පැහැදිලි කරන්න ඕනේ ඔච්චරයි. මේවා ඇඟට අයිති ඒවා. ආයතනය කියලා ගත්තාම ආයතනය අනු කිසිසේත්ම ඔය කියන ආකාරයෙන් පාරභෞතික தත්ත්වයට වැටෙන්නේ නැහැ. ශරීරය කියලා අපි සරල කතා කරේ උපදිනකොට ඇඟක් ඕනේ. මේ ඇඟේ தත්ත්වය තමයි ඔය කිව්වේ. මොකක්ද ඇඟේ தත්ත්වය? ආයතන හයක්. මොකටද මම මේක මෙච්චර පැහැදිලි කරන්නේ? හේතුව ආයතන හයම නොලබපු යමෙක් නිවන් දකින්න මගපල් ලබන්න උපත නතර කරන්න අභාව්‍යයි. දැන් ඔය හය මඳුරන්නේ නැති කෙනෙක්ට ඔය හයම පිළිහිටලා නැති කෙනෙක්. මොකද උප්පත්තියේ අන්ධ වෙලා ඉන්නවද නැද්ද? ඉන්නවා. එයාගේ උප්පත්තියෙන් බිහිරියා ඉන්නවා. උප්පත්තියෙන් ගානසුද තේරෙන්නේ නැති අය ඉන්නවා. හැබැයි හොයන්න හරිම අමාරු කාර්යයක්. ඒක එහෙම ඉන්න බව ධර්මයේ තුල කියනවා. රස තේරෙන්නේ නැති අය ඉන්නවා. හරිද? ස්පර්ශය නම් කොහොම හරි දැනෙනවාම යෝනි කෙනෙකුට. මතක් කිරීමේ දුර්වලතා තියෙන අය ඉන්නවා මන්ද බුද්ධිකාය. තේරෙනවද? ඒ අයට නිවන් දකින්න බෑ. ඔව්. ඒක සයනස් මේ ඕනම සත්‍යෙ මනුස්ස ලෝකයේ වෙන ලෝකවල. ඔව්. ඔය ආයතන හය තිබිය යුතුමද? නෑනේ. දැන් මම කිව්වද? හයම නැතුව උපදින්න පුළුවන්. එක ආයතනයක් හෝ දෙකක් තුනක් හතරක් පහක් හයක් දෙන්න පුළුවන්. හයම නැත්තම් නිවන් දකින්නම බැරි. ඔව් මොකද ඔය ප්‍රශ්නේ? ඒතකොට මනුස්ස ලෝකේ ඉතරද ඔය හයම පවතින. නෑ. එතන තිරසන් සත්තුන්ට පැහැදිලිවම හයම තියෙනවා. අපිට පේන්නේ සත්‍යයන්නේ. ආ. පූසෙක් ගත්තොත් පූසට මතක කියලා ගන්න නැද්ද? අපි අනිත් සතා ගමුකෝ. අපිට හොඳට හුරු සතෙක්නේ. බල්ලා. සුනකයා. මේ සුනක සතා ගෙදර ඇති කරන සතෙක්. ගෙදර ආයට බුරන්නේ නැහැ. ගෙදර ආය හපන්නේ නැහැ. වෙන කෙනෙක් දැක්ක ගමන් පොළනවා හපනවා. ඇයි මතකයක් යම් කිසි මට්ටමකට තියෙන බව අපිට හිතා ගන්න පුළුවන්. හරිද? ඔව් හිතලා හිතලා කරන එකක්ද ඒක නැත්නම් මොකද? පුරුදු වෙලා තමයි. නැත්නම් ඉතින් අපි පාරින්න බල්ල අපිට හපන්නේ නිකන් හිතාම. පාරින්න බල්ලෙක් ගෙදර ගෙනල්ලා අපි හදලා පුරුදු කරලා ඒ තතාට හැදුවක් පස්සේ ඒ තතා පුරුදු වෙනව නැද්ද? මේක තනිකර පුරුද්දක්. පුරුදු නවත්තන එකම තමයි නිවන් දකින්න එක. දැන් Tamanටත් වෙලා දෙන පුරුදු කරපේක නෙමෙයිද? දැන් මේකට පිරිසිය කියලා මොකද්ද කරේ? දැන් මම කිව්වේ උදාහරණයක්. ප්‍රශ්නේ ඔච්චරමයි තියෙන්නේ ප්‍රශ්නය වැරදි විදිහට පුරුදු කරපු එකමයි ප්‍රශ්නය. හරි විදිහට දැක්කනම් දැනුත් rahat වෙනවා. ඒසේ නොදකින්න මේකමයි ප්‍රශ්නේ. එතන බලන්න. පුරුදු කරන එක තමයි වැරද්ද. වැරදි පුරුදු තියෙන එකමයි නිවන් දකින්න බැරි. දැන් හරිද අර ප්‍රශ්නේ උත්තරේ? ආයතන එකක් පිරලා දැන් බ්‍රහ්ම ලෝක තලයන් වල හරිද? ඒ අයට මන ආයතන විතරයි පිටන්නේ. ඒකතල ඔය ඉන්න. එතකොට ආයතන හයම නැතුව කෙනෙකුට සෝවන් පස්සේ පස්සේ බෑනිසන්. බෑ බෑ. මරමල බෑ. ප්‍රශ්නේ ඒකමයි. ඒ කිසිසේත් වෙන්නේ ඒ අය අභව්‍යයි. Tamanට හෙට ප්‍රායෝගිකව තහවුරු කරලා දෙනවා මං. ඇයි එහෙම බැරි වෙන්නේ මම මේ සරල වැඩක් මුලින්ම කියලා දෙන්නේ කියලා. හරි? තමන්ට ප්‍රායෝගිකව හේතු සහිතව. දෙකක් නෙමෙයි බුදුදහම තනිකර හේතුඵල ධර්මතාවය. හේතු සහිතව තමන්ට මම පැහැදිලි කරනවා. මේකට හේතු එකයි ඔය අය හේතු සහිතව මේ தත්ත්වය තේරුම් ගත්තේ නැහැ. දැන් මගපල් ලබන්න ඕනි කරනවා. මොකොම තමන් මොන හේතුවෙන් තමයි මම මගපල් ලැබුවා කියන්නේ. හේතුවක් තියෙනවා තමයි. ඒක ලැබිච්ච ඵලයක් තියෙනවා. ඵලය තමයි මාර්ග මාර්ග ඵලය. මේ මාර්ග ඵලයට ආවේ මොන හේතුවෙන්ද? තමන්ට ඒක සඳහා අවශ්‍ය මූලික දෘෂ්ටිය නැහැ. තේරුණා? ඒ දෘෂ්ටියට ආවනම් මම කිව්වේ ඒකයි බණ අහලා ඉවර වෙනකොට මාර්ගඵල ලැබෙනවා. තේරුණා? බුදුහාර බණ කියලා කියනකොට සෝවාන් වුණේ, සකදාගාමී, අනාගාමී, අරිහත් වුණේ නිකන්නේ. දෘෂ්ටි නිරතුරුවම විතරයි. දෘෂ්ටි හැදෙන්නේ විතරයි. එතනින් එහාට තියෙන තව තව වැඩ ටිකක් තියෙනවා ඊට පස්සේ මාර්ගඵලයේ ලැබලා ඊළඟ ඵල වලට යනවා. ඒක කර කර යන වැඩේ හරියට. හරිද? ඒක සම්මාදිට්ඨිය වලට ඈ ඔව් එහෙනම් බුදුහාරු කියන්නේ ඒකයි දැන් අපි ඔය සිල් ඉල්ලුවාට ඔය අය සිල් මන් දුන්නා මන් දන්නවා ඒවට දීලා වැඩක් නැහැ කියලා මන් දන්නවා දීලා වැඩක් නැහැ කියලා මන් ටිකක් කියන්නේ හේතුව හේතුව මොකද දන්නවද හේතුව ඔයා ගාව සිල් රකින්න පිළිවෙත තාම නැති නිසා සිල් දෙන්න දෙයක් නැහැ වැඩේ කරලා ඉවරනකොට ඉබේට යට සිල් රැකෙනවා බුදුහාරුව මුල් කාලේ මෙයාට මේ සීල් රකින්න මෙයාට මේ සීල් රකින්න මෙහෙම සීල් රකින්න කියලා බුදුහාරු සීලයක් පනවලා තියෙනවද කොහෙවත් බුදුහාරු කොහෙවත් සීල් පනවලා නැහැ හරිද ඒ කාලෙත් ඔය කියන සීල් කියලා ස්වභාවයක් ඔය කියන බහරේදී තුල පැවතුණා හරිද ඒක හොඳ එකක් කියලා බුදුහාරවන මත කරා දැන් රහතන් වහන්සේ කෙනෙකුට බුදුහාර කොයිවල් සිල් දුන්නා කියලා දෙනවා මේ මේ සිල් රකින්න කියලා වෙනවා රහතන් වහන්සේ කෙනෙක් වෙන්නේ මොකද්ද බුදුහාමර කරන්න කිව්වේ? ප්‍රඥාවට එන්න කිව්වා එච්චරයි. හරි. එහෙනම් සීල් රකින්න අවශ්‍ය ආයුධය තමන් ගාව නෑ. මොකද්ද? ප්‍රඥාව. ප්‍රඥාවට එනකොට නිකම්ම සීල් රකින්න. යත් සීලං තත්ත පඤ්ඤං. යම් තැනක සිල් තිබේද එතන ඒකාන්තේ මොකක්ද තියෙන්නේ? ප්‍රඥාව තියෙනවා. එහෙනම් ඔයාලට ප්‍රඥාව නැතුව සිල් රකින්න පටන් ගත්තට සිල් රකින්නේ නැහැ. ඒකයි බුදුහාම කිව්වේ. මේ ගැටලුවෙන් නිදහස් වෙන්න ඕන නම් මොකද කරන්න ඕනේ කියලා අර එක්තරා බමුණෙක් ඇවිල්ලා අහනවානේ. එතන බුදුහාම කියන්නේ මොකක්ද? අන්තෝ ජටා බය ජටා ජටා ජරිතෝ පදා තන්තං ගෝතම පුච්චාම කෝයිම විජටේ ජටං කියලා ඔයහන් ආවිල බුදුහාමතේ උත්තරේ සීලේ පතිට්ඨාය නරෝ සපඤ්ඤෝ චිත්තම් පඤ්ඤංච භාවය. ප්‍රඥාව කියන එක සිතේ ප්‍රඥාව කියන එක උපදවාගත්ත කෙනා ඕම් මේ සීල ටික රකින්නවා. එහෙම සීලයක් රකින්න කෙනා මොකද වෙන්නේ? චිත්තම් පඤ්ඤංච භාවයන් ආතාපිනිකපෝ බික්කු සෝයිම විදටේ ජට. මේ ගැටලුවෙන් මේකෙන් නිදහස් වෙන්නේ කවුද? ප්‍රඥාවෙන් යුතුව සීලයේ රකින්න කෙනා. ප්‍රඥාව නැතුව තෙල් රකින්න ගියාට රකින්න බෑ. ඕනම් ධර්ම ඔප්පු කළා කියන්නේ නේද? නේද? Taman සිල් ඉල්ලන්න කලින් Taman දැනගන්න ඕනි Taman නැටුම් ගැයුම් වැයුම් විසුළු දර්ශන මාලා ගන්ධ විලේපන නැහැ කියලා. නේ? දැන් කණේ කරාබුත් දාගෙන කරේ මාලත් දාගෙන Taman තිල් ඉල්ලුවාම හරිද? හරිද? හරිද කියලා මම අහන්නේ. ඒකට හේතුව Taman රකින්න යන්නේ මොකක්ද කියලා Tamanට අවබෝධය නැහැ කියලා මම කිව්වේ ඒකයි. මම දැන් මේ සරලව ඔප්පු කරේ ඈ. පස්සේ මම ගෙබලින් ඔප්පු කරලා දෙන්න. ඔය තිල් රකින්න බෑ. බුදුහාරෝ හැම තිල් දිවිල නැහැ කොහෙවත් ඈ. ඒක පස්සේ මම කියා දෙන්නම්. ඒ කියන්නේ මම දාන්නවා ඉතින් ඒක කමක් නැහැ. ඉතින් කර කර හිටපෙ කරු කර යන්කෝ. ඒක බැරිවක් තමයි මම දන්නවා බොරු කියනවා කියලා. ඒකනේ මං කිව්වා එයා කවදාවත් තාම අතලට අන්දාට ඇවිල්ලා නැහැ කියලා. ඒ ඉන්න ඔය අය අවබෝධයෙන් නෙවෙයි ඔය කාර්යය කරන්නේ. කරන්නම් වාලේ කර කර යනවා. සම්මුතිය තමයි කරන්නේ ඔක්කොම. තාම පරමාර්ථය ඔකල්ලෝ ඇවිල්ලා නැහැ. ඒක සම්මුතිය නෙවෙයි. ඒකට බුදුහාමර කියන්නේ ලෞකික මාර්ගය. මේ ලෝකේ යන පැත්තේ ඔයා යනවා. හරි? මේක ලෝකේ යන පැත්තේ ගිහිල්ලා යන්න පුළුවන් එකක් නෙවෙයි. නිවන් දකින්නවා කියන්නේ මොකද්ද? නැවත ලෝකෙත් එක්ක සම්බන්ධේ නැහැ. ලෝකෝත්තර කියලා මේකට කියන්නේ. ඇයි? ආය උපතක් නැහැ. ආය උපතක් නැහැ කියන්නේ ලෝකයේත් එක්ක සම්බන්ධයක් නැහැ. නිවන් දැක්කා කිව්ව උපත නැහැ. සංසාරයෙන් ඈතර වුණා කියන්නේ ආයෙ මේ නැවත ලෝකයට උප්පත්ති සඳහා ආයෙ එන්නේ නැහැ. ජීවත් වීම වමනාව සාතිකම නැහැ. එච්චරයි ගන්න. හරිද? ඔකයි. එහෙනම් සරලව මං කියවනේ. සරලව කරන්න තියෙන ඉතා පොඩි දෙයක්. නමුත් වැඩේ සංකීර්ණ කරගත්තාන් පස්සේ Tamanට හිතෙන්නේ මේ ආත්මේ කරගන්න බෑ කියලා. ඒත් එහෙම කරන්න පුළුවන් කියලා කියා දීලා නැහැ කවුරු. කියලා තියන්නේ දෙදින් මේ ආත්මය මම බෑ ඊළඟට මම ඊළඟ බුදුහාමුදුර කෙනෙක්වත් තමයි නිවන් දකින්න හම්බෙන්නේ කියලා. නේද? එහෙම වෙලා නැද්ද? එහෙම තමයි වෙලා තියෙන්නේ. ඒයි ඒ තමන්ට අවබෝධ වෙන ටිකක්. තේරෙනවද? එතකොට දැන් බුදුහාමර පහළුනේ මොකක් කරන්නද? ඊළඟ බුදුහාමරෙන් අහගන්න කියන්නේද? <laughs> ඈ? බුදුහාමර පහළුනේ ඊළඟ බුදුහාමරෙන් අහගන්න කියලාද? ඈ? ඒක මොන ලැජ්ජාසහගත කතාවක්ද? ඈ? වැඩක් නැහැ. ඒක තමයි මේ තේරෙන්නේ කියන්නේ. ඒ හින්දා Tamanට සරල වැඩක් තියෙන්නේ. එහෙනම් ඕන දැන් Tamanට ඔය පැහැදිලි කරේ ආයතන හයේ தත්ත්වය විතරයි. දැන් ඊළඟ කාරණේ මම ගැඹුරට කියන්න යන්නේ නැහැ. ඒක කියන්නේ ඒ ගැඹුරට කියන වැඩේ තමයි මම හෙට අනිද්දා දක්වා ඉදිරියට කරගෙන යන්නේ. හරිද? ඒ මොකද්ද? ස්කන්ධ කියන ස්වභාවයේ ක්‍රියාකාරීත්වය. තේරෙනවද? දැන් ඔය කියලා දුන්නේ ආයතනයන් ක්‍රියාකාරීත්වය. ඔය ආයතනයේ ක්‍රියාකාරීත්වයත් එක්කම තමයි මේ ස්කන්ධ ක්‍රියාකාරීත්වය තියෙන්නේ. ඒතර මේක සරලව එහෙම කියන්න බැරි හින්දා තමයි මම කිව්වේ සංකීර්ණයි මේ වැඩේ. ඒක තමයි බුදුහාමර මේ අවුරුදු 45 තිස්සෙම කරලා තියෙන වැඩේ. හරිද? මම දැන් දවස් 3ක් තිස්සේ කරන්න යන්නේ 4ක් තිස්සේ ඉදිරියට කරන්න යන්නේ ඔය වැඩේම තමයි. හරි? ඒ හින්දා ඒක සරලව කියන්න බෑ. නමුත් දැන් සරලව ඔයාම පිළිගත්තා දැන් ඉස්සරලා දැන් ප්‍රශ්නේ හරියද ආයතන පිළිබඳ? හරිද? ආයතන 6ම තමන්ට තියෙනවනේ. නැද? නැත්තම් ඒ මට කරන්න දෙයක් නැහැ ඉතින්. නැත්තම් ඉතින් ඒක දිහා හදාගෙන යනකම් නිවන් දකින්න බෑ. හරි? ඒතර ඇහැ කන නහය දිව ශරීරය මොලේ. හරි වැඩ ටික මතක තියාගන්න. වැඩ ටික මතක තියාගන්න. ඒක තමයි වැදගත් දේ. වැඩ ටික මොනවාද වැඩ ටික? දැනීම, ඇසීම, දර්ශන දැනීම, රස දැනීම, ස්පර්ශය දැනීම, මතක් කිරීම. හරිද? ඊට අමතරව තමයි ඒකෙන් කරන කාර්යයක් මම කිව්වා මතක් කිරීම කාර්යයේ සිදුවෙන්න පෙර ආතුවයි ඒක ඇත්තටම සිද්ධ වෙන්නේ මොකද්ද සිතීම සිතුවිලි ඇති කිරීම ඒතර මේ ආයතන වලින් ගන්න. ආයතන පහෙන් ගන්න හැම අරමුණක් පාසා මොකද කරන්නේ ඒකේ? සිතුවිල්ලක් හදනවා. ඒක තමයි නැවත පාවිච්චි කරන්නේ. ඒක තමයි අපි මතක් කරනවා කියලා කියන්නේ. දැන් මේක දැන් මම කිව්වේ දැන් මේ සරල උදාහරණ දැන් මේක පෙන්නුවාම තමයි මොකද කරන්නේ? ඇති වෙන්නේ පෙනීම. පෙනීමට අනුව මොකද වෙන්නේ? සිතුවිල්ලක් මේ හදනවා ඒ ෂණයෙම. ඒ සිතුවිල්ල තමයි මොකද කරන්නේ? මතක් කරන්නේ. ඒ ක්‍රියාවලිය මම වෙන විස්තර කරලා දෙනවා කොහොමද එන්නේ කියලා අභිධර්මයේ සහ තමන්ට මේ ආකාරයෙන් ධර්මානුකූලව චිත්තානුපස්සනාව කියලා එකක් අපි ඉදිරියට කරනකොට පැහැදිලි කරලා දෙන්න. හරිද? එතකොට ආන් ඒ කියන ආකාරයේ වැඩ දෙකක් කරනවා සිතුවිලි ඇති කිරීම සහ සිතුවිලි ඇති කරලා ඒ අනුව මතක් කිරීම. පැහැදිලි? හ්ම්. ප්‍රඥාව තමයි මේ වඩාගෙන යන්නේ. ඒ දැන් ඉන්ටෙලිජන්ස් කියන්නේ ඔය වචන බෑ අප්පා ඔය ඉංග්‍රීසි වචන නෑ ඔයාට. මම කිව්වේ ඒකත් ඉංග්‍රීසියෙන් වචන හොයන්න බෑ කියලා. ඒ කියන්නේ ප්‍රතිමත් එක දෙන්නේ ප්‍රඥාව ඒ තමයි නිර්මාණය කරන්නේ. ප්‍රඥාව කියන්නේ කෙටියෙන්ම කිව්වොත් චෛතසික ධර්මතාවයක්. ඒ චෛතසික ධර්මතාවයේ වැඩවීමක් විතරයි කරන්නේ. ඒක තමයි සාක්තියක් එහෙම නෑ. ඒක සබහායේ තියෙන ශක්තියක්. ඒක පාවිච්චි කරනවා. දැන් දැන් කරන්ට් එක දෙනවනේ. කරන්ට් එකේ විවිධ හැකියාවන් තියෙනවා. හරිද? කරන්ට් එකට පුළුවන් ලයිට් පත්තු කරන්න. කරන්ට් එකට පුළුවන් ෆෑන් කරගන්න. කරන්ට් එකට පුළුවන් තාපය ඇති කරගන්න. හරිද? ඒ වගේ හැකියාවන් ගැන. එච්චර. එහෙම එක්තරා හැකියාව. හරිද? එතකොට ඒක ඒකේ ස්වභාවයෙන් ඉතරයි. ඒ දේ ක්‍රියාකාරීත්ව දෙයක් විතරයි මේ ලෝකයේ තියෙන්නේ. ඒ ක්‍රියාකාරීත්වයේ මේ කියන ආකාරයෙන් හරි විදිහට දන්නේ නැති එක විතරයි ප්‍රශ්නේ තියෙන්නේ. දැන් කලබල වෙන්න ඕනේ නැහැ. හිතන හිතන තමයි ඔක්කොම ටිකක් ගියාද? හරිද? ඉතල පැහැදිලිය ඊළවරේ. හරිද? ප්‍රශ්නයක්? හරිද? නේ. ඔව්. ඔව්. ඒකද එහෙම විපත් වෙනවද? ප්‍රඥාව මොකක්ද නැත්නම් උදේට සීල් මනිකා. කවුද එහෙම කිව්වේ? නෑ බුදුහාමුදුරුවෝ පිළිවෙල ආර්ය අෂ්ටාංග මාර්ගයේද නැද්ද නිවන් දකින්න? නිවන් දකින්න ඕන නම් මාර්ගඵල ලබන්න ඕන නම් තමයි නිවන් මේ සඳහා අනුගමනය කරන්න ඕනේ මොකද්ද? ආර්ය අෂ්ටාංග මාර්ගය. ආර්ය අෂ්ටාංග මාර්ගයේ මුලට තියෙන්නේ සීලයද සමාධියද? තියෙන්නේ ප්‍රඥා. සම්මා දිට්ඨියෙන් පටන් ගන්න. සම්මා දිට්ඨිය කොහෙද ආයිද? ප්‍රඥාවට. සම්මා සංකල්පය ප්‍රඥාව. හරියට දැකලා තමන් කළ යුතු දේ මොකක්ද කියලා වටහාගෙන ඒ අනුව තමන් සංකල්පයන් එහෙම නැත්නම් අදාළ සිතුවිලි ගොඩ නැගීමට තමයි මේ බුදුහාමුදුරු කිව්වේ ප්‍රඥාව කියලා. ප්‍රඥා, සීල, සමාධි විදියටයි නිවන් මාර්ගයේදී නිවන් දකින්න සීල සමාධි ප්‍රඥා කියලා කොහෙන් හැදුනද කියන්නේ මන් දන්නේ නැහැ. කියන්නේ එහෙම තමයි. ඒක කියන්න ලේසින්ද කිව්වද මන් දන්නේ. හරිද? ඒ කියන්නේ උගා ප්‍රඥා තියෙන කෙනෙකුට උගා ඉක්මනට අවබෝධ වෙනවා නේද? ඔව්. උදාහරණේ ඔය කියන උපතිස්ස කෝලිත පරිබ්‍රාජකයෝ එහෙම නැත්නම් පස්සේ සැරිත් මුගලන් කිව්වේ. අස්තජා ආමරුවේ බණපද දෙකයි කියන්නේ. උපතිස්ස පරිත්‍යාජක සෝවාන් වෙනවා. හරිද? ඈ ඒක තමයි කරන්නේ. මම කියන්නේ ඒක තමයි කරන්නේ කියලා. මේක ඉවර වෙනකොට තමන් ඔය කියන தත්තේට ඇවිල්ලා ඉවර වෙන්න පුළුවන්. මම කියන්නේ මේක ආලා ඉවර වෙනකොට මාර්ගඵල ලැබලා නිවන් දැකලා ඉවර වෙන්න පුළුවන්. ඒක මම දන්නේ. ඒක තමයි ප්‍රඥාව හැටියට වෙන්නේ. හරිද? ඒක වඩන්න ඕනේ ඒක. පුරුදු කරන්න ඕනේ. ඒවා පුරුදු කරන්න. ප්‍රඥාව කියන්නේ නිකන් තියෙන එක නෙවෙයි. ඒක ඉතින් පාවිච්චි කරන්න ඕනේ, පාවිච්චි කරන්න, පාවිච්චි කරන්න හැටියට. හරිද? දැන් අර පිහිය ගලේ ගාන්න ගාන්න මොකද වෙන්නේ? මුහත් වෙනවා. ඒකයි මුහත කියලා එකක් තියෙනවා. ඒක තව තවත් පාවිච්චි කරන ගායක මුහත වැඩි වෙනවා. හරි? ඒ වගේ තමයි මේක. පාවිච්චි කරන්න බලන්න. භාවිතෝ බහුලීගතෝ. ඒකද? දැන් මෝඩකම භාවිත කරගෙන කරන්න මොකද වෙන්නේ? මෝඩකම වැඩි වෙනවා. ඒ වගේ ආසාවේ වැඩියෙන් ආසාකරණය වැඩියෙන් කරන්න කරන්න මොකද වෙන්නේ? ලෝභය කියන එක වැඩි වෙනවා. තරහේ වැඩියෙන් තරහ වැඩියෙන් ඉන්න ඉන්න ඉන්න මොකද තරහින් ඉන්න ඉන්න මොකද වෙන්නේ? තරහ වැඩි වෙනවා. දේශය වැඩි වෙනවා. ඉතින් මේ ඔක්කොම චෛතසික කියලා මතක තියාගන්න දැනට ඔය වචනේවත් වැඩක් නැහැ. නිකන් මම කියන්නේ. පස්සේ කියලා දෙනවා ඔක්කොම. හරි. වෙලා දෙන්නේ ඒක වැඩි කරගෙන යන්න ඕනි අපි අන්නේ ඒක. එදා ප්‍රඥාව ලබන්න තමයි අපි මේ යන්නේ. මොකද අවිද්‍යාව කියන එකක් තමයි අපිට මේ ප්‍රශ්නේ ඇති කරේ. ඒක තමයි දැන් තව උදේ දැන් අපි ඊළඟට තව එතනට එනකොට පැහැදිලි කරලා තමයි හරියට කියා දෙන්න. එතකොට අපිට වඩන්න තියෙන්නේ ප්‍රඥාව කියන එක. ප්‍රඥාව වඩන්න පළවෙනි එක මොකද්ද කරන්න තියෙන්නේ කියලා බුදුහාමුදුරු කියන්නේ. හ්ම්. ප්‍රඥාව වඩන ක්‍රමවේදය දන්නේ නැති හින්දා තමයි මේ ප්‍රශ්න වෙලා තියෙන්නේ. ප්‍රඥාව වඩන්න මොකද කරන්නේ? නිර්මාණය. ඈ? නිර්මාණය කරන්නේ. නිර්මාණය කරන්නේ. මොනවා නිර්මාණය කරන්නේ? අපිට නිර්මාණය කරන්න බෑ. නිර්මාණ ශක්තිය තියෙන්නේ සම්පූර්ණ. අවිද්‍යාව නැති කන්නේ කොහොමද කියලා තමයි අහන්නේ. සිතුවිලි හැදෙන ආකාරය ගැන ඉතක් කරලා මුලින්ම ලාගට මුලාවෙන් ගැලවෙන්න. ගැලවෙන්න මොකද කරන්නේ කියලා මම අහන්නේ. ආයතන දිවියන හොඳටම දැනගන්න. දැතදෙන්නේ කොහොමද දකින්නේ? ඒක ඇත්ත නැද්ද කියලා කොහොමද තමන් දන්නේ ඒක ඇත්තද නැද්ද කියලා? ඒ ඉඳා පළවෙනිට වැඩක් තියෙනවා ඒ ඔක්කොම කරන්න කලින්. හරිද? ප්‍රඥාව වඩන්න පළවෙනි වැඩේ ඇත්ත දැනගත්ත කෙනෙක්ගෙන් අහගන්න ඕනේ. නැත්තම් කොහෙන් වඩන්නද? ඈ? ඒ ඉඳා ඒක තමයි මේ ඇවිල්ලා ඉන්නේ කියලා මම දන්නේ. ඒ ඉන්න බුදුහාරමෙන් අහලා දැනගත්ත කියලා මම ඒක තමයි කිව්වේ. සුස්සුතා ලබතේ පඤ්ඤං කියලා එකක් අහලා නේද? ප්‍රඥාව ලැබෙන්නේ ශ්‍රවණේ. ඔයයි කියන්නේ. ඔයයි ඇහුවොත් නම් කියයිද තුනාත ධාරේත ජරාත ධම්මේ කියලා කොහේ බණ කිව්වත් අහලා ඇති. හරි? ඒවට අහලා තිබ්බට කොරන්න දෙන්නේ දෙilla නෑ තාම. බුදුහාමගේ වණහන්න මම දැන් උදේම කිව්වා තමර නිවන් දකින්න පුළුවන් කියලා බණ අහලා ඉවර වෙනකොට. ඇයි? ධර්ම ශ්‍රවණයෙන් ප්‍රඥාව වැඩෙනවා. පළවෙනි වැඩේ ඒක. ඒක වැඩෙනකොට එතනින්ම ඉවර වෙන්න අපුණා. හරිද? ඊළඟට ප්‍රඥාව වඩන්න කිව්වා ඒ අහගත්ත දේවල් නැවත මෙනෙහි කිරීම. ඒක තමයි ඔය කියන්නේ. ඒ ඔක්කොම කියන්න දන්නවනේ. මම දන්නේ කොරණ තමයි දන්නේ. අහගත්ත එක භාවිතා කිරීම. ඒකට කිව්වා චින්තාමය ප්‍රඥා. හිතන්න ඕන. මම මේ කිව්වට පිළිගන්න එපා එකක්වත්. බුදුහාමර කිව්වට පිළිගන්න එපා කියලා බුදුහාමරක් තියෙනවනේ. එහෙනම් තමන් ඒ අනුව හිතන්න ඕන. චින්තාමය ප්‍රඥා. ඊළඟට ඒ අනුව භාවිතා කරන්න ඕන. ආන් එකට කිව්වා භාවනාමය ප්‍රඥා. ඔය තුනින්ම වැඩෙනවා. හැබැයි මේ දෙකම වඩන්න බෑ මේක දන්නේ නැත්තම්. අහලා හරියට දන්නේ නැත්තම් හිතන්නෙත් වැරදි විදියට, කරන්නෙත් වැරදි විදියට. දැන් මෙච්චර කාල වෙලා තින්නේ ඒකද නැද්ද? දැන් මෙච්චර කාල තමන් කරපු ආගේ හැටියට අපේ අය බණ අහලා තියෙන හැටියට, අපේ අය භාවනා කරලා තියෙන හැටියට, අපේ අය කරලා තියෙන ප්‍රමාණය හැටියට මේ වෙනකොට rahat වෙලා ඉවරෙන්න ඕනේ නැද්ද? ඉවරයි. ඒක කීපදාරත්. මේ තමයි කරලා තියෙන වාරේ හැටියට. එයා මෙතෙක්කල් වෙලා නැත්තේ ඇයි එහෙම? <laughs> ඈ මෙතෙක්කල් වෙලා නැත්තේ ඇයි එහෙම? ඒ කියන්නේ අහගන්න ඕන විදිහට හරියට අහලා නැහැ. ඒ හින්දා වැරදියට අහගෙන වැරදියට කරාට ඒක හම්බෙන්නේ නැහැ. මනස් මොලේට මනස කිව්වද නෙවෙයි. ඒක කොහේ හරි එක තැනක් වැරදිච්ච අම්මදෑනේ. ඒකයි වර්ධින්න ඕනේ. මුලින්ම කරගත්ත වැඩ තමයි මුලින්ම හදාගන්න ඕනේ. ඒක මුලින්ම හදාගන්න නැත්නම් පස්සේ හදන්න කියපේ හරි. නාමයෙන් අපි අපි දැන් ආහාරම තියෙන දැන් අපිට කම්පෙච්ච රිසෝර්සස් ඒක තමයි මත් කියන්නේ ඔය. ඒක අපි දැන් නැහැ දැන් ආහාර කියලා දැන් නැහැ මේක මේ කලිත දෙකම එක දැන් නැහැ. ඒක තමයි භාවිතයෙන් එක තෝරගන්න කියන්නේ. චරාත හැසිරෙන්න කිව්වේ ඒකට. මම ඒක නෙමෙයි මම කියා දෙන්නේ හැසිරෙන ක්‍රමවේදය. ඒ නිසා මම කීවට පිළිගන්න එපා කියලා මම කියනවා. මොකද මට එහෙම කියන්න සිද්ධ වෙනවා. බුදුහාමුදුරුවෝත් එහෙම කියලා තියෙදි මට කියන්න විදියක් නැහැ මං කෙනෙක් පිළිගන්නේ කියලා. බුදුහාමුදුරුවෝ කියන්නේ මා කෙරේ ගෞරවයෙන්වත් ශ්‍රද්ධාවෙන්වත් මා කිව් පමණින් මෙය පිළිගන්න එපා. Tamanට මේසේ වැටහෙනවා නම් පමණක් භාවිතාවෙන් තේරෙනවා නම් විතර පිළිගන්න. නැත්තම් නැත්තා ආදාරි. දෙයකට මං කිව්වේ. Tamanට පෙනීම සිද්ධ වෙනවා නම් ඇහෙන් ඒක චක්වාදන කියලා පිළිගන්න. නැත්තම් අයින් කළා. ඇහෙනවා නම් කණෙන් ඒක පිළිගන්න. මතක් වෙනවා නම් මොලෙන් පිළිගන්න එක මන ආයතනේ ඒක සිද්ධියක් වෙන හින්දා නැත්නම් ඒක නිකන් වෙන කොයි කර මතක් කරනවනේ ඒක පිළිගන්න එච්චරයි. විමසා බලන්න කිව්වේ ඒක. දැන් මෙච්චර දාලා. විමසා බැලුවා මෙච්චර දාලා. දැන් මෙච්චර කල් බණ ඇහුවා මෙච්චර කල් බණ ඇහුවා කාගෙන් තමන් ඇහුවේ ඔය කොහොම වෙනවද කියලා? මම ඇහුවා මචං මම ඇත්තටම ලංකාවට ගිහිල්ලා ඇහුවා ඉන්නේ මොලේ ගැන කතා කරන්න ඇත්තේ කියලා. නේද? මොකද කිව්වේ? එයා කිව්වා මොලේ එක මස්ල් එකක් වගේ කිව්වා. හ්ම්. මොලේ මතලක් වගේද? එහෙනම් මොලේ අයින් කරන්න කියන තිබ්බේ එහෙනම්. ඒක තමයි හේතුව ක්‍රියාකාරීත්වය වර්ධියා ගැනීම භෞතිකයි කියලා මම කියන්නේ හේතුව තමයි මම පස්සේ පැහැදිලි කරලා ඔප්පු කරලා දෙන්නම් ධර්මයට අනුකූලව. කියන කෙනාට පැටලී සාගතයි කියලා එයාම දන්නේ. ඒකයි වෙලා තියෙන්නේ. එතකොට ගැලවෙන්න බෑ. කොහේ හරි එයාට සැකයක් තියෙනකොට දල වශයෙන් ඒක වැඩහිම ආරේ තියෙන්න පුළුවන්. එයාට ওই කියන ආකාරයෙන් මූලික මාර්ගයන් තේරෙන්න පුළුවන්. හැබැයි එයාට ගමන නිමා වෙන්නේ අවිද්‍යාව ඉවර වෙන්නේ. හේතුව එයාට සැකයක් තියෙනවා. එයාට විනිශ්චය නැත්තම්. ඒ කියන්නේ අපිට අවසානයේ රහත් වෙන්න කරන්න තියෙන්නේ ධර්ම විනිශ්චය කිරීම. ධර්මානුකූල තමන්ට මේ ලෝකේ හැම තත්ත්වයක්ම විනිශ්චය කරන්න. ධර්ම විනිශ්චය තමන්ට හරියට කරගන්න බැරි වෙනවා. එතන සැකයක් තියෙනවා. ධර්ම විනිශ්චය කියන්නේ ඒකමයි. ඔව්. සත්‍යබොධ්‍යංගය කියලා කිව්වෙත් ඔච්චරයි. තමන්ට ධම්මාන්ඩම ප්‍රතිපදාව කිව්වෙත් ඕකට. වචන වෙනස් වුණාට වැඩ එකයි බුදුහාමුදුරු කියලා තියෙනවා. ඒක ඒක ස්වභාවික ක්‍රියාවලියක් විතරයි තියෙන්නේ. ඒක මම පස්සේ පැහැදිලි කරලා දෙන්නම්. නිකන් අර නැට්ට ගරිච්චාම වුණාගේ නැට්ට දඟලන්නේ. හරිද? වුණාගේ නැට්ටේ පණ නැහැ නට් නට් නැට්ට දඟලන. ඒක ස්වභාවික ක්‍රියාවලියක්. කොහොමද එන්නේ? ඒකනේ ස්වභාවයේ තියෙන ශක්තිය වල ක්‍රියාකාරීත්වය විතරයි. දැන් හුලම් පුරවලා බැලුම් බෝලයක් ඇත හරියම් මොකද වෙන්නේ? බැලුම් බෝලේ දඟලනවා නැද්ද? බැලුම් බෝලේ පණ තියෙනවා. <laughs> ඒක ශක්තිය ශක්තිය අයින් වෙනකොට ඒකට අනුව ඒ අදාළ බාහිර ස්වභාවයේ ක්‍රියාකාරීත්වයක් එනවා. අපි හිතනවා ඒකට පණ කියලා. එහෙම පණ නැහැ. තේරුණා? එහෙම ස්වභාව ක්‍රියාවලි ටිකක් තියෙනවා. හොඳයි. ඒක අපි එච්චර හිතන්න යන්න ඕනේ නැහැ. Tamanට ඒක පැහැදිලි වෙයි හිට වෙනකොට. එතකොට දැන් අපිට ඊළඟ කාරණයට යන්න වෙනවා. මොකක්ද මේ ඊළඟ කාරණේ? දැන් පණ කියන එක අපි කොහොමද තියනවා කියලා තෝරගන්න. දැන් ඇඟ ගැන තමයි කතා කරේ. ඇඟ එහෙම නැත්නම් ආයතන කියලායි බුදුහාමර කියන්නේ. ඒකට ආයතන කියන ඒවා හයක් තියෙන්න ඕනේ. ඒ හය ක්‍රියාකාරීත්වය අතර තමයි දැන් පැහැදිලි කරා. දැන් පණ කියලා එකක් ගැන කතා කරනවා. පණ මොකද්ද පණ කියන්නේ? කොහොමද ඒක අඳුරන්නේ? පණ තේරෙනවද? නේද? පණ තේරෙනව නැද්ද? කොහොමද අඳුරන්නේ? මැලලා නැතිද කියන්නේ? මොනවද තියෙන්නේ? මැලලා නැහැ කියලා කොහොමද මට කියලා දන්නේ? ඒ දැනුත් ඒ රූකඩ වගේ නෙන්නේ මට තියෙන්නේ මැලලා වගේ. ඈ එහාට මෙහාට යනවා. ක්‍රියා කරනවා. ප්‍රතිචාර කරනවා. හරි. අන්න ඒ ක්‍රියා කිරීම වර්ග සහිතව විස්තර සහිතව මට ඕනේ. ප්‍රතිචාර කියන එක. හරි. ප්‍රතිචාර දැක්වීම ක්‍රියා කිරීම කියලා ඔයා කියනවා. ඒ දෙක මට විස්තර ඇතුව කියන්න බලන්න. මොනවද ඔය කරන ක්‍රියා? එහෙම නැත්නම් මොනවද ඔය ප්‍රතිචාර කියන්නේ? ආයතන හයෙන් ඇති වෙන ඒවා ප්‍රතිචාර නොවේ. මම දැන් කීවා පැහැදිලිවම වෙනත් කෙනෙකුට ආයතනයේ ඇති වෙන දැනීම වෙන කවුරුත් අඳුරනවද? එදෙන ඒවට ප්‍රතිචාර කියන්න බෑ. ප්‍රතිචාර කියන්නේ වෙන එක. ප්‍රතිචාර කියන්නේ අනිත් ආයත් එක්ක සම්බන්ධතාවය ඇති කරන හැටි. තේරුණා? මට පේනවද නැද්ද කියලා දැන් Taman දන්නවද? නෑ. එදෙන එක ප්‍රතිචාරයක් කියන්නේ කොහොමද? මට ඇහෙනවද නැද්ද කියලා Taman දන්නවද? නෑ. මලමිනියටත් ඇස තානේ නහය තේනවන්නේ නැද්ද? මලමිනිය ගත්තාම හරිද? ශරීරයනේ ඒක ශරීරයක් නැද්ද? තේනවා. ඒකේ ඇහැ කන නාය දිව ශරීරය මොළයකින් ටික නැද්ද? ඒකට පෙනීම ඇහිීම ගන්ධ දැනීම ආදී දේවල් ඇති වෙනවද? කොහොමද දන්නේ? hina වෙන්නේ නැහැ. hina වෙන්නේ නැහැ. hina වෙන්නේ තින්න බැරිය මලමිනියට ඕන නැහැ. මල මියන්නේ අනික නඩ කරන හිනා නැද හිටියා ඒක ඉන්නේ බුම්මාගෙන නෑ නාඩි වැටෙන්නේ නැත්නම් මැරලා යන්න බෑ නාඩි වැටෙන්නේ නෑ කියලා හෘද ස්පන්දනය වෙන්නේ නෑ කියලා ඔය විදිහට මැරුණා කියලා තීරණය කරලා එයා හුස්ම වැටෙන්නේ නෑ කියලාත් බලලා එයා මල මැරුණා කියලා තීරණය කරාට පස්සේ සමහර අය නැගිටලා ඇවිල්ලා තියෙනවා ඉතින් තමන්ට දැනෙන බව හරි නමුත් දැන් ප්‍රතිචාර කියලා එකක් කතා කරන්නේ. අනිත් සත්තුන්ට පණ දෙනවද කියලා කොහොමද දන්නේ කියලා දැන් අහන්නේ. ක්‍රියාකාරීත්වය කියන්නේ මොකද්ද? ක්‍රියාකාරීත්වය මට විස්තර කරන්න කියලා කිව්වේ. මට ඕනේ මේ ක්‍රියා විස්තර ඇතු. ඒක අතිශයින් වැදගත් අපිට මේ ගමනේදී මේ තීරණය ගන්න. මොලේ වැඩ කරන කියලා කවුද දන්නේ මොලේ තීරණ නැද්ද කියලා. මොලේ කරන වැඩේ දැන් මම කිව්වා මතක් කිරීම. එහෙම නැත්නම් සිතුවිලි ඇති කියන්නේ කොහොමද දන්නේ? එයා හිතන දෙයක්. එයාට සිතුවිල්ලක් ඇති වෙච්ච එක අපි දන්නේ නැහැ. එයා මතක් වෙච්ච දේ අපි දන්නේ නැහැ. නමුත් දැන් ප්‍රතිචාර කියලා එකක් ඔයයි කියනවා. ඊට කලින් කරපු ක්‍රියාවලිය කරන්නේ. මොනවද ඊ කලින් කරපු ක්‍රියාවලිය? ඊට කතා කරන එක නම් හරියා. හුස්ම ගන්නව නැද්ද කියලා අපිට වැඩක් නැහැ. හුස්ම ගත්තත් එකයි නැත්ත් එකයි. හුස්ම නැතුවත් පණ කියන එක තියෙන්න පුළුවන් බැරිද? දෙන අවස්ථාවක් කියන්න බලන්න පුළුවන්. නිරෝධ සමාධිය තමයි අඳුරන්නේ නැහැ. අන්තිම එකක් කියන්නේ. සීන නැති වෙලා. සීන නැති වෙලා දුස්ම ගන්නවා. දොස්තර කියන්න ඕනේ. උපදින්න කලින් මකුසේ ඉන්න කාලේ. හුස්ම ගන්නවා. ගන්නවා. ඈ. මකුසේ උපදින්න ඉන්න කාලේ හුස්ම ගන්නවද කියලා අහන්නේ. නෑ. ඒ වෙලට ආස්වාද ප්‍රාස්වාද ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ මගුද ඇත. හරිද? හුස්ම යටුන් නැතුණාට පන පීඩනවා. තේරෙනවද? පන තියෙන්න පුළුවන්. එහෙනම් මට ඕනේ ඒක නෙමෙයි. හුස්ම නෙවෙයි ඕක සම්බන්ධයක් නේ. හුස්මත් එක්ක සම්බන්ධයක් තියෙනවා. ඒකට හුස්මට නෙවෙයි මේ ක්‍රියාකාරීත්වය කියන්නේ. නාදේ ක්‍රියාකාරී. එකක් හරි කතා කිරීම හරි. තව කතා කිරීම කියන්නේ ප්‍රතිචාර දැක්වීමක්. කය අතපය හෙලවීම. හරි. අතපය හෙලවීම විවිධ ආකාර වෙන්න පුළුවන්. ඇවිදිනවා, දුවනවා, තමන් පනිනවා, අර වැඩ කරනවා, මේ වැඩ කරනවා, කුඹුරු කොටනවා, වාහන එලවනවා, ගස් නගින ඕන එකක් වෙන්න පුළුවන්. කය කරන වැඩ. කයෙන් කරන ක්‍රියා කියන්නේ ප්‍රතිචාර. සහ කටෙන් කතා කිරීම, හඬ පිට කිරීම. ඒකත් කය චලනයක් තමයි. හැබැයි ඒක ප්‍රතිචාරයක් කියන වෙනස් ක්‍රමයක්. හරිද? එතකොට කතා කිරීම සහ කය චලනයේ ක්‍රියා කිරීම කියලා වැඩ දෙකක්. හරිද? ඕම් ඔකට ප්‍රතිචාර දෙකක් කියලා කියන ප්‍රතිචාර දැක්වීම. එතකොට ඔය ප්‍රතිචාර දැක්වීම කරන්න බෑ මොකක් නැත්තම්. පණ නැත්තම්. හරිද? එහෙනම් මේ ප්‍රතිචාර දෙකට පෙර තව ක්‍රියාවක් සිද්ධ වෙලා තමයි මේකට එන්නේ. දැන් මේ ප්‍රතිචාර දැක්වීමකට පෙර තව ක්‍රියාවක් වෙනවා. ඒ මොකද්ද? හිතනවා. හරිද? يعني හිතන් නැතුව කිසිදාක කතා කරන්න බෑ, ක්‍රියා කරන්න බෑ. එහෙමද? තමන්න පුළුවන් නම් කරලා පෙන්නන්න බලන්න. හිතන්නේ නැතුව කතා කිරීම, ක්‍රියා කිරීම කරලා. පුළුවන්. බෑ. එනිසා අනිවාර්යයෙන්ම වැඩ තුනක් සිද්ධ වෙනවා. ඕම ওই ප්‍රතිචාර විදියට. ප්‍රතිචාර දක්වනකොට සිතීම කියලා ප්‍රතිචාරයක් තියෙනවා. ඒක අපිට බාහිරට තේරෙන්නේ නැහැ. හැබැයි කතා කිරීම ගියා කිරීම. මේවා සිද්ධ වෙන්නේ කොයි වෙලාවකද? ඈ? ඔව් පණ තියෙන වෙලාවට කියලා කිව්වට ඔක ටිකක් වැරදි. දැන් නිින්ද ගියාම පණ කියලා එක තියෙනවද නැද්ද? හා ප්‍රතිචාර දෙනවා. එහෙනම් පණ තියෙන වෙලාවට කිව්වම වැරදිනේ. <laughs> හරිද? ඒ තමයි මම ඇහුවේ හේතුවක් ඇතුළේ ඇහුවේ. නිින්ද ගිය වෙලාවට හිතන්නේත් නැත, කතා කරන්නේත් නැත, ක්‍රියා කරන්නේත් නැත. නැරිත නැති වෙලා කියන්නේ මොකක්ද? නැරිත නැති වෙලා තමයි නිින්ද ගියාම මැරෙන්නේ. මරත නැති වෙලා ගියාම හරියන්නේ. නිින්ද ගියාම මැරෙලා නැහැ. ඒක වැරදි. ඈ මොකද්ද මේ වෙලාව හරියට මට ඕනේ මේ වෙලාව. ඒ වෙලාව තමයි Tamanට කරන්න තියෙන දේ තමයි මම මේ කියා දෙන්නේ. ඒ වෙලාව හරියට දැනගන්න ඒ වෙලාවේ ඔය කරන ක්‍රියාවලිය නතර කරගන්න දක්ෂ වෙන්න. එතකොට වැඩේ ඉවරයි. හ්ම්. ඈ හිතීම, කතා කිරීම සහ ක්‍රියා කිරීම කියලා වැඩ තුනක් තියෙනවා. ඔය වැඩ තුන. දැන් තිරසන් සත්වොත් ඔක් කරනවා. දැන් අපි හිතමු පූසෙක්, බල්ලෙක්, එළුවෙක්, හරකෙක්. ඔය වගේ සත්ව අපිට පේන්නිනවා. ඒ සතාට සද්ද පිට කරන්න පුළුවන් බැරිද? කතා කරන්නේ නැද්ද ඒ සතා? කරනවා. දැන් අපිට තේරෙන්නේ නැත්තේ ඇයි? ඒ භාෂාව දන්නේ. අපි දැන් ගිහලා ජපාන් මිනිස්සෙක් එක්ක අපි මේ සිංහලෙන් අරවා මේවා කිව්වත් එහෙනම් මොකක් වෙයිද? ඒ කලදී ඔය බල්ල බුරනවා වගේ වෙයිද? ඇත්තටම ඇති. අපි දන්නේ නැහැ ඉතින් මොනවද කියලා හිතන්නේ. අපිට තේරෙන්නේ නැහැ ඉතින්. ඒ වගේ තමයි අපිට බල්ල බිරුවම අපිට තේරෙන්නේ. හැබැයි ඒ බල්ල බුරන හැටි අනිත් බල්ල දන්නව නැද්ද? ඒක අනුව ඒ සත්තු සංවේදනය වෙනව නැද්ද? අපිට තේරෙන්නේ නැතුණාට ඒ සතාගේ හඬ පිට කිරීම තියෙනවා. ඒ සතාගේ ක්‍රියා කිරීමක් නැද්ද? දුවනවා ඒ තථාක්කාය ගහන මේ කෙන ආකාරයෙන් පහුරු ගන්නවා පනිනවා අරවම් මෙවුවා කරනවා ඒ වැඩ දෙක මේ සතා තනියෙන්ම හිතලා කරනවා නේද අපි කියන්න ඕන දේව කරන්න කියලා නෑ එහෙනම් ඒ සතාටත් ওই වැඩ දෙක තියෙනවා එහෙනම් කොයි ලෝකේ හරි මොන සතා හරි ඔය කියන ආකාරයෙන් ක්‍රියා කරනවා නම් ක්‍රියාවන් තියෙන්නේ ඔච්චරයි හිතීම කියන ක්‍රියාව ක්‍රියා කිරීම. මේකේ ක්‍රියා විවිධ ක්‍රියා තියෙන පුළුවන්. ඒකට වෙන නම් දෙන්න පුළුවන්. ඒ ක්‍රියාවට. උගන්වනවා. වාහනයක් කලවනවා. ඈ කුඹුරු කොටනවා. ඈ අපි හිතමු බඩු වැඩ කරනවා. එයා කම්පියුටර් ගහන වැඩ කරනවා. එයා වෙන මොනවා හරි ඩ්‍රයිවිං කරනවා. අර මෙහෙම එක එක නම් කියයි වල. ඈ එක නම් කිව්වට කරන්නේ මොකද්ද? කයෙන් කරන වැඩක්. හරි. විවිධ වෘත්තීන් කියලා අපි ඒවා හඳුන්වනවා. හැබැයි කයෙන් කරන වැඩ, වචනෙන් කරන වැඩ. ඒ දෙකම කරේ කොහමද හිතලා. මම අහුව ප්‍රශ්නය මේ වැඩ තුන කරන්නේ කොයි වෙලේටද? හැමෝටම කරන්නේ නැහැ. දැන් මං කිව්වේ නිින්ද ගියලාට කරන්නේ නැහැ කියලා. නිින්ද ගිය වෙලාවට කරන්නේ නැහැ. එහෙනම් වෙලාවක් තියෙනවා ඒකට. ඒ වෙලාව තමයි මට ඕන. ඇහැලා ඉන්නවා කියන්නේ. ඇහැලා ඉන්න පුළුවව නැතුව. ආ? අරමුණු දැනෙනකොට Tamanට වෙ කිව්වේ ආයතන කියන ඒවා ටිකක් විස්තර කරේ ඕමකට. ආයතන හයෙන් කොතැනක හෝ දැනෙන විට පමණයි සිද්ධ වෙන්නේ. නිින්ද ගියාම දැනෙනවද? නෑ. තව අපි ඔකට කියනවා සිහි නැති වෙච්ච වෙලාවක. සිහි නැති වුණා මොකද වෙන්නේ? දැනෙන්නේ නෑ. එහෙනම් මේ වැඩ වෙන්නේ කොයි වෙලාවේද? සිහිය තියෙන වෙලාවේ. හරිද? මේ කියලා දෙන ඒවල් හරියට මතක තියාගෙන ඉන්නකොට තමයි හොඳට තේරිලා තියෙන්නේ ඈ. මොකද මේක කියා දෙන්නේ මේකත් එක්ක විතරයි අපිට වැඩ තියෙන්නේ ගමන් නිමා කරන්න. හරි? සිහියෙන් ඉන්න වෙලේට. මොකද මම උදේට මම පටන් ගත්තා බණක්. මොකද පටන් ගත්තේ සතිපට්ඨානය ගැන කියන්න පටන් ගත්තේ. එතන තමයි දැන් මේ ඉතල සතිපට්ඨාන වැඩට කලින් මේක කියා දෙලා ඉන්නද සතිය හදාගන්න. සතිය කියන්නේ මොකක්ද කියලා දන්නේ නැතුව ඕවා ප ဋ ාණ කරන්න ගිහලා මොනවා කරයිද කලින්. හරිද? දැන් ඔය කියා දුන්නේ ආන් ඒක. ඒතර සතිය කියන්නේ මොකද්ද? බුදුහාර සතිය කියලා කිව්වේ ওই pāli භාෂාවෙන් සිහිය. දැන් සිහිය කියන්නේ මොකද්ද? ආයතනවල අරමුණු දැනෙන බවට තේරුණාද? පැහැදිලි? සිහිය කියන්නේ ඕම ඔබට. දැනගන්නා හැකියාව. අරමුණු දැනෙන ස්වභාවය. අරමුණු දැනෙන වෙලාවක විතරයි ඔය වැඩේ වෙන්නේ. ප්‍රශ්නේ. ඔව්. මිනිස්සු කතා කරන්නේ. එක්කෝ ඒ ගැන සංකීර්ණ කාරණා ගොඩක් තියෙනවා කියන්න. ඒක දැන් ඔහම තමයි නිකන් කියන්නම්. එයාට වෙනම ආකාරයක වෙනම භෞතික ස්වභාවයක් එක්ක සම්බන්ධ වෙලා එක කරනවා. එහෙම නැත්නම් එයාට සිහිය සම්පූර්ණ වශයෙන් යමක් දැන ගැනීමට අතරතුර ක්‍රියාත්මක අවස්ථාවක ඔබ සිද්ධ වෙනවා. යටිසිත ගැන මම කතා කරේ නෑ නේද? හීනෙන් අරමුණු වෙන්නේ නැහැ. එහෙනම් එන්නේ නැහැ. හීන පෙනෙන්නේ නැත රහතන් වහන්සේට කියලා මතක තියාගන්නකෝ දැනට. මම පස්සේ කියා දෙන්නම්. ඇයි කියලා. හරි. බෝධිසත්වයේ ආසානේ හීන දැක්කේ බුදු වෙන්න කලින්. කොහෙවත් තියෙන රහතන් වහන්සේලා හීන දැක්ක කියලා. හේතුව මම කියන්නම් පස්සේ. තාම ඔය කියන්නේ ඔයර තාම ඥාණී නෑ. මම කියේකනේ භෞතික වෙනත් ක්‍රියාකියාවන් සහිතව ওই ප්‍රශ්නේ මතක තියාගෙන ලියලා ගියා නා බවහන්ට මට මතක නැති තියෙන පුළුවන් ඔය උත්තර දෙන්න හරිද? හැබැයි උත්තරේ තියෙනවා මං ගාව. මම දැන් කිව්වට ඔයාලට තේරෙන්නේ නැහැ. හරි? ඔය කියන දැනීම අතිවීමට ප්‍රායෝගික බාහිර අරමුණ ගැනීමට පෙර ආතු අතර කාලයක් තියෙනවා. ඒ අතර කාලයේ සිදු වෙන ක්‍රියාවලියක් එහෙම නැත්නම් භෞතික වශයෙන් වෙනත් තත්ත්වයක් අවබෝධල ක්‍රියාත්මක වෙනවා. හරිද? ඒ தত্ত্বය භෞතික ධර්මතාවයක් ක්‍රියාත්මක වීම හේතු කරගෙන මේ කය භාවිතා කරලා. හරි? ඒ හේතුවෙන් ඒක සිද්ධ වෙනවා. එහෙම නැතු වෙන්නේ. හරිද? <coughs> දැන් ගොරවන ඒවා අරම ඒවා ස්වභාවික තියෙනවා. තින්දේ ගෙදරක් තම ගොරවන්නේ ඒවා ඒවට ඔය හින පෙන්න ඕනේ නැහැ. හරි? අනිත් එක මතක තියාගන්න හීන පේනින්නේ නැත නින්දේදී. හීන පේන්නේ නින්දේදී නෙවෙයි. හරිද? නිදාගත්තම ඔය මොකක්වත් නැහැ. ඒවා ගැන වැඩි යහන්න යන්න එපා. මමට වැඩි දුර පැහැදිලි කරන්නේ හිත ගැන කරුණු කියන දවසට මම කියා දෙනවා. මොකද තාම හිත කියන්නේ මොකක්ද කියලා ඔයාට දන්නේ නැහැනේ. මේ භෞතික தත්ත්වයව දන්නේ නැතුව මේ හිත කෙනෙක් ගැන කොහෙවත්. හරි? එතකොට මම කියා දෙන්නම් ඔය මොකයි වෙලා තියෙන්නේ මේ මේකයි සිද්ධිය කියලා. හරි? එඳ හිත කියන්නේ වෙනම ධර්මතාවයක්. ඒකේ ස්වභාවය නැහැ. කය හිතෙන් හිත ගැන තමයි මේ සරලව මේ කිව්වේ. හිතෙන් කරන වැඩ ටිකක් තමයි ඔයාලට මේ සරලව කිව්වේ. හිතනවා. ඒ අනුව කය චලනීය කරනවා. සහ කට හදනවා. හඬ පිට කරනවා. හරිද? චිතීම කතා කිරීම, ක්‍රියා කිරීම කියලා වැඩ තුනක්. එතකොට නින්දේදී ඕක වෙන්නේ නැහැ. සිහිය නැති වුනහම ඕක වෙන්නේ නැහැ. එහෙනම් සිහිය කියන්නේ මොකද්ද? මෙන්න මේ අරමුණු දැනගැනීමේ ස්වභාවය කියන අවස්ථාවටයි සිහිය කියලා අපි ගන්නවා. ඒතර සිහියෙන් ඉන්නවා කියන්නේ මොකද්ද? අරමුණු දැනෙනවා. සිහිය නැහැ කියන්නේ ඒතර මොකද්ද? අරමුණු දැනෙන්නේ. ඒතර අරමුණු දැනෙනකොට ඇති වෙන ප්‍රතිචාර දෙකක් තමයි ඕම් ඔයවා සිතීම කතා කිරීම ක්‍රියා කිරීම. වැඩ තුනයි. හරිද? ඊට යා වැඩ නැහැ. ඔය කොහොම කොයි වැඩේ කරත් Taman දැන් මුළු ජීවිත කාලයම ගත්තාම උපන්දාසිට මේ මොහොත දක්වාම ගත්තොත් හරිද? ඒකට තමයි ජීවත් වෙනවා කියන්නේ. ජීවත් වෙච්ච කාලේ පුරාම කරලා තියෙන මොනවාද? හිතනවා කතා කරනවා කියලා. ඒ කියන්නේ Taman ජීවත් වෙලා තියෙන්නේ වැඩ කීයක් කරන්නද? හ්ම් කවද්ද දැන් එහෙම හිතුවේ? දැන්. එහෙනම් දැන් තව මට කියන්න මුළු සංසාරේ පුරාවට මොන සත්‍යෙක් වෙලා හිටියත් සතාට අයිති වෙන්නේ ආයතන ආයතනයට වෙන්නේ අරමුණු දැයන එක ඒ අරමුණු දැයනකොට ඒ සත්‍යය කරලා තියෙන්නේ මොකක්ද හිතනවා කතා කරනවා කියලා කරනවා එතන ඒක මොකක් නිසාද සිද්ධ වෙන්නේ සිහිය තියෙන හින්දා එහෙම නැත්නම් පොදුවේ අපි කියනවා පණ තියෙන හින්දා පණ නැත්තයි කරන් බලන්න පණ තියෙනවා පණ නැති පණ තියෙද්දී ඔක නොකර ඉන්න අවස්ථාවක් තියෙන. උතට සිහිය නැහැ. අනේ ක්‍රියාකාරීත්වයක් ඒක. ඒක දැනට වැඩි දුර හිතන්න එපා. පස්සේ මම පැහැදිලි කරලා දෙන්න. එතකොට පණ තියෙන හින්දා තමයි යෝග උනේ. එහෙනම් පණ තියෙන සත්වයා කරන ක්‍රියාවන් ටිකක් තමයි සිටීම, කතා කිරීම, ක්‍රියා කිරීම. හරිද? එතකොට ඒ ක්‍රියාකාරීත්වය නතර වෙච්ච දාට නැවත කරන්න බැරි බවට පත් වෙච්ච දාට අපි මොකද්ද කියන්නේ? ඈ පණ ගියා කියනවා. මැරුණා. මැරිච්චා මොනවාද නතර වෙන්නේ ආගේ? දෙදීම, කතා කිරීම, ක්‍රියා කිරීම. හරිද? එහෙනම් නැවත උත්පත්ති ලැබනකොට යාට සිදු වෙන්නේ මොකද්ද? නැවතත් සිතීම, කතා කිරීම, ක්‍රියා කිරීම කරන්න පටන් ගත්තා. හ්ම්. එහෙනම් දැන් මට කියන්න නිවන් දකින්න කල යුත්තේ මොකද්ද කියලා. සිතීම සිතීම අය අනිත් දෙක ඕනේ ඈ ඉතුරු දෙකත් ඔටෝ නතර වෙන ඔබේ කාර්යය. ඇයි ඔටෝ නතර වෙන්නේ? මං කීවා හිතන්නේ නැතුව අර දෙක කරන්න බෑ. අර දෙක කරන්න බැරි. අය හිතන්නේ නැතුව කතා කරන්න බෑ. ක්‍රියා කරන්න බෑ. හිතන එක නතර කරපු ගමන් වැඩ ඔක්කොම ඉවරයි. හරිද? හැබැයි කොයි වෙලේද දැන් ඔක් කරන්න ඕනේ? දැන් කිව්වේ දැනෙන වෙලාවට දක්ෂතාවය ඔච්චරයි. Taman දක්ෂයෙක් වෙන්න කවදා හරි මම කිව්ව හින්දා නෙවෙයි බුදුහාමුදුරගෙන් හින්දා නෙවෙයි Tamanට පුළුවන් කමක් ඇති කරගන්න දැනෙන වෙලාවක සිතීම කතා කිරීම ක්‍රියා කිරීම නතර කරන්න අර කිව්වාගේ මේ දෙක නතර වෙන ඔටෝම හිතීම නතර හිතන එක නතර කරගන්න එදාට බය නැතුව කියන්න Taman rahat වෙලා කියලා. අරමුණු වෙනකොට නතර කරන්න නේද ඈ නැත්තයිද නිකයිනේ නැත්නම් නැත්නම් බුදිය ගන්න නැති වෙන්නේ. ඒ දැන වෙලාව කියන්නේ මොකක්ද? දැන් අරමුණ වෙනවා කියන එක දැනනවා කියන්නේ දෙකක්ද? තව විදියකට කියනවා. තව විදියකට කොයි විදියකට කිව්වක් කරන්නේ. බුදුහාරෝට වඩා වෙනස් ආකාරයකට කිව්වා. ඒක තමයි ඔයාලට තේරෙන්නේ නැත්තේ. ඔයාලට තේරෙන භාෂාවෙන් තමයි මේ කිව්වේ. දැන වෙලාවට ඔක නතර කරගන්න කියලා. බුදුහාරෝ ඊට වෙනස් ආකාරවල කිව්වා. ඒක තේරෙන්නේ නැති තමයි භාෂාවේ ප්‍රශ්නේ හින්දා තමයි මේ වෙලා තියෙන්නේ කියලා මම කිව්වේ. ඒක තමයි වෙලා තියෙන්නේ. දැනෙන වෙලාව නතර කරගත්තත් එකයි, තමන් 100න් ඉන්නකොට නතර කරගත්තත් එකයි. බුදුහාමර 100න් ඉන්න කිව්වෙත් ඕකට. බුදුහාමර කිව්ව ආකාරයට දැන් කියා දෙන්න. බුදුහාමර කිව්ව ආකාරයට ඔයා කියයි. ඒවට ওই ටික තේරිලා නැහැ. ඒකයි වෙලා තියෙන්නේ. බුදුහාමර කිව්වේ කර්මය නවත්තන්න කියලා. කර්ම මොනවා තියෙන්නේ? ඔච්චරයි තියෙන්නේ. හිතන හැම අවස්ථාවකම චිත්ත කර්ම වෙනවා. හිතන හැම අවස්ථාවකම චිත්ත කර්ම වෙනවා. හරි? කතා කරන හැම අවස්ථාවකදීම ඒක වචී කර්මය කියලා. ක්‍රියා කරන හැම අවස්ථාවකදීම කාය කර්මය කියලා. දැන් කර්මය නවත්තන්න කිව්ව නේද? කොයි වෙලේ නවත්තන්න කිව්වේ? දැන් එන වෙලාව. එච්චරයි. එහෙම නැත්නම් බුදුහාර කිව්වකට සංකාර කියලා. චිත්ත සංකාර, වචී සංකාර, කාය සංකාර. සංකාර නිරෝධ. එහෙම නැත්නම් විසංකාර කියලා ඔකට කිව්වේ. කර්මක්ෂය කිරීම. කම්මක්ඛය නිබ්බාන. විසංකාර ගතං චිත්තං සිතේ සංකාර නැති කරන්න නිවන් දකින්න ඕන. ඔය කිව්වේද? ඔච්චරයි. ඉතින් කීවරිද ඔක තේරුණාද? ඉතින් වෙන මොනක් කර කර හිටියේ? ඉතින් බුදුආර්ගයේ කර්මය සංකාර එහෙම නැත්නම් මේ හිතීම කතා කිරීම ක්‍රියා කිරීම නතර කරන්නට කොයි වෙලේද? දැනෙන වෙලාව. සිහිය නැති වෙලාව නෙවෙයි මේ කරන්න ඕන. සිහියෙන් කරන්න ඕන. සිහිය තියෙන වෙලාවේ. කවුද කරන්න ඕන? තමා. දැන් ඒක මටද අදාළයි? නෑ. එහෙනම් කවුද ඒක දන්නේ? එහෙනම් දැන් සෝවාන් වුණා නම් තමයි දන්නේ නැද්ද එතකොට? දන්න. එහෙනම් එහෙම කොහොමද දන්නේ? ඕම් ඔබ පළවෙනි අවස්ථාවේ කවදා හරි තමට නතර වුණොත් දැනෙච්ච අවස්ථාවක හරිද? ආන් එදාට සෝවාන් වෙනවා. හැබැයි සංසාරේ එකපාරයි යොග වෙන්නේ. පෙර ආත්ම වෙලා නම් දැන් වෙන්නේ නැහැ. ඒකත් මතක තියාගන්න. හරි ප්‍රශ්නයක් තියෙනවා ඕම් කොහින්ද හොයන්න බෑ. ඈ මොන හරි වෙලාවෙදී එහෙම උලානම් හරියට කරයි. ඒක මේක తాවකාලික අවස්ථාවක්. తాවකාලික කියන්නේ? తాවකාලික තමයි නතර වෙන්නේ. හැම කාලෙම නතර වෙලා තිබ්බත් එයා ඉතින් පිරෙනවා පාන. తాවකාලිකව තමයි නතර වෙන්නේ. දැනෙන අවස්ථාවේ తాවකාලික පළවෙනි අවස්ථාවේ නතර වෙන එක තමයි තව කරන්නේ. මොකද බුදු වුණා කියලා දැන් බුදු වෙච්ච වෙලාව යෝග නතර වුණා දැන් ආපහු කතා කරේ නැද්ද? දැන් ඒක තමයි හේතුව යන්න ඕනේ. ඇයි එහෙම වෙන්නේ කියලා නේ? ඔව්. ඒක තමයි ගැටලුව. ගැටලුවට හේතුව උත්තරේ දෙන්නම්. ඒකට හේතුව අවිද්‍යාව දුර වෙන මට්ටම අනුවයි ප්‍රශ්න වෙන්නේ. ඒක පැහැදිලි කරන්න තමයි මම දැන් ඊළඟට යන්නේ. එහෙනම් මේ ක්‍රමානුකූලව තැනක් හදාගෙන යන්නේ. හරිද? එහෙම එකක් තියෙනවා. Tamanට මේක නතර වෙන්නේ මොකක් හින්දාද? මේවා සිද්ධ වුණේ ඇයි කියලා දැන් හොයන්න ඕනේ. ඒතර කොයි කර්මද Tamanට නැහැමත උපදින්න හේතු වෙන්නේ? දැන් හැම කර්මයක්ම උපදින්න හේතු වෙන්නේ නැහැ. ආන් ඒක දැනගන්න. මම කිව්වේ දැනගන්න ඕනේ. කල යුතු දේ දැනගන්න ඕනේ. අත්හල යුතු දේ දැනගන්න ඕනේ කියලා. ඒතර උපදින්න හේතු වෙන ඒවා නොකල යුතුයි. උප්පතේ නතර කරන්න හේතු වෙන ඒවා කල යුතුයි. හැබැයි දැන් දෙකම කරාම දෙකම කරාම කරන්නේ කියලා නැහැ. ඈ කැන්තල් කැන්තල් එන්නේ ඔය හිතේ. එහෙම කැන්තල් එන්නේ. එහෙම කැන්තල් එන්නේ. වැඩක් නැහැ. ආන්නේ තමයි වැඩේ. ඒක තමයි වැඩේ. අර උදාහරණයකට මම කියන්නේ හොදනවා මඩේ දානවා. දැන් හොදන්නේ මොකටද? මඩ යන්න. අප මඩේ දාන්නේ? හොදන්න. එතකොට හරිද? එතකොට හරිද කියලා අහන්නේ. හොදන්නේ මඩ යන්න. මඩේ දානවා ආයෙ හොදන්න. ඊට වැඩක් තියෙනවා මේ වැඩේ කියලා මම අහන්නේ. එකක් කරගන්න. දෙකෙන් එකයි තියෙන්නේ. එක්ක නිවන් දකින්න එක්ක සතරේ යන්න. සතරේ යන ගමන් නිවන් දකින්නවා කියන කතන්දරේ අර්ථ ශූන්‍යයි. එතන දෙකක් වෙන්නේ. දෙකෙන් එකයි. වැරදිද? එහෙනම් නිවන් දකින්න එකයි සතර යන එකයි දෙකක් ප්‍රතිවිරුද්ධ දෙකක්. එකට සිද්ධ වෙන්නේ නැහැ. එනවා එනවා ඔය කිය මම වර්ධ ගන්න එපා එනවා සිතුවිලි ඕන තරම් ඇති කරන රහතන් වහන්සේ එන කතා කරන්න හම්බෙන්නේ නැහැ රහතන් වහන්සේලාත් එහෙම වෙන්න පුළුවන් රහතන් වහන්සේ කියන්නේ එකපාරක් ඇවිල්ලා නතර වෙනවා ඒ තමුක ඕල්නාවට හිතේ නවත් වෙනවා ආයි ඕල්නාවට ආයි පටන් ගන්නවා. එහෙම නේද කරන්නේ. එහෙම බෑ. ඕනේ නෑ. එහෙම කිව්වට ඔක හරියට තේරෙන්නේ නැහැ. <laughs> ඒකට හේතු ගොඩක් තියෙනවා. හරිද? ඒක නතර වෙන්නයි ඕන. හරි? වැඩේ නතර වෙන්නයි ඕනි. ඒක එක මොහොතක නතර වෙනවා. ඒ නතර වුණාම Tamanට ওই මාර්ගයේ අවබෝධය ලැබෙනවා. හැබැයි ඒක නතර වෙන්නේ අවස්ථා හතරකදී. සෝවාන් වෙනකොට නතර වෙනවා. සකදාගාමීට නතර වෙනවා. අනාගාමීට නතර වෙනවා රහත් වෙනකොට නතර වෙනවා. ඒක පුරුද්දක් වෙන්න ඕන. අරමුණ වෙනකොට නතර කරගන්න. එතකොට සෝවාන් වෙච්ච කෙනාට නතර වුණාට ඔහුට දක්ෂතාවය නැහැ. දක්ෂතාවය කියන්නේ පුරුද්ද, හැකියාව නැහැ. මැරෙන වෙලාවට යමක් දැනෙනවා Tamanට ඒ දැනීමට අනුව හිතන එක නතර කරන්න බෑ. ඒ හැකියාව තකදාගාම අනාගාමයටත් නැහැ. ඒ හැකියාව තියෙන කාටද? හතන්නවාද ඉතල. ඒ තමයි මේ තුන් දෙනාම උපදින්නේ. මේ නැවත. මේ තුන් දෙනා උපදිනවා නැවත. ඇයි? එයාට තාම මරණ අවස්ථාවේ හිතන එක නත්තන්න බෑ. ඒ හින්දා ආයත උපදිනවා. හරිද? එතන ඒ සඳහා පුහුණුව ලැබෙන අවස්ථා තුනක් තමයි සෝවාන්, සකදාගාමි, අනාගාමි. ඒකයි මම කිව්වේ උපත නතර කරලා එයා දන්නවා. ඒ කියන්නේ මේ ක්‍රියාවලිය නවත්තන්න පුළුවන් බව කරලා දන්න කෙනා තමයි කවුද? සෝවාන් කෙනා. ඒකට මම කිව්වේ අචල ශ්‍රද්ධාවට එන්නේ කවුද එතකොට? ආන්නේ. උපත නතර කරන්න පුළුවන්. උපත්යේ කියන්නේ ඔය කියන වැඩේ සිද්ධ වෙනවට. ආයතන තියෙන තැනක දැනෙන වේලාවක කර්ම රැස් කරගන්න කර්ම රැස් වෙනවා කියන එකටයි උප්පත්තිය. ආයතන තියෙන තැනක කර්ම රැස් කරන්න නැතුව ඉන්න පුළුවන් කියන අවබෝධයටයි උප්පත්තිය නතර කිරීම. ඒතර නැවත කිසිදාක කර්ම රැස් නොවන තත්වයට ඔය කියන ශක්තිය ගොඩ නැගුවාම තමයි පිරිනුවම් පෑම. දැන් හරි. දැන් ඔය කවුද දන්නේ? හ්ම්. එහෙනම් දැන් කාගෙනත් අහන්න ඕනද ඔබ? හරිද? එහෙනම් එහෙනම් වෙච්ච දාලා තමන් පිළිගන්න. මං කියවට පිළිගන්න ඕනේ. හරිද? හ්ම්. එහෙනම් ඔකට වෙන වෙන වචන ඉද ධර්මයේ කියනවා. කර්මයේ කියනවා. සංකාර කියනවා. පින්පව් කියනවා කුසල් අකුසල් කියනවා වචන එකයි. පින්පව් කිව්වත් කුසල් අකුසල් කිව්වත් කරේ මොනවාද? හිතන එක කතන එක කතා කරන එක ක්‍රියා කරනවා. හරි. දැන් තේරෙනවද? වැයල් දැන් කියන්නේ. දැන් තේරෙනවා තමන්ගේ ශීලය වැඩක් නැති වෙනවා. තමන්ගේ උත්සාහයෙන් නවත්ත ගන්න වෙනවා. උත්සාහය නවත්තා ගන්න බෑ. බෑ බෑ නතර වෙන්න ඕන. හේතුව තමන්ට ඔය කිව්වේ නිර්වාණය නිර්වාණය හේතුන්ගෙන් සකස් වෙන්නේ නැත. දැන් ප්‍රශ්න ගොඩයි නේද? තාංකත නෑ අතාංකතයි. සංකත නිසා නිර්මාණයට කලින් අපි හේතු හේතු හේතු නිසා සකස් වෙන එකක් තමයි භවය. එනම් භවය සකස් වෙන්න අවශ්‍ය හේතු නැති කිරීම නිසා ඇතිවෙන ප්‍රතිඵලයයි නිර්වාණය. හරිද? නිසා හේතු අතහැරියම ඉබේ ලැබෙයි ඒක. එහෙනම් අපිට හිතලා කාදාවත් හිතන්න නවත්තන්න බෑ. කොච්චර වීරිය කරත් බෑ. හිතලා හිතන එක නවත්තන්න බලන්න. ඒත් හිතනවා. එතන හිතලා හිතන එක නවත්තන්න බෑ. ඒක ඉබේ සිද්ධ වෙයි. සාමාන්‍ය වචනෙන් කියනවා නම් ඔටෝ වෙයි ඒක. ඔටෝ වෙන්න කරන්න වෙන වැඩක් තියෙනවා. මොනවා හරි එකක් කමන්නේ කරන් තියෙන්නේ කොල කරලා යන්කෝ. ආනාපානසතිය. ඈ ආනාපානසතිය කරද්දී ආයෙ උපදී ආනාපානසතිය කළා තමයි අතීත තවදා බ්‍රහ්ම ලෝකෙ ඉපදිලා ඉන්නේ අදත්. බුදුහාමුදුරුවෝ කරා. ඔය බුදුහාමුදුරුවෝ කරා. බුදුහාමුදුරුවෝ කරපු විදිහට කොරලා නැති තමයි හැමුනේ. බුදුහාමුදුරුවෝත් කරා, අදිතකේත කම්බලිත් කරා, මක්කලිකෝසත් කරා, නිගණ්ඨනාත පුත්තත් කරා ආනාපානසතිය. හරි? ඒ කියන්නේ ආලාර කාලම් බුද්ධ කරා අමුත්තත් කරා. හැබැයි නිවන් දැක්කේ නැහැ බුදුහාමුදුරුවෝ නිවන් දැක්කා. හේතුව ක්‍රමයේ වැරදි. සංකල්පේ වැරදි. දෘෂ්ටිය වැරදි. මතකද යාළුවා? සම්මා දිට්ඨියක් ඇති කරන්නේ ඒකට. ආර්ය අෂ්ටාංග මාර්ගය එකන් යන්නේ ඒකට මේ. එහෙම නැත්නම් දෘෂ්ටි වැරදිච්ච ගමන් ඔක්කොම ඉවරයි. දෘෂ්ටි නැති ඉඳ තමයි ඔක වෙලා තියෙන්නේ. දෘෂ්ටි නැතුව අය ඔය අය ඔය සීල් දකින්න ගියේ භාවනා කරන්න ගියේ. ඒකයි ඔය ප්‍රශ්නේ. මං කියේකනේ. හරි දැකීමෙන් නම් ඕක කරේ එච්චර කල් යන්නේ ප්‍රතිඵලය ලබන්නේ. ඒකට හේතුව ප්‍රඥාවෙන් තොරව තමන් මාර්ගය වඩන්න පටන් ගත්තා. හරිද? බුද්ධ ශාසනයේ ප්‍රඥාවන්තයන්ට. පඤ්ඤාවතෝ අයං ධම්මෝ. මේ ධර්මයේ ප්‍රඥාවතුන් සඳහා කියලා බුදුහාමර කියනවා. හරිද? නායං ධම්මෝ දුප්පඤ්ඤාසති. මේ දෘෂ්ටිය නිවැරදි නැති ආයත මේක කරවුවට වැඩක් වෙන්නේ. තේරෙන්නේ නැහැ. තේරෙන්නේ නැත්නම් කරන්න බෑ. හරිද? එහෙනම් සරලව කරන්න තියෙන්නේ පොඩි වැඩයි. හිතනවා කතා කරනවා ක්‍රියා කරනවා කියන එක නතරකරන දක්ෂ වෙන්න ඒ සඳහා කරන්න වැඩ ටිකක් තියෙනවා ඒ ටික කර කර ආින්න Tamanට ඒක ඉබේ වෙයි Tamanට හිතලා නවත්තන්න බෑ හිතලා 20000ක් වෙන්න බෑ Tamanට මේ ඇති වෙන ප්‍රතිඵලය ගැන කිව්වේ ඒක Tamanට කවදාවත් ඇති කරන්න පුළුවන් එකක් නෙවෙයි ඒ සඳහා අනුගමනය කළ යුතු වැඩ ටිකක් තියෙනවා දැන් ඉතින් ආන් ඒ ටික තෝරගන්න ඕනි මොකක්ද කරන්න ඕනේ දැන් මේ ටික සිද්ධ වෙන්න මොකක්ද අපි කරන්න ඕනේ හ්ම් හරිද ඇයි එතකොට මෙච්චර දවසක් ඒ ටික කරේ නැත්තේ? දැන් ඊළඟ ප්‍රශ්නයක් තියෙන එක. ඈ මෙච්චර දවසක් ඇයි ඒක නොකලේ? යදනේ හිතේ නේ? වීර්ය වීර්ය අධිකාදී බලයන් නැහැ වීර්ය කරලා හිටියා. ආවෝදෙන් කරලා නැහැ. හරි විදියට කරේ නැත්නම් වෙන්නේ නැහැ. හරි. වැරදි විදියට කළොත් තමයි ඔය ප්‍රශ්නේ. එහෙනම් දැන් අපේ ඊළඟ පියවර මේක නොකලොත් Tamanට මොකද වෙන්නේ? ඒ කියන්නේ මේ ක්‍රියාකාරකම නොකලොත් Taman මේ විදිහට උත්සාහ කරලා යම් ක්‍රියාකාරකම් ටිකක් තියෙනවා දැන් ඒ ටික කරලා මේ தത്വයටපත් නොවුනොත් Tamanට වෙන්නේ මොකද්ද? ඒක තමයි සරලව කිව්වේ සංසාරේ යන්න වෙනවා. දුකටපත් වෙන්න වෙනවා. එහෙනම් ඒ මොකක් කියලා Tamanට තේරෙන්න ඕන. ඊළඟට මේක නතර කරන්න අනුගමනය කළ යුතු වැඩේ මොකක්ද? ආන් ඒ ටික තමයි කියා දෙන්නුට. දැන් ওই ටික තමයි දවස් 3 දිගටම කියා දෙන්නේ. වැඩ ගොඩාක් තියෙනවා. කියා දෙනවා තමන්ට ගැළපෙන දේ තමන් තෝරගෙන ඒ වැඩේ දිගට කර කර මොකද මට හැකියාව නැහැ එක එක්කනාට වෙන වෙනම ගැළපෙන වැඩේ මොකද්ද කියලා කියන්න. ඒක පුළුවන් වෙන්නේ බුදුහාමුදුරුවෝ විතරයි. බුදුහාමුදුරුවෝ එක සූත්‍රයක් කියනවා එයාට තේරෙනවා එයා ඒක සූත්‍රය කියලා ඉවරනකොට එයා rahat වෙනවා. ඒ හැකියාව බුදුහාමුදුරුවෝ විතරයි තියෙන්නේ. හරිද? අපිට හැබැයි බුදුහාමුදුරුවෝ හිඳයි පොදුවේ සියල්ලන්ට ගැළපෙන මාර්ගයක් විදියට ඒ කායනු අයම් භික්කවේ මංගෝ කියලා කිව්වේ. මං මේක කියන්න පටන් ගත්තේ ආන් ඒ. මුලින්ම මං උදේම කිව්වේ ඔහොමයි බුදුහාමුදුරු කිව්වේ. කාටත් ගැළපෙන ඒකායන වූ මාර්ගයක් තිබෙනවා මේ සඳහා අනුගමනය කළ හැකි. එතකොට මේ මාර්ගය සම්පූර්ණයෙන් කියලා දෙනවා. එතකොට Tamanට ගැළපෙන්නේ කොයි කොටද කියන එක Taman තේරුම් ගන්න ඒක කර කර ඉන්න. ඉතින් ඔක්කොම කියලා දෙනවා. පැහැදිලිද? බුදුහාමුදුරුවෝ දන්නේ හරියට මෙයාට තියෙන එක මොකද්ද මෙයාට ගැලපෙන්නේ කොයි විදිහද කියලා කියන්නේ. ඒකනේ එසේ හැකියාව තියෙන බුදු කෙනෙකු විතරයි. ඒකට කියනවා අසාධාරණ ඥානයක්. අනිත් රහතන් වහන්සේලාටත් ඒක පිටින්නේ නැහැ. හරිද? ආශේ අනුශේ ඥානය. පොර තිබෙන ආශ්‍රවයන් නැති කිරීම සඳහා ඔහු ගාව තිබෙන අනුශේ ධර්මතා මොනවද කියලා තනියෙන් අවබෝධ කරගන්න පුළුවන් බුදුහාමුදුරුවෝ. හරි? එහෙම අපිට නැති හින්දා බුදුහාමුදුරුවෝ පොදුවේ කියන මේ ඔක්කොම කරා. එතකොට කර කර යනකොට බයිබලේ හැරි සිද්ධ වෙන්නේ. හරිද? අපලට එක්කෙනෙකුට එක එක කොටසක් වගේ තමයි හරියන්නේ. හරියන්නේ කොටසක්. නමුත් ඔක්කොම ටික දැන් කියා දෙන්න බෑ මන් දන්නේ නැහැ කෝක හරියයිද කියලා. එහෙනම් ඔක්කොම කියා දෙනවා. එතකොට තමන් ඒ ඔක්කොගේම තමන්ට තේරෙනකොට තමන්ට තේරෙයි කරගෙන යනකොට මේක මට හරියට කරන්න පුළුවන් මේක මට වැටහුණා මේක මට මේ විදිහට දිගට කරන්න පුළුවන්. එතකොට ආන් එක අරගෙන දිගට අනුගමනය කර කර යනවා. හරිද? ප්‍රතිඵල තමන්ට කොයි වෙලාවෙ තමන් ප්‍රතිඵලය මේක වෙන්න ඕන කියලා ඒක හොයාගෙන ඉඳලා ගලන්න ඕනේ. කරන් දෙන්නේ ගන්නවා. කළ යුතු දේ කරගෙන ආයෙන්නකොට විය යුතු දේ ඉබේම සිද්ධ වෙනවා. ඒ කියන්නේ බෙහෙත් පාවිච්චි කර කර ඉන්නකොට ලෙඩේ හොඳ වෙනව නැද්ද? කියන විදිහට පාවිච්චි කරන ලෙඩේ හොඳ වෙන්නේ. කොච්චර කාලයක් ඇයිද? ඈ කරන විදියන්නේ. කරන විදියන්නේ. කරන කාලයේ අනුව වැඩියෙන් ඒවා කරනවා නම් නොකරන්න කියන ඒවත් ආය කරනවා නම් කල යනවා. නොකරන්න කියන ඒවා කෙලින්ම අතහැරලා කෙලින්ම කරන්න තියෙන වැඩේ කරනවා නම් ඔය එක්මනින් ගොඩ යනවා. හරිද? දවස් හතක් අවුරුද්දක් කියලා. හරිද? උදාහර කියන්නේ දැන් අර බෙහෙත් ගන්න ගියාම දොස්තර මහත්තයාගෙන් බෙහෙත් අහගෙන ගෙදර ගිහිල්ලා බෙහෙත් ටික පාවිච්චි කරන්න පුළුවන්. එතකොට දොස්තර වග කියන්නේ නැහැ. හරි මොකද දොස්තරට ෂුවර් නැහැ කීව විදිහට පාවිච්චි කරාද කියලා. කීවට ෂුවර් නැහැනේ. හරි. එන්න තව ක්‍රමයක් තියෙනවා. දොස්තර කියන විදිහටම බෙහෙත් දෙනවා. මොකක් වුණොත්ද? ස්පිතාලේ නතර වෙන්න ඕනේ. ඇඩ්මිට් වෙන්න ඕනේ. එතකොට දොස්තරට ඕන විදිහට බෙහෙත් දෙනවා. ඒ ක්‍රම දෙකෙන් ඇඩ්මිට් වෙච්චාම ඉක්මනින් වෙන්න පුළුවන්. කොහොමද කැමති? ඈ? ඒක කියන්නේ නැති. ඒ ඉක්මනින් ලෙඩේ හොද කරගන්න නේද කමක් නේද කියලා මං ගන්න. ඇඩ්මිට් වෙන්න ඕන නම් පන්තලේ නතර වෙන්න, ඒ කියන්නේ මහාන වෙන්න. එතකොට අපි ඉක්මනින් බෙහෙත් දෙනවා. දිගට හරහට නැත්නම් ඉතින් බෙහෙත් අරන් ගෙදර යන්න අපි වග කියන්නේ ලෙඩේ හොඳ වේද නැද්ද කියලා. මොකද අපි කියන විදිහට පාවිච්චි කරනවා නේද? ඒකට අපිට හොයන්න විදියක් නැහැ. අපි දන්නේ. හරිද? එතන. එන බුදුආරත් එහෙම කිව්වා මා කෙරේ ශ්‍රද්ධාවෙන් මා කෙරේ ඔය කියන ආකාරයෙන් භක්තියෙන් යුක්තව මා කියන විදියට ආශ්‍රය කරන්න කැමති වෙලා ඒ ජීවිතයේ මා කෙරේ පූජා කරපාය තමයි භික්ෂු සංඝයා ඒ අයට මම වැඩියෙන් උදව් කරනවා ඒ කරලා ඉතුරු වුණොත් කාලේ අනිත් අයට උදව් කරනවා කියලා. හරිද? උදාහරණ කිව්ව. මොකද තියෙනවා කෙත්තුපම සූත්‍රය කියලා සූත්‍රයක බුදුහාමුදුරු කියනවා. දෙනා. බුදුහාමුදුරු සංඝයා කරේ වැඩි උදව් කරනවා. මාගේ විශ්වාස කරේ මං කියන එක පිළිඅරන් මං ළඟට ආපු කෙනාට මං වැඩි උදව් කරනවා. ඒ කියන්නේ දොතර මහත්තයාගේ. හරි දොතලාට ආපු කෙනා ඉතින් විශ්වාසින් දැන් දොතලා නතර වෙන ඉතින් අනිවාර්යෙන් බෙහෙත් කරන හැම වෙලෙම පරීක්ෂා කරනවා. හරි හරි වර්ධිනකොට ඒක හදනවා. ඒ ඔක්කොම කළා කරලා යනවා. අයිතයි ගෙදර ගියාම අපි දන්නේ මොනව කරනවද කියලා. ඒකදී අපි වක් කියන්න බෑ. හරි? දැන් තේරෙනවද කාලේ කොච්චර දැන කියලා? කාලේ ඉතින් තමන් කරේ දෙන්නා තියෙන්නේ. ඒ විඳ මට කියන්න බෑ. ඒක මේ උදේ බණ අහලා හවස් වෙනකොටත් පුළුවන් කියලා බුදුහාමරගෙන උදේ බණ අහලා හවස් වෙනකොට රහත් වෙන්න පුළුවන් කියලා බුදුහාමර කියනවා. හරිද? මෙතන. උදාර කියන්නේ කොච්චර කාලයක්ද කියලා. හරි? සතිපට්ඨානයේ තියෙන උපරිමේම දින හතක් කරලා ඉවර වෙනවා කියලා. තාතදයි කියලා කියන්නේ. හැබැයි කරන විදිය තමයි වැඩේ. කරන විදිය කියලා දෙන්න. ඈ සම්බන්ධ නැහැ දැන් බලමු කතා කරලා. පින කෙනෙක් ඉදිම සම්බන්ධතාවයක් තියෙනවාද නැද්ද? දැන් හොයාගන්න වෙනවනේ ඔක. ඔය කතා කරනකොට තේරෙයි. ඇයි දැන් මෙතෙක් කල් මේක නතර කරන්න බැරි වුනේ? නතර කරන්න කල යුතු දේ මොනවාද? නොකල යුතු දේ මොනවාද කියලා දැන් කියලා දෙන්න. දැන් තාම නතර වෙලා නැහැ නේ ඔය. නතර වෙලා නැත්නම් එහෙනම් තමන් කරපු විදිහ අනිවාර්යයෙන් මොකක් හරි ප්‍රශ්නයක් තියෙනව නේද? දැන් ඉතින් ඒක දැනගන්න ඕනේ. ඒතර නතර වෙන්න නම් කරන්න ඕනේ ක්‍රමවේදී කියලා දෙන්න. එතකොට ඉතින් නතර වෙලා කවදා හරි පිළිගන්න. එතෙක් මං කියන ඒවා පිළිගන්න එපා. හරි. පිළිගත යුතු නෑ. හැදෙන්නේ. හ්ම්. එහෙනම් දැන් ඕන තමන්ට වැඩක් පටන් ගන්න මුල තැනකට ගෙනාව විතරයි ඔය තාම. හරිද? තාම දෘෂ්ටිය හරි ගැසතුව කරන්න තියෙන වැඩේ මොකද්ද කියලාවත් දැන් මෙච්චර කල් දැනගෙන කරේ. ඉතින් බානේ ඇරුවා. සිල්ලි ගත්තා, ආරක කරා, මේක කරා මොකට කරනවද දන්නේ නැහැ. ඔය වෙන එකක් වෙච්චාවි කියලා. හොඳයි ඉතින් එහෙම කරපේක. නේ? එහෙම බෑ. තමන්ට ඉලක්කේ හරියට තිබුණා නම් පොඩි වැඩේ කරන්න තියෙනවා. හරිද? හ්ම්. දැනන ගමන් උදේ කාලය තුළ තමන්ට කැලලිකදී කල යුත්ත මොකක්ද නොකල යුත්ත මොකක්ද කියලා තාම කියා දෙන්න පටන් ගත්තේ නැහැ. තමන්ට වෙන්නේ මොකක්ද? මේ බුද්ධ ශාසනයක් තුළ තමාට සිදු කර ගන්න තියෙන දේ මොකක්ද කියන එක තමයි ඔය පැහැදිලි කරන්නේ. හරිද? ඒක තමයි වෙන දේ. ඒ කියන්නේ දුක්ඛ නිරෝධය anu කුමක්ද කියන එකයි ඔය පැහැදිලි කරේ කෙටියෙන් කිව්වා. හරිද? චතුරාර්ය සත්‍යය. දැන් දුකට හේතුව මොකක්ද කියලා දැන් බලන්න ඕනේ. හරිද? ඒක නැති කරන්නේ කොහොමද කියලා දැනගන්න ඕනේ. ඊට පස්සෙත් කියා දෙන්න ඕනේ ටික තමයි ඔය මැදින් මං කිව්වේ. හරිද? ඊට කරන්න තියෙන්නේ මේ මාර්ගයත් කියා දෙන්න තියෙන්නේ. එතකොට හරියයි ඔක. හරි? දැන් ඉතින් කාලේ මම ඕක තමයි අපි ප්‍රශ්නයක් වෙනවා කියලා. නේද? දැන් ඉතින් උදේ කාලේ වුණ මෙතරයි කියලා දුන් දැන් ආහාර වියකින් පස්සේ ඉතුරු ටික කියා දෙනවා. එහෙනම් ආහාර එළියකින් පසු අපි එතෙන් සිට මේ මග එහෙම නැත්නම් මාර්ගඵල අවබෝධයට නිවන් දැකීමට සසරින් එතර වීමට තමන්ගේ කර්මය ශ්‍රය කරගන්නට නැත්නම් සංකාර නිරෝධ කරගන්නට තමන් කෙසේ වාසය කළ යුතුද කියන කාරණය අවබෝධ කරගන්න ඕනේ. ඒ සඳහා අනුගමනය කරන්න තින්නේ අත්ත වශයෙන් ඊටාම කුඩා ක්‍රියාකාරකම් ටිකක්. නමුත් මේක වැටහිලා නැති නිසා වරදවාගෙන ක්‍රියා කරනකොට තමන්ට ගැලවෙන්න බොහෝ කාලයක් යනවා. ඒකයි හේතුව. මම කියන්නේ නිවන් දකින්න මහ ලොකු කාලයක් යන්නේ නැහැ. ඒකෙන් තමන්ට තාම තේරිලා නැතිනම් දැන් මේ ප්‍රශ්නය. ඒ නිසා බුදුහාමරෝ කවදා කියලා නිවන් දකින්න මෙච්චර කාලයක් ඕන කියලා කොහෙවත් සඳහන් හරි. දැන් සතිපට්ඨානය බුදුහාමර දවස් හතක් වෙනවා. නමුත් එක දවසෙන් බණ අහලා රහත් වෙච්ච අය වොන්තරන් හිටියන්නේ නැද්ද? බණ ඉවරම රහත් වෙච්ච අය හිටියා. හරිද? එතරම්. මේ ඉඳා ඒක මෙහෙම ඉන්න පුළුවන්. එහෙනම් අපි ආහාර වේගයෙන් පස්සේ නැවත එකතු වෙමු. ආවේගයෙන් පස්සේ එකතු වෙලා එතෙන් සිට ඉදිරියට මේ සාකච්ඡාව පවත්වමින් එසේ Tamanට ඒ නිවන් අවබෝධය සඳහා අනුගමනය කළ යුතු මාර්ගය අවබෝධ කරගනිමු. මොකද අවබෝධ කරගනිමු කියලා කියන්නේ මට තේරෙනවා වැඩක් නැහැ. කාට තේරෙන්න ඕන? තම තමන්ට තනියෙන් මම කරන්න දෙන්නේ මෙන්න මේකයි කියලා තමන්ට තේරෙනවා නම් තමන් ඒක කර කර ඉන්න. එච්චරයි වෙන්නේ. තේරෙලා නැති මොනවා කරවුවත් එදියට වෙන්නේ. හරි? හ්ම්. එහෙනම් අපි දවල් ආහාර විවේකයේ සමාදින්න ආහාර විවේකයෙන් පසු ගොළුම් මිනින් ආහාර අරගෙන ඉන්න 12:45 වෙනකොට හරි ගමනේ අපි නැවත 12:00 වෙනකොට හරි 12යි 40 වෙලාව පැයක් ගන්න ඕනේ නැහැ තමයි ඉක්මනින් ආහාර ටික ගත්තොත් අපිට ඉක්මනින් පටන් ගන්න හැකි කාලය ඉතුරු කරගන්න එන. හරිද? යමනම් එතෙක් සෑම දිනකටම සමාන සම්බුදු සරණයි.